හොඳයි සිරු දිනාටම තෙරුවන් සරණයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ උත්තරීතර සද්ධර්මය ඒවට අහගෙන මේ සංසාර ගමන නිමා කිරීම සඳහා ඒ ජාති ජරා මරණ වලින් නිදහස් වී අමා මහ නිවන් ශාන්තිය අත්පත් කර ගැනීම සඳහා සහ සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටමත් ඒ වගේ මේ මොහොතේ ඒ YouTube ඔස්සේ සහ සම්බන්ධ වී මේ ධම් සාකච්ඡාවට සම්බන්ධ වෙන ඒ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි මේ සසර පැවැත්මක් වන්නේද මහාජරා කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහාජරා කඳ නොවන්නේය සියලු ලෝක සියලු සත්ත්වයෝම මහා ජරා කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය සියලු ලෝක සියලු සත්ත්වයෝම මහා මරණ කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක් කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක් කඳ නොවන්නේය සියලු ලෝක සියලු සත්ත්වයෝම මහා දුක් කඳ දෙවන සසරින් මිදෙත්වා මහා දුක් කඳ දෙවන සසරින් මිදෙත්වා මහා දුක් කඳ දෙවන සසරින් මිදෙත්වා මහා දුක් කඳ දෙවන සසරින් මිදෙත්වා ඒ අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ උපදින්නේම මේ ලෝක සත්වයා ජාති ජරා මරණ වලට ගොදුරු වෙන හන්දමයි ඒ ජාති ජරා මරණ ලෝකේ විද්‍යාමාන නොවන්නේ නම් අරහත් තථාගත සම්මා සම්බුදුරු උපදින්නේ නැත ඒ ජාති ජරා මරණ වලට ගොදුරු වෙන ඒ රාගේ ප්‍රහීණය කිරීම පිණිස ඒ දේශේ ප්‍රහීන කිරීම පිණිස ඒ මෝහේ ප්‍රහීන කිරීම පිණිසමයි අරහත් සම්මා සම්බුදුවරු මේ ලෝකයට පහළවන්නේ. ඒ රාග දේශ මොහ උදා කළා දෙන ඒ සංයෝජන ධර්ම ප්‍රහීන කිරීමටමයි මේ ලෝකයට අරහත් තථාගත සම්මා සම්බුදුවරු පහළවන්නේ. ඒ උන්වහන්සේ දේශනා කළපුවේ උත්තරීතර සද්ධර්මය අවබෝධ කරගෙනයි. ඔබ සියලු දෙනාටමත් ඒ ජාති ජරා මරණ වලින් නිදහස් වී අමා මහ නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට ඒ සංයෝජන ධර්ම මුලින් උපුටා හලන්නම ඥානීයම පහළ වේවා ඥානීයම පහළ වේවා ඒ ප්‍රඥාම පහළ වේවා ඒ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී නිවි සැනසීමටම පත්වීමටම මේ දහම් පඬුර ඔබ සියලු දෙනාටම උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා හොඳයි අපි ගිය සතියේ එතන සමහර පිරිස ගිය සතියේ ආපු නැති කට්ටියක් ඉන්නවද? ගිය සතිය ආපු නැති කට්ටිය. ගිය සතිය විතරක් ආපු නැති කට්ටිය මම අහන්නේ. එතකොට ඊට ඉස්සල සතියෙත් නැතුව ගිය සතියෙත් නැතුව දෙකම නැති ආපු කට්ටියක් ඉන්නවා. එහෙමත් කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මට සාකච්ඡාව නැවත ඒ පටන් ගත්ත තැනටම යන්න ටිකක් අමාරු මේ සති දෙකක් තිස්සේ කරපු ටිකක් නේ එතනටම යන්න ටිකක් අපහසුයි නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඒ අයවත් කොහොම හරි මේකට සම්බන්ධ කරගෙන මේක විස්තර කරලා දෙන්න දැන් ඉතින් සාකච්ඡාවේ සති දෙකක් තිස්සේක් වූ බොහෝ පිරිසක් ඉතින් දැන් මාව දන්නවනේ නේද? ඒක මේ කරන විලාසයක් දන්නවා. සාකච්ඡා කරන විලාසයක්. ඉතින් එතකොට මොනම වෙලාවකවත් මේ සාකච්ඡාවකදී තේරුණා වගේ ඉන්න එපා. ඒක වැඩක් නෑ. තේරුනේ නැත්තම් මොකද කරන්න ඕන? ඔව් තේරුනේ නෑ එච්චරයි. ඉතින් ආයෝක මේ මහා දෙයක් නේද? මොකද මේ මෙතෙක් කාලයක් අපි සංසාරේ ඇවිල්ලා තින්නේම තේරුණා වගේ ඉඳලා. තේරුණා නම් එන්නේ තේරුණා වගේ පාඩම් කරගෙන මොකක් හරි කරගෙන ෂෝට් නෝට් ගහගෙන ඔය ඉන්නවා ඉතින්. මේ වැඩේ වෙන්නේ නැහැ. එහෙනම් මේක එහෙම යන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඔයගලන්ට මතක ඇති මම දැන් මේක මුලින් පටන් ගන්න කොටත් කිව්වේ මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න විතරමයි ලෝක සත්‍යයේ ගොදුරු වෙන හන්ද තමයි මේ ලෝකෙට බුදුරු පහළ වෙන්නේ. එහෙමනම් ඒ ජරා මරණ කියන ඒවා අපිට හම්බ වෙන ඵල ඒ ජරා මරණ වලට ගොදුරු වෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරෝධ නොකර ඵලය නිරෝධ කරන්න බෑ. අපි ඵලය ගැන නම් අපිට අත්දැකීම් දින ඕන තරම්. නේද? ජරා මරණ වල අනුන්ගේ මරණ ගැනත් තියෙනවා අත්දැකීම්. තමන්ගේ මරණය ගැන. ඔව් ඒ අත්දැකීම තාම නැහැ. ඒක කලින් අත්දැකීම් මතක නැහැ. හැබැයි ජරාවටපත් වෙන ඒවා නම් අත්දැකීම් තියෙනවා. ජරා, ව්‍යාධි ඔය වගේ කියන ඒවා අත්දැකීම් තියෙනවා ජීවිතේ. මරණ අත්දැකීමුත් තියෙනවා. දේව මතක නැහැ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? ඉතින් අන්න ඒ වගේ මේකෙන් ගැලවෙන්න නම් අනිවාර්යෙන් මේ ජරා මරණ වලට ගොදුරු වෙන හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව හරියට නිරෝධ කරගන්නේ නැතුව ඒ ජරා මරණ වලින් යමෙක් නිදහස් කිව්වොත් ඒක කවදාකවත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. නේද? එතකොට ගියත් භවෙත් අපි මේ වැඩ පිළිවෙලාවේ ජරා මරණ තේරුම් ගත්ත හන්දද නැති හන්දද? දැන් ගියත් භවය අපි තේරුම් ගත්ත හන්දද මේ තාම ගමන එන්නේ නැති හන්දද? නැති හන්දන්නේ. හැබැයි අපිට ගියත් භවෙත් ගත්තොත් ජරා මරණ ගැන හොඳ අත්දැකීම් තියෙනවා. දැන් මතක නැති වෙන්න පුළුවන්. මේ අත්භවෙත් තියෙනවා. ජරාවටපත් වෙන ඒවා ගැන ඕනතරම්. හැබැයි වැඩේ තියෙන්නේ ඒකට ගොදුරු වෙන හේතු අපි දකින්නේ නැහැ. නේද? ඒකට ගොදුරු වෙන හේතුවක් තියෙනවානේ. මොකද හේතුවක් නැතුව ඵලයක් හටගන්න බෑනේ. හේතුවක් නැතුව ඵලයක් හටගන්න බෑ. නිතරම අපි මොකද ඵලය අපිට නිතරම විද්‍යාමාන වෙනවා. ඵලයේ විද්‍යාමාන වෙනවා. හැබැයි අපිට විද්‍යාමාන නොවන එක දෙයක් තියෙනවා. ගොඩක් දුරට. හේතුව. නේ. හැබැයි දැන් බුද්ධ ශාසනය පෙන්නනවා දැන් ජරා මරණය දනී ජරා මරණ සමුදය දනී ජරා මරණ නිරෝධය දනී ජරා මරණ නිරෝධ මාර්ගය දනී අයං උච්චති සම්මා දිට්ඨි එහෙනම් ජරා මරණ විතරක් ජරා මරණ ජරා මරණ සමුදය ජරා මරණ නිරෝධය ජරා මරණ නිරෝධ මාර්ගය ඔක්කොම දැක්කනම් සම්මා දිට්ඨිය කිව්වා ඒකට ගැලවෙන පැත්තට යනවා නේද ඉතින් මෙන්න මේක අපි කතා කරන්න ගියාම මම ගිය සතියේ ප්‍රධාන වශයෙන්ම ඕගොල්ලන්ට ගත්ත සූත්‍ර දෙක තමයි අර භද්‍රක සූත්‍රයයි අචේලකස්සප සූත්‍රයයි. ඇත්තටම මම ඕගොල්ලන්ගෙන් පොඩි දෙයක් අහනවා. ওই සූත්‍ර දෙකෙන් විශේෂයෙන් භද්‍රක සූත්‍රයත් අතිශයින් වැදගත් සූත්‍රය. අර අචේලකස්සප සූත්‍රය ඕගොල්ලන්ට ඇහුවා මොකද හිතෙන්නේ? විශේෂයෙන් අචේලකස්සප සූත්‍රය. ඕක ඇහුවා මොකද හිතෙන්නේ ඕගොල්ලන්ට? විශේෂයෙන් අලුතෙන් ආපු අලුතෙන් ආපු ගැන ගිය සතිය හිටපු කට්ටියකින් මම අහන්නේ. මොකද හිතෙන්නේ ජීවිතේ? ඈ උත්තර දෙන්න බලන්න. ඒ තමන්ට තමන් ගැන අවංකව මොකද්ද හිතෙන්නේ අචේල කස්සප සූත්‍රය ඇහුවහම ඈ ඔව් හරි මම අහන්නේ ඒ සූත්‍රය ඇහුවහම තමන් ගැන මොකද්ද හිතුනේ කියලා මං අහන්නේ ඈ අවංකව Tamanට Taman ගැන මොකද්ද හිතුනේ කියලා මං අහන්න. නැති ප්‍රශ්නයක්? ඕ හරි ඒකත් ඇත්ත. නැති ප්‍රශ්නයක් දාගන්න. ඒකත් හරි. මොකද මොකද මම කොච්චර මුලාවකද හිටියේ අන්න හරි ඒක ඒක හොඳ උත්තරයක් නේද ඔක මගේ වචනෙන් නම් එහෙම නෙමෙයි මම නම් තේරුම් ගන්නේ මොනවද දැනගෙන හිටපු බඩ කඩුත්‍රි කියලා තේරෙන්නේ දැන් අපි දන්නවා කියලා හිතන් හිටියේ මොකක්ද? නිකන් අපි මහ වැඩකාරයෝනේ නේද? අච්චර ගරු නම්බුනාම තියනවා, අරව තියනවා, මෙව්වා තියනවා, මුදල් තියනවා. නේද? තානාන්තර තියනවා. අර පොපෙස කියයි, මේ පොපෙස කියයි. මම මේ තානාන්තර වලට නෙමෙයි කියන්නේ. නමුත් කියයි අපි මං අරකයි කියයි, මේකයි කියයි මොන මොන හරි නීලතල වේවා මොනෝ හරි වේවා ඔය ඕන එකක් කියයි. හැබැයි ඒ මොනව දැනගත්තත් දැනගන්න ඕන දේ හරියට දැනගෙන නැහැ. Tamanට Taman ගැනම හිතෙන්නේ නැද්ද නිකන් මම කොච්චර අසරණද කියලා? Tamanට Taman ගැන හිතෙන්නේ නැද්ද දෙයියනේ මේක දැන් මේ මේ ප්‍රශ්නේ මම තෝරගත්තේ නැත්තම් මම කොච්චර අසරණද? මොකද ඒක අවසානයේ මම පෙන්නුවා ඔයගලන්ට ආගාද නමේ හටගන්න විදිය. නේද? ආගාද නමේ කොයි වෙලාවෙ හටගන්නේද? දන්නේ නැහැ. ඔහුගේ මූල නිධානය නිරෝධ නැති හන්දා. කොයි වෙලාවෙ මේක ඉස්මතු වෙලා එයිද දන්නේ ඒක හොඳට බැලුවොත් තේරෙනවා අපි මෙතෙක් කල මොකද්ද කරලා තියෙන්නේ. මුල තියාගෙන ආතු කප කප ඉන්න. ඔන්න උත්තරේ. ආතු කැපුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. හයි. ඔය හරි පොඩ්ඩක් එහෙම බලනවා ලියලා එනවා ඩොග් ගාලා. හැබැයි මුල ගලව ගත්තොත් අතු කපන ඒවා බලන් දෙයක් නැහැ. අතු ගැන බලන්න දෙයක්ම නැහැ. මුල ගැලෙවුවා. ඒ ලියලන්නේ නැහැ. ලියලන්නේ මුලක් තියෙන්නේ නැහැ. එහෙනම් බුද්ධ ශාසනය කවදාකවත් අතු කප කප ඉන්න වැඩ කරන්නේ නැහැ. මුලින්ම ගලවනවා. ඒකයි ක්‍රමය. නේද? නම් බුදුහාමුදුරෝ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි කිව්වේ ඒකයි. ඒ හේතුව නිරෝධ කරන්නේ නැතුව ඵලය උදා වෙනකොට ඒකට පැලස්තර දදා ඉඳලා හරියන්නේ නැහැ. දැන් අපි මෙතෙක් කල් කරේ මොකද්ද? ඵලය උදා වෙනකොට පැලස්තර දානවා. ඒකට මොකක් හරි මුක්කුවක් ගහනවා. ටික කාලයක් කරන මුක්කුව ගලවල යනවා. ආයි මොකෝ වෙන්නේ? ආයි අසහනයි, ආයි පීඩාව, ආයි ඩාහය. ආයි ඊළඟ ප්‍රශ්න එනකොට ඔය තව මුක්කුවක් ගහනවා. දැන් මෙතේ සංසාරේ මේ අද්භවයේ ගහපු සීළු මුක්කුව වලට මොකෝ වෙලා තියෙන්නේ? අන්න බුද්ධ ශාසනය කවදාකවත් මුක්කු ගහිලි නෑ. අපිට වරදින්න උතර. බුද්ධ ශාසනේ මුක්කු ගහන්නේ නෑ. වැඩේ සහ මුලින්ම ඉවර කරනවා. නේද? හැබැයි ඒ සහ මුලින් ඉවර කරන ක්‍රමේ තියෙන්නේ අනුපූරකව තියෙන්නේ. අනුපූරකව තියෙන්නේ. නේද? ඒතකොට මහා ප්‍රඥාවන්තයෙක් නම් ඒ සංයෝජන ධර්ම 10ම එක මොහොතෙන් මිදිත හැකියි. එහෙම බින්දපු උත්මයෝ තුන් දෙනෙක් ගැන සඳහන් වෙනවා ත්‍රිපිටකේ. ඔය දාර්කී මහ රහතන් වහන්සේ සන්තති යමති අර තව අර සර්කස් පෙන්නපු එක්කෙනා. ඔය තුන් දෙනයි. ඔය තුන් දෙනා විතර පේන්න ත්‍රිපිටකයේ ඇතුලේ තියෙන්නේ එක මොහොතෙන් සංයෝජන ධර්ම 10ම බින්ද උත්තරම හැටියට. එකම මොහොතේ. එක බණපදයෙන් එක මොහොතේ. ඒකට මහා බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත උත්මෙක් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේටත් පළවෙනි සංයෝජන ධර්ම තුන බිඳලා ඉතුරු සංයෝජන ධර්ම හත බිඳින්න දවස් 15ක් යනවා. දින 15කින් තමයි අරිහත් වෙන්නේ. අපි කීයකින් වගේ වෙයිද? මොකද හේතුව මේ බුද්ධ ශාසනය බෙදෙන කොටස් හතරකට උග්ගටි තැන්නලා විපටි තැන්නලා නෙయ్య පදපරම කියලා. එතකොට උග්ගටි තැන්න විපටි තැන්න නෙయ్య කියන කොටාසේ විතරයි බුද්ධ ශාසනයට අයිති වෙන්නේ. පදපරම කියන කොටස අයිති නැහැ. හැබැයි පදපරම ගොඩේ ඉන්න කෙනෙක් තමයි පාරමිතා ටික පුරාගෙන ওই පින්න පින් ටික කරගෙන ওই ටික කරගෙන එනකොට බණපදේ අහන්න ඕන තැනට සැකසিলা එන්නේ. අන්න එතකොට තමයි යා නෙయ్య ගොඩට එන්නේ. එතකම් මොකද කරන්නේ? පද ටික කියෝ කියෝ පද ටික විස්තර පද ටික කතා කර කර ඉන්නවා. හැබැයි ඒ පදවල කියපු අර්ථය වටහාගෙන මොකද්ද මේ කිව්වේ? කොහොමද මේක හටගන්නේ? කොහොමද මේකෙන් නිදහස් වෙන්නේ කියන ඒ මනා ලෙස ඥාණය පහළ වෙලා නැහැ. ඒතර පදපරම ගොඩේ ඉන්න එක වරදක් නෙමෙයි. පදපරම ගොඩේ ඉන්න කෙනෙක්ම තමයි මෙතනට එන්නේ. නේද? ඒකට අපිට තේරුම් ගන්න ඕනේ අපි දහමත් තේරුම් ගත්තට පස්සේ පදපරම ඉන්න කෙනෙකුට නිග්‍රහ කළා හරියන්නේ නැහැ. එයාට ඒක විස්තර කරලා දීලා එයාවත් මෙතනට ගන්න ඕන. බුද්ධ ශාසනය කියන්නේ එහෙම ක්‍රමයක්. නිවන් දකින්න කෙනෙක් කවදාකවත් කකුලෙන් අදින කෙනෙක් නෙමෙයි. නිවන් දකින්න එන කෙනා එන්නේ බොහොම අමාරුවෙන්. ඒ කෙනා කොහොම හරි අත දීලා ගන්නවා මිසක් කකුලෙන් ඇදලා දාන්නේ නැහැ. එහෙන් කකුලෙන් ඇදලා දානවා නිවන් මඟ අහලක නැහැ. එහෙම තියෙන්න බෑ. බුද්ධ ධර්මයෙන් සම්පූර්ණයෙන් පටහැනිනේ නේද? එතකොට නැත්තම් තථාගතයන් වහන්සේ යොදුන් 22ක් පයින් යන්නේ නැහැ නේ. එක මිනිස්සෙකුට බණ කියන්නේ. මේ හැබැයි 100ක් හිටියත් හේතු ආසනා නැත්තම් බුදු කෙනෙක් වඩින්නේත් නැහැ. බණ කියන්නේ. වැඩලා වැඩක් නැහැ. දැන් එතනට ගිහිල්ලා කොහොමද මේ ඕගොල්ලෝ හොඳින් ඉන්නවද? කාලා බීලා දින්නේ කොහොම සතුටින් ඉන්නවද? ජීවත් වෙලා ඉන්නවද කියලා? ඕව අහලා ඉන්න බුදු පියාණන් වහන්සේලා වඩින්නේ නැහැ. මේ කොහොමද මේ දවස්වල මේ වසංගත රෝග නැද්ද? ඌ අහන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේලා වඩින්නෙම හේතු වාසනා තියෙනවා නම් පාරමිතා හරිනම් ඒ කෙනා නිවන් දක්ගන්න විතරමයි වඩින්නේ. වෙන කිසි දෙයකට වඩින්නේ නැහැ. නේ. බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩිය මොකටද? මොකටද වැඩි? තුම්බිය දුව. මොකක් තුම්බිය? රෝග බිය අමනුෂ්‍ය බිය ආදුර්භික්ෂ බිය તો කාවද බුදුහාමුදුරෝ මේ විශාලා මානුවරට වැඩලා පැන්නේ ඈ අමනුෂ්‍ය ඒ කියන්නේ බුදුවරුන්ගේ වැඩක්ද අමනුෂ්‍ය පන්නන්නේ તો කට්ටඩියන් වැඩේ මොකක්ද දාන්න එපා දෙයියනේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ එතෙන්ට. ඇයි එතෙන්ට දාන්නේ? ඈ? මං අහන්නේ කට්ටඩියේ වැඩි කරන්නේ කවුද? බුදු පියාණන් වහන්සේත් වඩින්නේ අමනුස්සය වෙලවන්න නම් යකදුරල වඩින්නේ එන්නේ. ඒ මොකටද? ඉතින් ඒක එහෙනම් රතන සූත්‍රයේ ඇහිලවත් තියනවද ඔයගොල්ලන්ට? රතන සූත්‍රයේ කියෝලවත් තියනවද අඩු ගන්න? කියවුවනම් ඔක අහුවෙන්නවා. අද ගෙදර ගිහලා රතන සූත්‍රය කියවන්න. මොකද්ද රතන සූත්‍රයෙන් කියන්නේ කියලා බලන්න. සත්පුරුෂ උත්තමේ සද්ධර්මයේ වදාරනවා. අන්නේ සද්ධර්මය අහලා අවෙච්ච ප්‍රසාදය පහළ වෙනවා. අවිච්ඡ ප්‍රසාදයේ පහළ වෙන තැන සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබත පරාමාස තුන් සංයෝජනය ප්‍රහීන කරලා අපායগামী වෙන්න තිබ්බ සියලු කෙලෙස් ටික බිඳලා දාලා උතුම් වූ සෝවාන් ඵලය ලබන. එහෙනම් බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩිය මොකටද? අමනුස්සයෙක් වෙන්න ඉන්නේ උන් ඒ අමනුස්ස භාවයෙන් බේර ගන්න. අමනුස්සය වෙලවන්න නෙමෙයි. අමනුස්සෙක් වෙන්න ඉන්නේ. ඇයි? කරන පෙරේත වැඩ ටික හන්දා. කරන අමනුස්ස වැඩ ටික හන්දා. කරන කරන යක්ෂ වැඩ ටික හන්දා. මේ අමනුස්සය කොහොමද සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබත පරාමාස ප්‍රහිණ කරගන්නේ? අඩු ගන්න සංයෝජන ධර්ම තුනක් කියන මේ මේ සූත්‍රය ඇතුලේ. හොඳට කල්පනා කරලා බලන්න අපිට ඒකවත් ඇහිලා නැහැ. අපි සූත්‍රය කියවනවලු මහලකෝට. පිරිතත් කියනවලු. තුන් සූත්‍රයක් කියනවලු. ඇයි යෝගි කිව්වේ? තුන් සූත්‍රය කියනකොට ඇහෙන්නේ නැද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා වචන තුනක්? ඈ ඇහෙන්නේ නැද්ද? ඇයිලා ඊළඟට මොකද්ද කියන්නේ? ඒ අපායගාමී ඒ ටික ඉවරයි කියලා කියනව නේද? ඔය කාගේද ඉවර වෙන්න ඕන? විශාලා මානවර බණහපු කට්ටියගේ නේ. ඈ එහෙනම් බුදුහාමුදුරු වැඩිම කොටද? බලට තියෙනවා රෝගයක් ඒ රෝගයෙන් නිදහස් කරගන්නයි වැඩි. ඒ රෝග බියෙන් නිදහස් කරගන්න. නේ? ඒ රෝග බියෙන් නිදහස් කරගන්න. ඒ රෝගයක් තේරුම් නොගත් හන්ද තමයි අමනුස්ස ගති ක්‍රියාත්මක වෙන්නේ. පෙරේත ගති ක්‍රියාත්මක වෙන්නේ. අර මම පළවෙනි සාකච්ඡාවේ විස්තර කරපු යක්ෂ ගති, පෙරේස ගති ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ ගති ටික නිරෝධ කරගන්න තමයි සද්ධර්මයක් ගිහිල්ලා දේශනා කරන්න. ඒ සද්ධර්මය අහන කෙනාට එතනින් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. මම ඒකයි කිව්වේ තථාගතයන් වහන්සේ කෙනෙක් තැනකට නිකන් වඩින්නේ නැහැ කවදාවත්. නිකරුණේ වඩින්නේ නැහැ. පිටක ඇතුළේ අරගෙන බලන්න හැම තැනම වැඩිලා තින්නේ මොකටද? යම් කිසි කෙනෙක්ව සසරින් මුදෝ කරන විතරයි. ඒකනේ කියන්නේ. ජාති ජරා මරණ වලට ගොදුරු වෙන හන්දමයි ලෝකේ බුදවරු පහළ වෙන්නේ. ඒකෙන් නිදහස් කරගන්න විතරමයි පහළ වෙන්නේ කියලා. ඒකෙන් නිදහස් කරගන්න නම් පහළ වෙන්නේ උන්වහන්සේ වඩින්නේ මොකකටද? වඩින ඇත්තේ. නිදහස් කරගන්න. වෙන දෙයකට නෙමෙයි. එහෙනම් රතන සූත්‍රය කියනකොට සද්ධර්මයේ හරියට තෝරගත්ත කෙනාට රතන සූත්‍රය කියනකොට මොකද වෙන්නේ? අමනුස්ස ගති වලට ඉඩ නැහැ. හිතේ. ඒ ඉඩ නැහැ. පෙරේත ගතියට ඉඩ තියෙන විදිහක් නැහැ. මේ කියන කොටියක් හරි අමුතු වෙන්න පුළුවන්. හේතුව ඇයි? අර පරම් අපි දරාගෙන ඇවිල්ලා තියෙන්නම වැරදි දික්තිය. ඒ දික්තිය කඩන්න වෙනවා. ඒ දික්තියට පහර වදින්න වෙනවා. ඒ දික්තිය නොකඩා යමෙක් නිවන් අවබෝධ කරගන්නවා කිව්වොත් හරිය නිකන් ඒක දවවාගේ ප්‍රශ්නයක් එනවා මෙන්න මේ පහසිය කියන සූත්‍රයේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේක දේශනා කරන්නේ. ඔය පහසිය කියන රජ්ජුරුව කියන්නේ. මෙයා හරි මෙයා දරාගෙන ඉන්න දික්ටි වලින් අයින් වෙන්න හරි කැමති නෑ. මෙයා රජ කෙනෙක් ගන්න. ඉතින් මේකට ලස්සන උපමාවක් කියනවා මේ මහා කච්චායන මහරහතන් වහන්සේ. සෝරි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මේ ලස්සන උදාහරණයක් කියනවා. ඔබ යනවා ඔබගේ ගම් පළාතේ යාළුවෙක් බලන්න. ගිහිල්ලා උඹට තියෙනවා ඌරු කොටුවක් කියනවා. මෙන්න මේ ඌරන්ට ඕන වෙනවනේ කෑමක් නේ අසුචි. ඉතින් ඒ ගම්පලා මෙයාගේ යාළුවා ගිය මේ යාළුවා ඉන්න ගම්පලාතේ ඉන්න තැන් වලින් අර ගෙනිච්ච උතුරු සලුව දිග ඇරලා මේකට ඔක්කොම අසුචි ටික එකතු කරලා මල්ලක් හදා ගන්නවා. දැන් මෙන්න මේක කරේ තියාගෙන එන්න පිටත් වෙනවා. පිටත් වෙනකොට එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඉස්සරහා මහ වැස්සක් එනවා. ඕක බිමින් තියලා ඵලයන් නැත්තම් ඔබට නාන්න වෙනවා කියලා. දැන් දැන් අසූචි ටිකක් තෙමෙනවනේ. මෙයා කියන මෙයා කිව්වොත් එම්බ අහනවා නෑ නෑ මට මෙන්න මෙහෙම මේකක් තියෙනවා. ඒ හින්දා මම මේක මෙච්චර දුරක ඉඳන් අමාරුවෙන් එකතු කරගත්ත ටික මේක මං කරේ තියාගෙන යනවා. ඔබලා කවුරු කිව්වත් කියලා. ඔම් මොකද අහන ඔබට වෙන්නේ? ඊට පස්සේ කියනවා ඔන්න වගේ තමයි කියන උඹලත් මේ ලෝකේ දරන්න ඕනේ නැති දේවල් කරේ තියාගෙන දුවනවා හරියනම් අසූචි මල්ලක් කරේ තියන් යනවා විශ්ේ ඔන්න දෙන උපමාව ආකාශ මහරතන මේ පාසිය රජුරන්ට දැන් පාසිය සූත්‍රය අරගෙන කියවන්නේ ඒ උදාහරණ උපමාව දෙන්න. ඉතින් අපිත් ඇත්තටම ඒ දේ නෙමෙයිද කරන්නේ බලන්න. මොන හරි දරාගත්ත ඒව ටික හොඳයි කියලා අරගෙන ඒ ටික කරේ තියාගෙන දුවනවා. කවුරු හරි ඔක බිමින් තියපන් කිව්වොත් පිස්සුද මම එදා ඉඳන් කරේ තියන් ආපු එක එහෙම බීමින් තියන්න පුළුවන් ඈ. එහෙම කිව්වත් නේද? හැබැයි කරේ තියාගෙන නැනේ ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උපමා කරලා තින්නේ අසුචි වලකට. ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කියන්නේ උපමාවකින් කිව්වහම තේරුම් ගන්න කියන්නේ අච්චර ලොකු කාරණා මුලින්ම තේරෙන්නේ නැති හන්දා. දැන් අපිත් මොකද මේලා කරලා තින්නේ? සම්මතේ මොනවා ටිකක් දරාගෙන යන්න වෙනවා. ඒතකොට මේ සම්මතේ සම්පූර්ණයෙන්ම මුලින්ම බින්දේ කවුද? මේ සම්මතේ බින්දේ කවුද? ඈ? තථාගතයන් වහන්සේ. නැත්නම් සිද්ධාර්ථ කුමාරයා මුලින්ම බින්දින්නේ නේ. හැබැයි උන්වහන්සේ බුදු වෙලා සම්මතයට ගැරහැව්වද? එහෙම කරේ නෑ. එහෙම කරන්නේත් නෑයි. ඉන්න ඔක්කොම නිවන් දකින්නේ නෑ. හැබැයි ඒ සම්මත රාමුවට කොටු වෙන්නේ නැතුව අපි ඒක කඩන්න ඒක බිඳින්නම වෙනවා මේක ජය ගන්න. හැබැයි සම්මත රාමුව කියලා කියන්නේ අපි මේ මිනිස්සුෙකුට කරන උදව් උපකාර ටික එහෙම ඒවම නෙමෙයි. ඒව නෙමෙයි. ඊට වඩා වෙන වෙන දරා ගන්න. දික්ටි දරාගෙන යනවා. මෙන්න මේක තමයි අපි කඩන්නේ. එතකොට අන්නේ කඩා ගන්න තියෙන අපිට ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ ජීවිතේ අපි යන්නේ මේ මොකකටද ඇහුවොත් නිවි සැනසෙන්න. නේද? ඔය නිවීම කියන එකට ආගම් ಜಾති ભેද කුල ભેද තියනවද? මේ හිතේ නිවීමට ආගම් ಜಾති ભેද කුල ભેද මල මොන හරි තියනවද? අර රට මේ රට තියනවද මොනවාක්ද? ඒවක් නැහැ. එහෙනම් දුක කියන කාරණයටත් එහෙම තියනවා. ભેද මොන හරි ಜಾති ભેද ඒව තියනවද? ඒත් නැහැ. එහෙනම් මේ තථාගතයන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙලා කියන්නේ ලෝක සත්‍යයටම පොදු වෙන පොදු ධර්මතාවයක්. ඒතර ඒක කාටද අයිති? මේ අපිට කියලා අයිතිද? නෑ. ඇයි? ලෝකයේ තියෙන පොදු ධර්මතාවයක් කියන තමයි මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ. හැබැයි පොදු ධර්මතාවය උන්වහන්සේ ඇවිල්ලා පෙන්නනකම් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. එතකොට බුදුවරු මේ ලෝකේ පහළ වුණත් නැතත් ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනවද නැද්ද? හැබැයි ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා කියලා අපිට තනියෙන් තේරෙනවද? අන්න අපිට ඒක තේරෙන්නේ නැති හින්දා තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ඒ ධර්මතාවය පෙන්වනවා. ඒතර බුදු කෙනෙක් මේ ලෝකේ පෙන්වන හන්දා දේ ධර්මතාවය සිද්ධ වෙන්නේ සිද්ධ වෙන යථාර්ථ ධර්මතාවය උන්වහන්සේ පෙන්වනවාද? ආ නේද උන්වහන්සේ කියන හින්දාද වෙන්නේ? නෑ. උන්වහන්සේ කියන හන්දා වෙනව නෙමෙයි වෙන දේ උන්වහන්සේ කියනවා. දැන් වෙන දේ අපි තේරුම් ගන්නේ නැතුව අපි මොකද කරන්නේ? අපිට අපි අර සම්මතෙන් දරාගත්ත ටිකක් එක්ක ඒ වෙන දේවල් වෙන විදිහට වෙන්න නොදී උත්සාහ කරනවා ඒ දේ අපිට ඕන විදිහට කරගන්න. අපිට ඕන විදිහට වෙන්න. එතකොට අපි නිතරම කරන්නේ මොකද්ද? ඒ ධර්මතාවයන්ට පිටින් යනවා. ධර්මතාවයන්ට පිටින් එතකොට නිතරම වෙන්නේ මොකද්ද? මෙන්න මේ ලෝකේ දරන්න ඕනේ නැති දේවල් දරන්න ගන්නවා. දරන්න ඕනේ නැති දේවල් දරන්න ගියාම මොකෝ වෙන්නේ? දරා ගන්න බැරි වෙනවා. ඇයි පොළොවේ පස් කන්නේ? මිනිස්සු. දරා ගන්න පුළුවන් හන්දද බැරි හන්දද? එහෙනම් ෂුවර් එකට දරලා ඇත්තේ දරන්න ඕන දෙයක්ද නැති දෙයක්ද? දැන් ඒ ඕන නැති දේ දරන්න නැතුව හිටියනම් ඒ දරන්න ඕනේ නැති දේ දරන්න ඕනේ විදිහට දරුවන කිසි ප්‍රශ්නයක් නැහැ නේ දැන් බැරි වෙලාවක්වත් මම සරලව මම මේ කියන්නේ ඊට වඩා ගැඹුරට මේක යනවා බෝලයක් උඩ දාලා කියනවා ආ මේකට හොඳ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන උදාහරණයක්ම ගන්න. මහානාම සිටුවරයා ගෙන් අහන ප්‍රශ්නයක්. හරි. ජිතෙල් පුරවපු කලයක් තියෙනවා. මම බුදු පියාණන් වහන්සේ පෙන්වන උදාහරණයම ගන්නවා. ගිතෙල් පුරවපු කලයක් තියෙනවා. මෙන්න මේ ගිතෙල් පුරවපු කලේ අරගෙන කෙනෙක් යනවා ගඟක් ළඟකට. ගිහලා ගඟේ තියෙනවා මැද්ද හරි ලොකු කළු ගලක්. මෙන්න මේ කළු ගලේ මේ ගිතෙල් කලේ ගහනවා. මේ කළු ගලේ ගහනවා. ගහලා මෙයා කියනවා ගිතෙල් ටික යට යාවා කටු ටික උඩේ ඒවා කියලා. මොකද කියන්නේ? ගිතෙල් ටික යට යාවා. අර කලේ කටු ටික උඩ ඒවා කියලා කියනවා. වෙනවද? වෙන්නේ නැහැ. ඊළඟට අහනවා මේකේ නම මේ කලේ බිම ගහලා ගිතෙල් ටික උඩ ඒවා කටු ටික යට යාවා කියනවා. වෙනවද කියලා අහනවා. වෙනවද නැද්ද? වෙන්නේ ඔහු කියන හන්දනේ. ඒක ධර්මතාවය. ඒක ඔහු කියන හන්ද වෙන එකක් නෙමෙයි. ඒක ධර්මතාවය. දැන් ඔහොම උඩ එන ගිතෙල් ටික කෙනෙක් මොකද කරන්නේ? කැමැත්තක් ගොඩ නගනවා. ඒක යට යාවා. මෙන්න මේ වගේ තමයි අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඉදිරියේ වැඩ කටයුතු කරන්නේ. ඔය විදිහටම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ රූපවල දරන්න ඕනේ නැති දේවල් දරන්න යනවා. සද්දවලත් එච්චර, ගන්ධවලත් එච්චර, රසවලත් එච්චර. අපි එකින් එක ගමු. රසවලත් එච්චර. ස්පර්ශ ඔය ඔක්කොම උමයි. අර උපමාව පෙන්වන්නේ. එහෙනම් මේ ලෝකය ඒ පෙන්වන්නේ මොකද්ද තදාගන්නතේ? තම තමන්ගේ කැමැත්තට අනුව සිද්ධ වෙන එකක් නෙමෙයි ලෝකය කියන එක. ඒකේ ධර්මතාවයන් ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාවයන් වලට අපි නිතරම කරන්නේ මොකද්ද? පිටින් යන්න හදනවා. ඕකට තමයි කියන්නේ අනිත් පැත්තේ ඔන්න ඔය ධර්මතාවයෙන් සිද්ධ වෙන ඒ කියන්නේ ඒ ධර්මතාවයේ සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවයේ සිද්ධ වෙන ධර්මතාවයට කියනවා ස්වභාව ධර්මයේ කියලා. දැන් අපි නිතරම කරන්න හදන්නේ මොකද්ද? ඒක දරණ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව ඒ දරණ ස්වභාවයට පිටින් යන්න හදනවා. ඒ ස්වභාව ධර්මයට පිටින් යන්න. ස්වභාව ධර්මයට පිටින් ගිය ගමන් සෝභා ධර්මයෙන් අපිට පනිෂ්මන්ට් එක ලැබෙනවා. සෝභා ධර්මයෙන් අපිට ඒක පනිෂ්මන්ට් එක ලැබෙනවා. ඇයි? අපි ස්වභාවයටම කරන්නේ. හොඳක්ද හානියක්ද? දැන් හානියක් කරලා කොහොමද හොඳක් වෙන්නේ? හොඳට කල්පනා කරපන් නැද්ද කියලා. ඕක තමයි සිද්ධ වෙන සිද්ධාන්ත. දැන් මේක අපි හැබැයි තෝරගන්න ඕනේ කොහොමද කියලා හරි. ඉතින් අන්න ඒක තෝරගන්න ගියාම අපිට අර හැම වෙලාවෙම අපි දික්තියක් ගත්තා මොකද්ද? එක්කෝ ඒ තමන්ගේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හන්ද තමයි දුක දෙන්නේ. නැත්තම් ගන්නවා ඒවට පේන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මුල් කරගෙන තමයි දුක දෙන්නේ. නැත්තම් ওই දෙකම හන්ද තමයි දුක දෙන්නේ. ඔය එකක්වත් නැත්තම් දුක ඉබේ එනවා. ඔන්න ඔය ටික තමයි ලෝක සත්‍ය දරාගෙන ඉන්නේ. ඒ හින්දා රාචේ ලකස්සපවිල් අහනවා. එයත් ඒ දේ තමයි හිතාගෙන හිටියේ. තමා නිසා දුක හටගන්නවාද? එසේ නොවේ. අනුන් හන්ද දුක හටගන්නවාද? එසේත් නොවේ. දෙන්න හන්ද දුක හටගන්නවාද? එසේත් නොවේ. එහෙනම් දුක ඉබේ හටගන්නවාද? එසේත් නොවේ. කියලා තථාගතයන් වහන්සේ පෙන්නවා. තමා නිසා දුක හටගන්නවා කියලා යම් කිසි කෙනෙක් දරාගෙන ඉන්නවා නම් ඒක සාස්වත දෘෂ්ටියට අයිති. අනුන් හින්දා දුකක් හටගන්නවා කියලා යමෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක උත්තේජ දිට්ඨියට අයිති. මේ ඔක්කොම 62ක් මිත්‍යා දිට්ඨි කිව්වේ ඒකයි. එහෙනම් ඔය 62ක් මිත්‍යා දිට්ඨි බිඳගෙන තමයි හරියටම චතුරාර්ය සත්‍ය ධර්මයට අනුව ඒ දුක්ඛ සමුදය හේවත් දුක හට ගන්නවා නම් හටගන්නේ මේ විදියටමයි කියලා තේරුම් ගන්න. අන්න තථාගතයන් වහන්සේ පෙන්වා මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මත දුක හට ගන්නවා මිසක් ලෝකේ තියෙන භෞතික දේවල් මත දුක හටගන්නේ කියන්නේ භෞතික දේවල් නිසා දුක හටගන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒ භෞතික දේවල් එක්ක සිද්ධ කරන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් මත දුක හට ගන්නවා මිස විතරයි වෙන්නේ. එහෙනම් පටිච්ච සමුප්පන්නව දුකක් හට ගන්නවා පටිච්ච සමුප්පාදේ නිරෝධයෙන් දුක නිරෝධ කරන්න බව යමෙක් අවබෝධ කරගත්තා නම් ඒකට කිව්වා සම්මා දිට්ඨිය කියලා. මතක ඇති වෙන්නේ. ඒකට කිව්වා සම්මා දිට්ඨිය. එහෙනම් ඒ සම්මා දිට්ඨියටපත් වෙන්න නම් අපි මොකද්ද කල යුත්තේ කියලා ඊළඟට අපිට ප්‍රශ්නයක් ආවා. නේද? අන්නේ ප්‍රශ්නය ආවහම ආවා. එහෙනම් මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ? අර දුක හටගන්නේ එහෙනම් අවිද්‍යාව මුල් කරගෙන නම් ඒ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නය ආවා. අන්න එතෙන්දි තථාගතයන් වහන්සේ පෙන්වන මොකද්ද? මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීමයි කියලා පෙන්වනවා. ඊළඟට තව තැනකින් පෙන්වුවා කොට්ටිත හාමුදුරුත් එක්ක කරන සාකච්ඡාව මේ සාරිපුත් හාමුදුරුත් එක්කම කරන සාකච්ඡාවේදී පෙන්වුවා අවිද්‍යාව කියලා මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥානයේ පිළිබඳව ආස්වාදේ ආදීනෝ නිස්සරණේ තතුසේ නොදන්නකම අවිද්‍යාවයි. ඊළඟට කොට්ටිතහාමුදුරුවොත් එක්ක කරපු සාකච්ඡාවේදී ඔයගලන්ට පෙන්නවා කොට්ටිතහාමුදුරුවහන අවිද්‍යාව අවිද්‍යාව කියනවා මොකක්ද අවිද්‍යාව කියන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වා දෙනවා මේ ස්පර්ශ ආයතන හයේ ආස්වාදයේ ආදීනෝ නිස්සරණේ තතුසේ නොදන්න. එහෙම නැත්තම් රූපේ ආස්වාදයේ ආදීන නිස්සරණේ තතුසේ නොදන්නකම අවිද්‍යාවයි. රූපය පිළිබඳ. ඒ වගේම වේදනාව පිළිබඳව දන්නේ සංඥාව පිළිබඳ සංක. පහ පිළිබඳ. එහෙමනම් මෙන්න මේ පිළිබඳ නොදන්නකම අවිද්‍යාවයි කියලා කියනවා. ඊළඟට තව තැනක පෙන්නවා ඒත් අස්සාද සූත්‍රයේම අරගෙන මේ සුතුවත්තර ශ්‍රාවකයා මේ ස්පර්ශ ආයතන හයේ ආස්වාදය ආදීන නිස්සරණේ තතුසේ දන්නවා අසුතව පුතඥය දන්නේ නැහැ කියලා. ඊට අවසාන වශයෙන් ඕගලන්ට මම සෝතාපන්න සූත්‍රය අරගෙන පෙන්නවා. යමෙක් සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනව නිස්සරණය තතුසේ දැනගනීද ඔහු සිව් අපායේ නොඇටෙන සෝතා සම්බෝධි වූ නිර්වාණය මත පිහිටා සිටි සෝතාපට්ටි ඥානයේ පහළ වූසේක කියලා. ඊළඟට අපිට ආවා එනං සෝතාපන්න වෙන්න තියෙන එකම කාරණේ මොකක්ද? පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීන නිස්සරණේ තතුසේ දැනගන්න. එමන්ත තව කියන උද්‍යංග මත්තංගම ආස්වාදය ආදීන නිස්සරණ. මෙන්න මේක දැනගන්න වෙනවා. මේක දැනගත්තොත් විතරයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. හේතු ඇයි? එහෙම කියන්නේ තථාගතයන් වහන්සේ. මේ ලෝකේ අපි දුවන්නෙම ආස්වාදයක් උදෙසා. හොඳයි නැද්ද කියලා බලන්න. තම තමන් බලන්න. නැද්ද? right. මම සරල උදාහරණයක් කියන්නේ. අද මිනිස්සෙක් හිර ගෙදරක ඉන්නවනම් ඉන්නේ ආස්වාදයක් විඳින්න ගිහිලා නෙමෙයි. නෙමෙයිද? හරි. මේ ලෝකෙට අපි බැඳෙනවා නම් බැඳෙන්නේ ආස්වාදයක් උදෙසා නෙමෙයිද? එහෙම නෙමෙයි. ඇයි අපි රූප පස්සේ යන්නේ? ඇයි අපි මේ ශබ්ද පස්සේ යන්නේ? ඇයි ගන්ධ පස්සේ යන්නේ? රස පස්සේ. ස්පර්ශ. ධම්ම සිතුවිලි. ඔය ආස්වාදය ඇත්තටම හරියටම අපි අවබෝධ කරගත්තොත් මේ ආස්වාදය කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන දේ මාත්‍රයක්වත් ලබා ගන්න බැහැ කියලා කවුරුත් කිව්වට බෑ බැහැ කියලා Tamanටම අවබෝධ වුණොත් ධර්මයට අනුව මම ආපහු ඕගොල්ලන්ට මේක ඇවිල්ලා කියන්න ඕනද රූප පස්සේ යන්න එපා කියලා කියන්න ඕනද එදාට ඕගොල්ලන්ට මගෙන් වැඩකුත් තියනවද වැඩකුත් නැහැ ඇයි අහගන්න ඕන දේ අහගත්ත ඉවරයි වැඩි මේ ඊට පස්සේ ඕනද එයා කොහෙද ඉන්නේ කින්ද මන්ද ඕනද විස්තර එකක්ව වැඩක් නෑ. ඔය එකක්ව වැඩක් නෑ. ඒ තථාගතයන් වහන්සේ කිව්වේ මොකද්ද? පුද්ගල සරණ යන්න එපා, ධර්මයේ සරණ යන්න. එවිට ඔබ නිවි සැනසී වෙනවා. පුද්ගල සරණ ගිහිල්ලා එක්කෙනෙකුටවත් මේකෙන් ගැලවෙන්න බෑ. ඇයි? ඔහුට ප්‍රශ්නයක් වෙන හැම වෙලාවකම පුද්ගලයා ඉන්න ඕනේ කියලා දෙන්නේ. ධර්මයේ නෙමෙයි පුද්ගලෙක් ඉන්න ඕනේ. මේ හැම වෙලාවෙම ඉන්න ඕනේ ළඟින්. බුද්ධ ශාසනය එහෙම ක්‍රම නැහැ. එතකොට දැන් ඒ අනිත් කෙනාට නිවන් මඟ වඩන්න තියෙනවා නම් එයාට වඩන්න හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? අනින් ඔය බල බල ඉන්න වෙනවනේ. එහෙම එකක් නෑ බුද්ධ සාධනේ. වැඩේ කියලා දුන්නා. කැමති කෙනා යයි. අකමැති කෙනා ජරා මරණට ගොදුරු වී සසරේ යයි. කැමති කෙනා නිවන් දකි. ඕන්න. ඕන්න නැත්තම් ඒ ප්‍රශ්නේ බුදුහාඳුර බලෙන් බණ කියන්නේ කියලා නෑ කාටවත්. කිසිම තැනක බුදුහාඳුරෝ එළෝගෙන ගිහිල්ලා නෑ නෑ කොහොම හරි බාඩි කරගෙන හිර කරගෙන මේක කොහොම හරි පෝල හරි වරෙන් එහෙම කිව්වේ නෑ එහෙනම් අර බුදුහාඳුර යහපැත්තේ හිටපු චුන්දසූකරට බණ කියන්නේ යනවා බුදුහාඳුර කියනවා ආනන්ද මං ඔය චුන්දසූකරට බණ කියන්නේ නැති දයනුකම්පාවෙන්මයි එහෙනම් හොඳට මතක තියාගන්න දයනුකම්පාවෙන් බණ නොකිය ඉන්න ක්‍රමයකුත් තියෙනවා හොඳේ <laughs> ඇයි සද්ධර්මයක් එක්ක හැප්පෙනවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. හේතුව ඇයි? මාගේ තථාගතයන් වහන්සේ කියන මාගේ ගුරුවරයාද ධර්මයයි. යම් කිසි කෙනෙක් ධර්මයත් එක්ක හැප්පුණොත් නිකන් කළු ගල කොළුව ගහ ගන්නවා වගේද උල් කරපු එක කොළුව ගහ ගන්නවා වගේද? ඔය කළු ගල කොළුව ගහ ගන්නවා වගේ නේ හොඳට උල් කරපු එක කොළුව ගහ ගන්නවා වගේ. දන්නේ නැත්නම් සද්ද නැතු හිටියොත් වැඩේ ගොඩේ. දන්නේ නැති එකක් එක්ක තර්ක විතර්ක කරන්න ගිහිලා වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නේ තර්ක විතර්ක කරාට කමක් නැහැ. ඒක කිසි ගැටලුවක් නෑ. ඒක තර්ක කරන්න කියලාම බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා. ඒක විමසන්න කියලාම අවසර දීලා තියෙනවා. ඒ විමසන්න නැතුව මේක තේරෙන්නේ නෑ. ඒ අවසරය සම්පූර්ණයෙන් දීලා තියෙනවා. හැබැයි අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ මොකටද ඇත්තටම? තව කෙනෙක්ව පරද්දන්න නෙමෙයි. අපි සාකච්ඡා කරන්න ඕනේ මොකටද? අපේ ප්‍රශ්නේ ගොඩ දාගන්න. ඔච්චරයි. මම හැම වෙලාවෙම කියන්නේ එච්චරයි. මේ අපේ ප්‍රශ්නේ ගොඩ දාගන්න විතරයි අපි සාකච්ඡා. ඒතර අපේ ප්‍රශ්නේ ගොඩ දාගන්න නම් අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ අපේ ප්‍රශ්න ටිකද අනුන්ගේ ප්‍රශ්න ටිකද? අපේ ප්‍රශ්න ටිකනේ අපි කතා කරන්න ඕනේ. අනුන්ගේ ප්‍රශ්න කතා කරන්න මේක හරියන්නේ නැහැ. ඒක වෙන කොයි හරියන්නේ. මෙතන කතා කරන්න ඕනේ අපිට නැගෙන ප්‍රශ්නේ. අන්න ඒක තමයි අපි මෙතනේ හලෝ වෙන්නේ. ඒක අර මම ඔයගොල්ලෝ පළවෙනි දවසේ ඇහුවේ දුක හට ගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදිය දැනගත්තොත් ඇතිද කියලා. ඇයි? <laughs> සංසාරේ දන්නේ නැත්තේ මොච්චරයි. අනිත් ඔක්කොම දන්නවා. හඳට තියෙන දුර කියන්නේ කිව්වොත් ආයි පටස් ගාලා කියනවා. සූර්යාගේ උෂ්ණත්වය මතක කෙල්වින් 22000ද ඔය කියන්නේ. උෂ්ණත්වය තියලා මැනලා නැහැ. ඇයි උෂ්ණත්වය තියලා ගිහලා මනින්නේ නැහැ. කෙල්වින් 22000ද කියන්නේ. ඒක කැල්කියුලේට් කරලා කියනවා. ඒකත් දන්නවා අපි. අපේ වටේ ග්‍රහතාරක මේ මේ මේ මොනවද ග්‍රහලෝක කීයක් තියෙනවද? ග්‍රහයෝ. ඔය තියෙන්නේ දැන් පෘථුවිය බුද ඔහොම තියෙනවා. ඔහොම ග්‍රහ කීයක් තියෙනවද දැනට? ඈ? ආ 9යි. ආ 9යිලු. හරි. මම දන්නේ තව තියෙනවද කියලා. 9ක් හරි තියෙනවනේ කොහොම හරි. දැන් 9 තියෙනවා කියලා දන්නවනේ. ඒ 9 කියලා ටක් ගාලා කියන්නේ ඇයි? ඕ නවග්‍රහයන්ලා. නේ. ඔව් <laughs> තව තියෙනවා ග්‍රහ වස්තු ඕන තරම්. ඔව් අර නමේ කියටක් ගාලා නමක් ගහන්න. ඔව්. ඉතින් ඒ හින්දා මේ එහෙම දන්නවා අපි ඇත්තටම ගත්තොත් නේද? එහෙම දන්නවා. නේද? ලංකාවේ වර්ගඵලයේ වර්ග කිලෝමීටර් ඔද 63 දහන්නේ කීයද? ආ 63300 ගන්න. හරි ඒකත් දන්නවා අපි. නේ. පළාත් කීයක් තියෙනවද? 9. දිස්ත්‍රික්ක ජනතාව ඔක්කොම හරි දුක හටගන්නේ කොහොමද? ඔන්න ප්‍රශ්නේ අපි. ඔන්න අපිට ප්‍රශ්නේ. දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? හැබැයි අරව ගත්තොත් අපි ඒක වැඩක් නෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ ඔක්කොම දැනගත්තත් අපි ඒ මුළු සමස්තයම දැනගත්තත් මම මේ කියන්නේ. මේ කාරණේ දන්නේ නැත්තම්. නිවිසැනසීලා ඉන්න බෑනේ නේ. කොහේ ගියා? මේ කාරණේ දන්නේ නැත්තම්. ඒක මම පෙන්වුවේ එහෙනම් ඒ ජරා මරණ වලට ගොදුරු වී මහා දුක්ඛ ස්කන්ධයක් විඳිනවා නම් ඒ දුක හට ගන්න එකයි දුකෙන් නිදහස් කරගන්න වැඩපිළිවෙල පෙන්වන්න තමයි මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ. නැතු ග්‍රහ තාරකා ගැන ඕක කිය කී ඉන්න නෙමෙයි. හැබැයි ඒව ගැන ඇහුවොත් නොකිය ඉන්නවද? කියනවා. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ. මේ ඇට්ටේරියා කොලේ තියෙන මගේ අතට අහුවෙච්ච කොළ ටික විතරයි මම ඔබලට කියන්නේ. ඊතුරු ටික කියලා වැඩක් නැහැ. දැන් ඇට්ටේරියා වනේ තිබ්බ අතට අහුවෙච්ච කොළ ටික කියලා තේරෙන්නේ නැත්තම් අර වනේ තියෙන ඇට්ටේරියා කොළ ටික කොහොමද තියෙන්නේ? අර වනේ තියෙන ඔක්කොම ඇටේරියා කොළ ටික අපිට කිව්වනම් එහෙම මොකක් වෙයිද? ඔව් පිස්සු හැදිලා නෙමෙයි මේ අර ටික කියලා පිස්සු හැදිලා තියෙන එකේ. يعني ඒ ටිකේ ප්‍රශ්නයක් හන්ද නෙමෙයි පිස්සු හැදිලා තියෙන්නේ. ඒ ටික තේරුම් නොගත්තා අර ඔක්කොම කිව්වනම් එහෙම. තේරුම් ගන්න තරම් එහෙම ප්‍රඥාවක් මිනිස්සෙකුට නැහැ. ඒක බුදු පියාණන් වහන්සේට විතරයි ගෝචර. ඒ හින්දා කියන්නේ නැහැ. හැබැයි මේ චතුරාර්ය සත්‍ය කියන එක අපිට ගෝචරයි. පටිච්ච සමුප්පාදේ අපිට ගෝචරයි. දුක හටගන්න විදිය අපිට ගෝචරයි. දුකෙන් නිදහස් වෙන විදිය අපිට ගෝචරයි. ඒ ටික විතරයි අපිට ඕනේ. නේද? එතකොට අපි මේ දුකෙන් නිදහස් වුණයි කියලා සර්වඥතාන් වහන්සේගේ ඒ තථාගතයන් වහන්සේගේ ඥාණය අපිට පහළ වෙනවද? අපි දුකෙන් නිදහස් වුණයි කියලා. නෑ. එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ සංයෝජන ධර්ම 10ක් නේද බිඳින්නේ? මුගලන් මහරහතන් වහන්සේ සංයෝජන ධර්ම 10ක් නේද බිඳින්නේ? තථාගතයන් වහන්සේ සංයෝජන 10ක් නේද බිඳින්නේ? තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවයි එකයිද? හැබැයි සංයෝජන එකම 10 බිඳින්නේ. අපි බිඳිනව නම් බිඳින්නේ. හැබැයි අපිට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ඒ මට්ටමට තියෙන්නේ. එහෙම තියෙන්නේ නැහැ. බිඳින්න එකම 10යි. එහෙනම් ඒ සංයෝජන ධර්ම 10 බිඳින්න ඕන ඥාණය තිබ්බොත් හොඳටම ඇති එච්චරයි. සංයෝජන ටික බිඳ ගන්න ඕන ඥාණය පහළ වුණොත් ඇති. මේ සර්වත්වතා ඥානයක් ඕන නම් ඉතින් බුදුබව ප්‍රාර්ථනා කරන්න වෙනවාමයි. වෙන කරන්න දෙයක් නැහැ ඒකට. මේ මට එහෙම හරියන්නේ නැහැ. මට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේම ප්‍රඥාව ඕනේ. නැති කවදා හරි අගසව් වෙන්න වෙනවා ඉතින්. එහෙම බැරි කමකුත් නැහැ. නේ? එයි අනෝමදස්සි බුදු පියාණන් වහන්සේව දකින සාරිපුත්ත කියන්නේ සාරිපුත්ත ඊට ඉස්සෙල්ලා නම මට මතක නැහැ. ඔක සාරිපුත්ත මේ මේ අපදාන පාළියේ තියෙන මොකද්ද නමක් තියෙනවා. ඒ ගිහි වතේ ඉන්න නම. මේ අනෝමදස්සි බුදු පියාණන් වහන්සේව දකිනවා. මේ අනෝමදස්සි බුදු පියාණන් වහන්සේගේ මහා දෙතිස් පුරුෂ ලක්ෂණ දැකලා කියන දැකලා ඒ වෙලාවේ කියනවා මෙහෙම උත්මයේගේ ප්‍රඥාව කොහොමට ඇද්ද? උන්වහන්සේගේ ඒ ප්‍රඥා ස්කන්ධයටම මා নমස්කාර කරනවා කියලා අන්නේ අනෝමදස්සී බුදු පියාණන් වහන්සේ ඉදිරියේ নমස්කාරයක් කරනවා. අන්න එතෙන්දී අනෝමදස්සී බුදු පියාණන් වහන්සේ කියනවා මේ මා ඉදිරිය අද මේ নমස්කාරය කරන්නේ ගෞතම මේ කරපු මහා ඒ කියන්නේ ඒ දැක්ක තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවක් දැකලා සදහැ සිතකින් ඒ විදිහට নমස්කාරයක් කරපු එකේ ආනිසංසය හැටියට ගෞතම බුද්ධ ශාසනයේ සාරිපුත්ත නමින් මහානත්කමට ඇවිල්ලා ඒ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශාවක බවට පත් වෙලා ප්‍රඥාවන්තයන් අතර අග්‍රම ප්‍රඥාව අරගෙන ඉන්න හේතු වාසනාව දැන් උදා කරගත්තා කියලා. අනෝමදස්සි බුදු පියාණන් වහන්සේ ඉස්සරහ තමයි ඔක වෙන්නේ. දැක්කද අර හදවතින් ඒ ගුණයකට කරපු නමස්කාරයක හේතුවේ ඵලෙ. දැන් ඕ වගේම ගුණයකට ගැරහැව්වොත් මොකක් වෙයිද? කෙලින්ම අනිත් පැත්තට. ඉතින් ඔච්චරයි. ඒකයි කියන්නේ මේකේ කවුරු හරි යම් කිසි කෙනෙක් ගුණයක් කියනවා නම් ඒ මෙයාලා ඒ ගුණ වලට ගරහන්න එපා. නේද? ඒ ගුණයට සාදුකාරයක් දුන්නොත් වැඩේ ෂේ. ඔක් දන්නේ නැතුව ගරහන්න ගියෝ. ඔ නිකන් අහ කියන ඒවා පැටල ගන්නවා. ඒ සාදුකාරයක් දුන්නයි කියලා හානියක් වෙන්නේ නැහැ බය වෙන්න එපා. හැබැයි ගරහන්න ගියොත් දන්නේ නැතු. කොහේ මොනව වෙනවද කියන්න දන්නේ නැහැ. නේද? ඇසිඩ් වීදුරුවක් අරගෙන දැනගෙන බිව්වත් ඇසිඩ් නොදැන බිව්වත් ඇසිඩ් නොදැන බීලා සෝරි කිව්වොත් දැන් නොදැන ඇසිඩ් එකක් බීලා කියනවා අනේ මන් දන්නේ නැහැ සෝරි හොඳේ කිව්වොත් හරිද දැන් නොදැන තමයි බොන්නේ වහයක දැන් වහ හරි නොදැන බිව්වයි කියලා මොකෝ මේ වහ වහමනේ සෝරි කිව්වට වැඩක් නැහැ නේ අන්න ඒ වගේ එකක් තමයි මේක මම මේ ඔයගොල්ලන්ට මේ දහම තේරුම් ගන්න යනකොට පරිස්සම් වෙන්න ඕන තැන තමයි අනිත් පැත්තෙන් මේ කියන්නේ. ඒ හින්දා තමන්ගේ ප්‍රශ්නේ තෝරගෙන යන්නේ ඉච්චර අනුන්ගේ ප්‍රශ්න වලට කොට දාන්න යන්නේ නැතු. ඒක මේ කියන්නේ. මොකද ඒවා වෙන අවදානම් තේරෙන්නේ නැතුනාට. මොකද එහෙම ඥාන අපිට නෑ. මොකද නැත්තේ. තථාගතයන් වහන්සේ කියනවා පුද්ගලයෙක්ව විවේචනය කර හැක්කේ මා හෝ මා වැනි තවත් බුදුවරයෙක්ට පමණමයි. අපි කොච්චරනම් චරිත සාතික දෙනවද? කට්ටියට. බුදු පියාණන් වහන්සේ කියනවා පුද්ගලයෙක්ව විවේචනය කළ හැක්කේ මා හෝ මා වැනි තවත් බුදුවරයෙක්ට පමණමයි කිය. ඇයි ඒ? ඉන්ද්‍රිය පරෝපත්ත ඥාණය තියෙන්නේ උන්වහන්සේට විතරයි. ඒක ෂඩ සාධාරණ ඥාන වලට අයිති එකක්. ඒක වෙන කාටවත් පිළිහිටන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරන්වත් පිළිහිටන්නේ නැහැ. එතකොට දැන් එහෙම එකේ බුදුවරුන් පිහිටන්න ඕන ඥානය අපිට පිහිටලා අපි චරිත සහතික දෙනකොට අනිත් අයට වැඩේ ටිකක් හොඳද මොකද හිතෙන්නේ ඈ අවදානම්ද නැද්ද වැඩේ අවදානම් හැබැයි අපේ ප්‍රශ්නේ තෝරගෙන අපි ගැලවෙන්න උත්සාහ කරු අපිට තියෙන ප්‍රශ්නේ අරගෙන අපි අපිට තියෙන දැවෙන ප්‍රශ්නේ අරගෙන අපි ගැලවෙන්න උත්සාහ කරොත් කොහොම හරි අපිට ගොඩ යන්න පුළුවන් ද බැරිද එච්චරයි යෝ. තනි තනි එන්නේ ජරා මරණ වලට උරුමකම් කියන්නේ. තනි තනි එන්නම් ජරා මරණ වලට උරුමකම් කියන්නේ ගැලවෙන්න වෙන්නේ. තනි තනියෙම නේ. ඈ මම පොඩි පාපයක් කරා වරෙන් යන මගෙත් එක්ක හවුලට වරෙන් කියලා යන්න පුළුවන් ද කාවත් එක්කගේ මම පොඩි පිනක් කරා යමන්කො දිව්‍ය ලෝකෙ මගෙත් එක්ක එහෙමත් බැයි ඒ එයාට අරයටත් ඒකට හේතු වාසනා වෙන්න හැබැයි එකට කරලා එකට යන්නත් පුළුවන් ඕන හරි හරි මාත් එන්න යන් කියලා. අපාය යන නෙමෙයි ඉන්නේ. එක එකට ගහන්න යන්නේ. දෙන්නත් එකමකට යන්න ක්‍රම වේදක් තියෙනවා. හරි. අපි බලමු මෙන්න මේකෙදි එහෙනම් අර අචේල කස්සප සූත්‍රයට අනුව පෙන්වුවා අවිද්‍යාව මුල් කරගෙන විතරයි දුක හටගන්නේ. ඊළඟට අපිට ප්‍රශ්නය ආවා එහෙනම් මෙන්න මේ ස්පර්ශ අවිද්‍යාව කියන්නේ ආස්වාද ආදීන නිස්සරණේ තතුසේ නොදන්න කමන ඒ ආස්වාදයේ ආදීන නිස්සන්නේ තතුසේ දැනගන්න අපි මොකද කළ යුත්තේ කියන ප්‍රශ්නය ආවා අපිට. අන්න එතනදී මම ඕගොල්ලන්ට පෙන්නවා ඒක දැනගන්න අපි දන් දිය යුතුද, සීල් රැකිය යුතුද, භාවනා කළ යුතුද, සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතුද කියලා හතරක් අරගෙන ඇහුවා ඕගොල්ලන්. ඒතර ඕගොල්ලෝ එතනදී බහුතර පිරිසක් එතන උත්තර දුන්නෙම සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒක එහෙම බව පෙන්වන්න මම ඕගොල්ලන්ට මුගලන් හාමුදුරුවෝ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපන්න ඵලය පූර්ණ කරපු විස්තරය පෙන්වුවා. අර අස්සජහාම්දුරන්ගෙන් බණ අහලා ඒ මොහොතේදී තමයි මේ චක්කුම් උදපා ධම්ම චක්කුම් උදපාදී කියන සෝතාපට්ටි ඥාණය පහළ වුණේ. ඒ වගේ මුගලන් හාමුදුරුවොත් ඒ වගේ. ඒ වගේම පෙන්වුවා මෙතන මෙතනින් තමයි මම නැවැත්තුවේ උපාලි ගෘහපති කියන ගෘහපතියා සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා. මේකේ තමයි මම පොඩි කතාවක් තියෙනවා මේ කියන්නේ. ඒ කතාව වැදගත් වෙනවා. ඒකයි මේක කියන්න ගිය සතිය වෙලා තිබුණේ නැතුව මම කිව්වා මම මෙතනින් ඊළඟ දවසේ පටන් ගන්නම් කියලා. මේ උපාලි ගෘහපතිගේ සූත්‍රය අතිශය වැදගත් වෙනවා අපිට. ඒකයි මම මේ කියන්නේ. අ මජ්ක්‍ධිම නිකායේ මේක තියෙන්නේ. මේ උපාලි ගෘහපති කියන්නේ නිගණ්ඨනාත පුත්‍ර ළඟ ඉන්න ප්‍රබලම සිටුවරේ, ධන කුවේරේ. කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රබලම ගෝල් මේ දායකයෙක්, අග්‍ර දායකයෙක්, ධන කුවේරේ. දවසක් නිගණ්ඨනාත පුත්‍රයි නිගණ්ඨනාත පුත්‍රය ළඟ තව ඉන්නවා එක්කෙනෙක් දීගතපස්සී කියලා. මේ දෙන්න අතර සාකච්ඡාවක් සිද්ධ වෙනවා. දීගතපස්සී නම් කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඇත්තම මේ මේ මේගොල්ලෝ නිගණ්ඨනාත පුත්‍රගේ ළඟ ඉන්න අය බුදු පියාණන් වහන්සේට බවත් ගෞතමයන් වහන්සේ කියලා නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. ආමන්ත්‍රණය කරන්නේ මහාන ගොයුන් කියලා. ඒ ආමන්ත්‍රණය ගන්න ඒ විදිහට. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ හරි කියන දැන නේ. ඉතින් මහාන ගොයුම් කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. කියනවා මෙන්න මේ තථාගතයන් වහන්සේ දිග තපස්සේ කියනවා නිගණ්ඨනාථ පුත්‍රට ඔබ වහන්සේ ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්‍ර කියන ඔබ වහන්සේ කාය දණ්ඩයයි වචී දණ්ඩයයි ප්‍රබලයි කියලා පනවනවා. හැබැයි තථාගතයන් වහන්සේ මනෝ දණ්ඩේ ප්‍රබලයි කියලා පනවනවා. දැන් මේ දෙක දෙක. බුදුහාඳුර කියනවා මනෝ දණ්ඩේ ප්‍රබලයි කියලා. නිගණ්ඨාත පුත්‍ර කියනවා කාය දණ්ඩය වචී දණ්ඩයයි ප්‍රබල කියලා. ඉතින් ඔන්න ඔය කතාව යනකොට නිගණ්ඨාත පුත්‍ර කියනවා නෑ කාය දණ්ඩයයි වචී දණ්ඩයයි තමයි ප්‍රබල මනෝ දණ්ඩය එච්චර ප්‍රබල නැහැ කියලා කියනවා. ඊට පස්සේ මෙතනට එනවා ඔය උපාලි ගෘහපති. උපාලි ගෘහපතිත් මේ කතාව දන්න හන්ද උපාලි ගෘහපති කියනවා ඔව් කාය දණ්ඩයයි වචී දණ්ඩයයි තමයි ප්‍රබල මනෝ දණ්ඩය ප්‍රබල නැහැ මම ගිහිල්ලා ওই මහාන ගොවිම හම්බෙලා මේක පරද්දලා එන්නම් කියලා. ඔය සූත්‍රය හරි ලස්සන සූත්‍රයක්. හොඳට තෝරගන්න. ඊට පස්සේ මේ උපාලි ගෘහපති කියනවා අර ලස්සන උපමා කියන අර මිනිස්සු රෙදි අපුල්ලන්නේ. අර මෙහෙම මෙහෙම ගහන්නේ. අර ගලේ ගහනවා කියලා අපි කියන්නේ. දැන් ඔන්න වගේ තථාගතයන් මේ බවත් ගෞතමයන් මම එහෙට මෙහෙට ගහනවා කියන පෙරල පෙරල. ඒ කියන්නේ මේ. ඔගේ තර්ක ටික ඔක්කොම බින්දිනවා කියලා කියන්නේ. බින්දලා මම එන්නම් කියලා කියනවා. දීඝ තපස්සේ කියනවා නිගණ්ඨනාත පුත්‍රට උපාලි ගෘහපතිව යවන්න එපා. ඔය බවත් ගෞතමයන් කියන්නේ හරි මායාකාරී. යන යන එක අහු වෙනවා. යවන්න එපා. කියලා තුන් පාරක් කියනවා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍ර කියනවා නෑ උපාලි ගෘහපති කියන්නේ ඊට වඩා දක්ෂේ. ඔහු ගිහිල්ලා අනිවාර්යෙන් පරද්දලා එනවා කියන්නේ. අහන්නේ නෑ. ඉතින් උපාලි ගෘහපති යනවා. ඇවිල්ලා තථාගතයන් වහන්සේ ළඟට ආවට පස්සේ තථාගතයන් වහන්සේ කියනවා මම ආවේ ඔබ වහන්සේත් එක්ක වාදයකට. ඊටස්සේ බුදුහාමුදුරුවෝ කියනවා හොඳයි මම වාදයට සූදානම් කියන්නේ. ඊට සහනවා මොකද්ද වාදය? ඊටස්සේ කියනවා ඔබ වහන්සේ මනෝදණ්ඩය ප්‍රබලයි කියනවා නිගණ්ඨාත පුත්‍ර අපේ ශාස්ත්‍රූරය ඒක මේ ශාස්ත්‍රූරයනේ දැන් කියනවා මම කාය දණ්ඩයයි වචී දණ්ඩයයි ප්‍රබල මං ආවේ ඒක පරද්දන්න කියන. ඒක වාදයට ගන්නයි කියනවා උපාලි ගෘහපති කියනවා. එතකොට තථාගතයන් වහන්සේ කියන හොඳයි මම වාදයට සූදානම්. හැබැයි ඔබ එකක් මට පොරොන්දු වෙන්න ඕනේ කියනවා. මොකද්ද කියලා අහනවා. ඔබ සත්‍යෙන් සත්‍ය ගලපා කතා කරනවා කියලා පොරොන්දු වුණොත් මම වාදයට සූදානම් කියනවා. සත්‍යෙන් සත්‍ය ගලපා කතා කරනවා. ඒ කියන්නේ පස් එකක් කියලා ඊට පස්සේ වෙන එකක් කියන්න බෑ. කිව්වනම් කිව්වද? ඊට පස්සේ උපාලි ගෘහපති කැමති වෙනවා. කැමති වෙලා ඉතින් මේකේ පොඩ්ඩක් දි සූත්‍රය දිගයි වෙලා වෙන නිසා මම එක කෑල්ලක් විතරක් අරගෙන විස්තර කරන්න උදාහරණ දෙක තුනක් ගන්නවා මේක එක එකක් අරගෙන අහනවා නිගණ්ඨනාත මේ උපාලි ගෘහපතිගෙන් අහනවා තථාගතයන් වහන්සේ යම් කිසි කෙනෙක් ඉන්නවා ගමක ඉන්නවා මහා පිරිසක් මෙන්න මේ පිරිසව මරන්න යම් කිසි පිරිසක් ඇවිල්ලා කැති පොළු ඕව අරගෙන කඩු අරගෙන ඇවිල්ලා කපලා කොටලා වැඩ කටයුත්තක් මේ මරණ දාන. මේක පහසුද ලේසිද කියලා අහනවා. ඒ කියන්නේ ඒක හරි අපහසු කාර්යයක් කියන්නේ. ඊට පස්සේ අහනවා ඇයි ඒ? ඇයි මේ කයින්නේ වැඩ කරන්නේ? කය මුල් කරගෙනනේ කරන්නේ. හොඳයි. ඊට පස්සේ අහනවා යම්කිසි මේවා තියෙන මොනවාද මේ 이르දි තියෙන ඔය මේ මේ ඉසිවරු ඉන්නේ. මෙන්න මේ ඉසිවරයේගේ හැකියාව තියනවා ඒ ලැබෙන චිත්ත ශක්තියකින් සම්පූර්ණේ පලාතම ගිනි තියන්න ඕන. ඒ චිත්ත ශක්තියට එහෙම හැකියාව තියෙන ඉසිවරු ඉන්නවා. එතකොට මේවා දන්නවා මේගොල්ලොත් නිකන් පුතේ කට්ටියක්. අහනවා ඒ ඉසිවරයෙකුට පුළුවන් නේද අහනවා තමන්ගේ සිත දියුණු කරලා තියෙන හන්දා ඒ සිතෙන් ශක්තියක් නිකුත් කළා අර පලාතම එක මොහොතකින් අලු කරන්න පුළුවන්ද කියලා අහනවා. එසගෙන පුළුවන් කියන. එතකොට නිගණ්ඨාත පුත් මේ උපාලි ගෘහපතිගෙන් අහනවා දැන් ප්‍රබල වෙලා තින්නේ කාය දණ්ඩයේද මනෝ දණ්ඩයේද කියලා අහනවා. ඒ දැන් කාය දණ්ඩෙන් කරන්න බෑ අර කමාරුයි. හැබැයි මනෝ දණ්ඩෙන් පුළුවන්. මනසින්. අහනවා කාය දණ්ඩයේද ප්‍රබල මනෝ දණ්ඩයේද කියලා අහනවා දැන්. උපාලි ගෘහපති කියනවා මනෝ දණ්ඩෙන්. ඊට පස්සේ බුදුහාම කියනවා සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරනවා. දැන් ඔබ කලින් කිව්වේ කාය දණ්ඩේ ප්‍රබලයි කියලා. මොකේ මනෝ දණ්ඩේ ප්‍රබල නැහැ කියලා. ඔබ සත්‍යෙන් සත්‍ය කල්පා කතා කරනවා කියලා මට පොරොන්දු වුණා. එහෙනම් දැන් සත්‍යෙන් සත්‍ය කල්පා කතා කරනවා නම් ඔබ කියන්න ඕනේ කාය දණ්ඩේමයි කියලා. ඉතින් මෙන්න මේ වගේ උදාහරණ තුනක් කියන තථාගතයන් වහන්සේ. තුනක් කිව්වට පස්සේ උපාලි ගෘහපති කියනවා ඔබ වහන්සේ පළවෙනි උදාහරණය කියනකොටම මම තේරුම් ගත්තා වැරදි කියලා. ඒ කියන්නේ මම හිතන් හිටපු එක වැරදි. හැබැයි ඔබ වහන්සේගේ මන ඒ ධර්මය විග්‍රහ කරගන්න, ඒ ධර්මය අහගන්න තමයි මම ඒක තේරුණේ නැහැයි කිව්වේ කියලා. කියලා දෙවෙනි උදාහරණය කියනවා. එතකොටත් නිගණ්ණාත පුත්‍ර මෙයා උපාලි ගෘහපති පිළිගන්නේ නැහැ. හැබැයි කියනවා මට දෙවෙනි උදාහරණය කියනකොට ඊටත් වඩා තේරුණා. නමුත් ඔබ වහන්සේගෙන් තව ටිකක් ධර්මය අහගන්න තමයි මම තේරුණේ. ඔය අවස්ථා තුන ගියාට පස්සේ කියනවා ඔන්න අවස්ථා තුනදී නිගණ්ඨනාත මේ උපාලි ගෘහපතිට මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා අන්නේ කොටස මම ගන්නා විනීවරණ මොහොතක් හම්බ වෙනවා. ඒ කියන්නේ මොකෙන්ද? නීවරණ වලින් තොර මොහොතක් හම්බ වෙනවා. පොඩි අපි සූත්‍රය අරගෙනම ඒ ටික විස්තර කරගෙන යමු. එතන ඉඳන් මම ඊටු ටික ඊට පස්සේ විස්තර කරන්නම්. උපාලි ගෘහපති සෝවාන් වූයේ කෙසේද කියන මාතෘකාව තමයි තිබුණේ. මජ්ක්‍ධිම නිකායේ. පිටුව දෙක දෙවෙනි පොතේ 60 වෙනි පිටේ තමයි මේක තියෙන්නේ. අර දැන් කතාව ඔක්කොම ඉවර වෙනවා. හොඳයි අර මම කියපු කතාව. අර උපමා තුන ඔක්කොම ඉවර වෙනවා. ඒලා ඕනම කරන කොටස තමයි මම මේ ගන්න ඒකයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉක්බිති භාගතුන් වහන්සේ උපාල ගැහැවියට පිළිවෙලින් කතා වදාළසේක. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න කෙනෙකුට දෙන අවවාදය. මොකද්ද? දාන කතා, සීල කතා, සංඝ කතා, කාමයේ ආදීනවය, නෙක්ඛම්මේ ආනිසංසේ වදාළසේක. ඔන්න ඔය ටික කියන්න යනකොට මොකද වෙන්නේ? යම් විටක භාගතුන් වහන්සේ උපාලි ගෘහපතිට කලල සිත් ඇත්තාහු මෘදු සිත් ඇත්තාහු විනීවරණ සිත් ඇත්තාහු අන්න අවස්ථාවක් ලැබිලා තිනවා මොකද්ද උපාලි ගෘහපතිට විනීවරණ මොහොත නීවරණ වලින් තොර මොහොතක් මෙන්න මේ නීවරණ වලින් තොර මොහොතක් උදා කරගන්න තමයි තථාගතයන් වහන්සේ කියන්නේ යමෙකුට සද්ධර්මයක් තේරුම් ගන්න කල්යාණ මිත්‍රේ ඕනමයි කියලා. මේ විනීවරණ මොහොත හම්බ වෙන්නේ නැහැ කවදාවත් පොතපතකින් CD එකකින් රෙකෝඩින් එකකින් ඔය කිසි එකකින් මෙන්න මේ විනීවරණ මොහොත හම්බ වෙන්නේ නැහැ. මොකද විනීවරණ මොහොතක් නිකුත් වෙන්න චිත්ත ශක්තියක් ඕනමයි. චිත්ත ශක්තියක් නැතුව විනීවරණ මොහොතක් හම්බෙන්නේ නැහැ. මේකේ තමයි තියෙන ඊළඟට තව ටිකක් ප ဋ ාණයට ගියාම පෙන්නනවා අනන්තර සමනන්තර කියලා ප්‍රත්‍ය දෙකක් සිද්ධ වෙන්නේ. අන්නේ අනන්තර සමානතර ප්‍රත්‍ය දෙකෙන් තමයි විනීවරණ මොහොත හම්බ වෙන්නේ. මේ අනන්තර සමානතර කිව්වහම බය වෙන්න එපා. ඔය අනන්තර සමානතර අපි පාවිච්චි කරනව දන්නේ නැතුණාට. මම ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න මෙතනම තේරුම් කරලා යන්න ලේසි උදාහරණයක් දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක ඒක ඒකට අවශ්‍ය කරන පසුතලයේ තියෙන තියෙයි එතකොට. මේ අනන්තර සමානතර ප්‍රත්‍ය තෝරගන්න ලේසිම උදාහරණයක් මෙච්චරයි. මෙතන ගෙනල්ලා අපි ටීවී එකක් තියෙනවා. කඩෙන් ගෙනල්ලා ටීවී එකක් මෙතන දැන් තියෙනවා. හරි? අපිට රූපවාහිනිය හරි මොනවා හරි ওই channel එකක් පේනවද? මෙතන ගෙනල්ලා දැන් TV එකක් තිබ්බ ගමන් පේනවද? නෑනේ. මුලින්ම මොකද? ආ ප්ලග් කරනවා. දැන් ප්ලග් කරපු ගමන් පව දුන්නා. දැන් අපිට පේනවද? රූපවාහිනිය පේනවද? රූප පේනවද මොනක්ද? නෑනේ. ඩොට් ගොඩක් විතරයි. ඊට පස්සේ කියනවා ආ ඇන්ටනාව ගැහුවේ නෑ. ඔන්න ඇන්ටනා කේබල් එකක් ගහනවා. පේනවද? ඒත් නෑ. ඊළඟට අපි මොකද කරන්නේ? අන්න අරක ටියුන් කරනවා. එක ෆ්‍රීකවන්සි එකකට ටියුන් කරනවා. ටියුන් කරපු ගමන් ඇදෙනවද නැද්ද? ඒ ටියුන් කරන්න කලින් ඇත්තටම මේ බිල් මේ ශාලාව ඇතුලේ රූපවාහිනී තරංග තිබ්බද නැද්ද? මේ ශාලාව ඇතුලේ රූපවාහිනී තරංග තිබ්බද නැද්ද? තිබ්බා. ඔන්න මේක වටේම තියෙන, ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන ඒ තරංග වලට කියනවා අනිත් පැත්තේ අනන්තරය කියලා. අර ටියුන් කරලා හරි ගස්සන එකට කියනවා සමානන්තරය කියලා. එන සමානන්තරය ඇදුනොත් හැදුනොත් විතරයි අනන්තරය ඇදෙන්නේ. අනන්තරය ඇදෙන්නේ නැහැ කොච්චර කරත් සමානන්තරය නැහැ. එහෙනම් Tamanට සමානන්තරය හැදිලා තියෙන්න හැදෙනවා මොකෙන්ද? අනන්තරයෙන් කොච්චර තීරණ නිකුත් කරත් වැඩක් නැහැ. Tamanගේ හිත ඒ ධර්මය අහන්න ඕන මානසිකත්වයට යොමු කරනකොට තමයි සමනන්තරය හැදෙන්නේ. අන්නේ සමනන්තරයේදී තමයි අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙක සිද්ධ වෙන්නේ. ඔන්නෝක කරන්න බෑ කවදාවත් පොතකින්වත් CD එකකින්වත් රෙකෝඩින් එකකින්වත් මොකකින්වත් බෑ. ඇයි හේතුව? චිත්ත ශක්තිය නැති හන්දා. ඔන්නෝක තේරුම් ගන්න. නැත්තම් කට්ටිය හිතනවා ඇයි මේ පොතක් කියවලා අරව කොල්ල මේව කොල්ල පුළුවන් නේ කියලා. පුළුවන් නම් බුදුහාඳුරෝ කල්යාණ මිත්‍ර සේවනය කියලා බණ කියන කෙනෙක් ඉස්සරහට දාන්නේ නැහැ. පොට්ටි කියවල කියන. ඔක තමයි අපිට වරදින්නේ. එහෙනම් අනන්තර සමානතර ප්‍රත්‍ය දෙකක් නම් සිද්ධ වෙන්න තියෙන්නේ. මේ වැඩේ තනියෙන් කරන්න ගියොත් මොකෝ වෙන්නේ? මේ කොහොමද අනිත් පැත්තෙන් ප්‍රත්‍යකයි. අනිත් පැත්තෙන් ප්‍රත්‍යක් එන්නේ බෑ. ඉතින් එන්න ප්‍රත්‍යක් ඒ වෙලාවේ නිකුත් කරන්නේ නැත්නම් කවුරුවක් ආ සමානන්තරය හදාගත්තට වැඩකුත් නැහැ. එහෙනම් ප්‍රත්‍ය දෙකක් සිද්ධ වෙන්න ඕනේ. ඒකයි තථාගතයන් වහන්සේ කියන්නේ මාගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ මිහිතලෙන් සදාහටම මිය ගිය දවසකට අන්තිම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මිය ගිය දවසකට නිවන් මඟ අතුරුදහන් කිව්වේ. අනිත් ඔක්කොම තියෙයි. පොත්පත් තියෙයි, ආමිකේ දේවල් ඔක්කොම තියෙයි එකක් විතරක් නැහැ. මොකද්ද නැත්තේ? නිවන් මඟ නැහැ. ඇයි ඇයි නිවන් මඟ නැති වෙන්නේ? කියලා දෙන්න කෙනෙක් නැහැ. ඉතින් කියලා දෙන්න කෙනෙක් නැත්තම් දැන් හැබැයි කෙනෙක්ට කියන තියුණාට පොත් තියෙනවා. පොත් තියෙනවා තමයි පොත්. ඇත්ත. පොත් තිබ්බ කියලා හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ. එහෙනම් මෙන්න මේ විනීවරණ මොහොත හම්බ වෙනවා. දැන් දැන් ඕගොල්ලෝ දැන් මම මේ පැත්තේ මේ කියනවා. ඕගොල්ලෝ නිදි. නීවරණ විනීවරණ. දැන් කෝ අනන්තර සමාන්තර පැත්තේ දෙක. දැන් මෙහි චතුරාර්ය සත්‍ය කියනවා. දැන් කොහොමද දුක හට ගන්න විදිය නිදාස් වෙන විදිය ප්‍රත්‍ය වෙන්නේ? ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දැන් ප්‍රත්‍යක්ෂ වෙන්න නම් මොකද වෙන්න ඕන? දෙපැත්තක තියෙන ඩියුටියක්. එක පැත්තක විතරක් බෑ. අපි මෙහි ටීවී එක ඔන් කරගෙන හිටියත් වැඩක් නැහැ. පිදුරු දලාගල ඕෆ් නා. දැන් ටීවී එක ඔන් කරගෙන බලාගෙන ඉන්නවා ටියුන් කරගෙන පිදුරු දලාගල ඕෆ්. දැන් මොකෝ වෙන්නේ? පිදුරු දලාගල වැඩ අපි ඕෆ්. ඒත් නෑ. මම ඔයගොල්ලන්ට මේ සරලව තේරුම් ගන්න එකක් මේ කියන්නේ. මුලින්ම. නැත්තම් මේක දිපට්ටාණෙන් කියත හැකි. අශෝක් කියලා ඉදි තේරෙන්නේ නැහැ. ප ဋ ාණි තමයි මේක තියෙන්නේ. අනන්තර සමාන ප්‍රත්‍ය දෙක තියෙන්නේ. තේරුම් ගන්න. එතකොට ඒ ප ဋ ාණේ කියන මූල ධර්මයේ මුල් කරගෙන තමයි මේ ටෙක්නොලොජි එක හදලා තියෙන්නේ. ශක්ති එහෙට මෙහෙට ට්‍රාන්ස්ෆර් කරන විදිහ හදලා තියෙන්නේ. දැන් මේ කතා කරනවා කියන්නේ මොකද්ද? ශක්තිය. එතකොට ඒක ඔයගලන්ට එන්න නම් මොකද වෙන්න ඕන? ඒ පැත්ත ඊට අදාළ විදිහට සැකසෙන්න ඕන. එතකොට ඒකේ තියෙන ප්‍රධානම බාධාව තමයි නිදිමත. නීවරණ වලටයි තියෙන්නේ. දැන් විනීවරණද නීවරණද? නීවරණ. දැන් ඕම වෙන යන්තම් පොදයක් යනවා ඇහුණා. අයියෝ ඇඳුම් ටික දාලාව ගණි ඉදන්නෙත් නෑ. දැන් මොකෙද ඉන්නේ? චතුරාර්ය සත්‍යද ලොකු ඇඳුම්ද? චතුරාර්ය සත්‍ය නම් ඒකේ ඉන්නේ බෑ. ඇඳුම් ගන්න බැලුවේ. එන නිවනට වඩා ඒක ලොකුයි ඇඳුම් ටික ලොකුයි. හිතන්න ඇයි බුදුහාඳුර මේක කියන්නේ? තථාගතයන් වහන්සේ කියනවා මොකද විනීවරණ මොහතකදී පමණමයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ පරම සත්‍ය වෙච්ච චතුරාර්ය සත්‍ය තේරෙන්නේ. වෙන කිසිදු මොහතක තේරෙන්නේ නැහැ. හේතුව ඇයි? මම ඔයගලන්ට ඒකට හරියට දේ කිව්වා ගිය සතියට කිව්වා ඊට ඉස්සෙල් සතියෙත් කිව්වා අපි බොරුවක ඉන්නකොට සත්‍ය පේන්නේ නැහැ. එහෙනම් නීවරණයක ඉන්නවා කියන්නේ සත්‍ය කොච්චර කිව්වත් වැඩක් නෑ පේන්නේ නෑමයි. ඇයි අපි ඉන්නේ බොරුවක? ඉන්නේ නීවරණයක. අපි නීවරණ වලින් තොර මොහොතක් අපිට හම්බ වෙනවා. අන්න මනාලේ සහගෙන ඉන්නකොට ඒ වෙන ඒකට අවධානය යොමු කරගෙන ඉන්නකොටම අර විනීවරණ මොහොත එනවා. තමන්ම දන්නේ ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුබණ අහගෙන ඉන්නකොට දරුවෙන් දරුවෝ ඇකෙන් වැටුණා කියන්නේ ඒකයි. අර විනීවරණ මොහොත මොකකටක් බැඳිලා නැහැ. ඒ මොහොතේ විතරයි හරියටම මේක මේකට තව උපමාවක් දෙනවා තථාගතයන් වහන්සේ. මේ සූත්‍රය නෙමෙයි. මොකද්ද? කිලුටු රෙද්දක් අරගෙන කොච්චර හොඳට ඩයි දාන්න ගියත් හරියන්නේ නැහැ. රෙද්ද හොඳට සුදට තියෙන්න ඕනේ. එතකොටයි ඩයි එක අල්ලන්නේ හරියට. කියන්නේ. දැන් අපි අර කිලුටු රෙද්ද කියලා උපමා කරන්නේ මොකටද? නීවරණත් එක්ක ඉන්න. එතකොට කොච්චර හොඳ එකක් දාන්න ගියත් වැඩක් නැහැ. ඉතින් නීවරණ උදා වෙන එක එක ක්‍රම තියෙනවා. එක්කෝ තමන් මේක දන්නේ නැහැ. තමන් ලෝකේ දැනගත්ත දෙයට අනුව මේක ගලපන්න යනවා. දැන් ගලප ගන්න බෑ. ඇයි ඒ? දැන් දන්න දෙයට අනුව ගලපන්න කීයටක්වත් බෑ. මොකද හේතුව? බුද්ධ දේශනාව පෙර නොඇසූ එක. ඉතින් පෙර නොඇසූ එකක් කොහොමද දන්න එකත් එක ගලපන්නේ? ඒකයි මම කිව්වේ දන්න දේවල් ටික අපි දැනගෙන තියෙන්නේ ඕන දේ නෙමෙයි. එහෙනම් ওই ටික චුට්ටකට පැත්තකින් තියලා නිහතමානීව මම මේක දන්නේ නැහැ. හැබැයි මම ඒක මම කොහොම හරි මේ ලැබපු අවස්ථාවේ මම ඒක අවබෝධ කරගෙන මෙතනින් ගැලවෙනවා කියන නිහතමානී මානසිකත්වයකින් යමෙක් බනහනවා නම් ඔහුට මේක මනා ලෙස තේරෙනවා. අපේ උගත්කම් ටිකයි අරකයි මේකයි ඔක්කොම ටික බක පඬිතකම් ටික අපි ඉස්සරහට දාගෙන මේක අහන්න ගියොත් වෙන්නේ නැහැ. නේද? ඒකයි බුදු පියාණන් වහන්සේට පස්සග මහණුන්ට බණපදේ කියලා දෙන්න මහ වෙහෙසක් ගත්තා. භද්‍රවග්ගී කුමාරවරුන්ට බොහොම සුළු මොහොතයි. ඇයි ඒ? භද්‍රවග්ගී කුමාරවරු දන්නේ පංචකාමයේ භුක්ති විඳින්න විතරයි. පසක බහනු. සෑහෙන දේවල් දන්නවනේ. ඒක කඩන්න ගියා බුදුහාමුදුරන්ට සෑහෙන වෙලාවක්. ඒ දිට්ඨියම කඩන්න. හැබැයි භද්‍රවග්ගී කුමාරවරු දන්නේ පංචකාමයේ භුක්ති විඳින්න විතරයි. එහෙනම් කඩන්න ලේසි. අපිත් වෙලා තින්නේ මොකද ඇත්තටම? දන්නව වැඩිද අඩුද? දන්නව වැඩි. දැන් දන්න වැඩි ටිකේ මොකෝ වෙලා තින්නේ? ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සම නේද? හිතට එකඟව බලන්න. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔය දන්න ටිකෙන් අපිට උරුම වෙලා තින්නේ මොනවද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නේද? නැතිනම් දන්න ටිකෙන් වැඩේ ගොඩ දාගන්න එපා අපි. දන්න ටිකෙන් උරුම වෙලා තින්නේ ඔච්චරයි අපිට. එහෙනම් ඇත්තටම බලන්න අවංකව මම දැනගන්න ඕන දේ දැනගෙනද කියලා. නේද? දැනගන්න ඕනේ දේ දැනගත්තනම් මගේ දුක එන්නේ එන්නේ අඩු වෙන පැත්තට යන්න. වැඩි වෙන පැත්තට යන්න බෑ. ඒක අඩු වෙන පැත්තට එන්න ඕන. අන්න එහෙනම් මම බුදු සාසනේ දැනගන්න ඕන දේ දැකලා තියෙනවා. දැක්කේ මොකද්ද? දුක හටගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි. එහෙනම් ඒ විනීවරණ මොහොතේදී උග්‍ර සිත් ඇත්තාව, කලන සිත් ඇත්තාව, මෘදු සිත් බලන්න මොකද කියන්නේ? ප්‍රසන්න සිත් ඇත්තාව. සිත ප්‍රසාදයකට පත් වෙලා ඉන්නේ. අනේ මම මේ කොහොම හරි තෝරගෙන මෙතනින් ගැලවෙන්න ඕන. මෙතෙක් කල මට බැරි වුණෙත් මේකමයි. මම වෙන ඔක්කොම දේවල් ටික දන්නවා. අනිත් කරා. හැබැයි මේක දැනගන්න මට කරපු පින්කම් ඔක්කොම මහා උපකාරයක් වෙලා තියෙනවා. ඒ දන් දුන්නු හින්දාම තමයි මට මෙතනට එන්න හම්බුනේ. ඒ ආර්ය උත්තමයන් උදෙසා සිව්පසේ පූජා කරපු හන්දමයි මට මෙතනට එන්න පුළුවන්. ඒ දල්දා වහන්සේට කරපු নমස්කාරය අහන් තමයි මේක අහගන්න මට වාසනාව ලැබුණේ. ඒව එකක්වත් වැඩ වෙන්නේ නැහැ. ඒකට මලප්පහණක් හරි පූජා කරපු හන්ද තමයි මට මේ ප්‍රඥාව පහළ කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අන්න තථාගතයන් වහන්සේ කියන සුමනාවනි දන් දී යුතුයි පින් කළ යුතුමයි. ධනත් පිනත් ගියටත් පැවිද්දටත් නිවනට මහා උපකාරයක් වෙනවා. අන්නේ නිවනට උපකාර වෙන ආයු වර්ණ සැප බල හදාගන්න තමයි අපි මේ ටික කරේ. ඒ කරපු හන්දා කොහේ හිටියත් එනවා. හරියට ඒක උදාහරණයයි තියෙන්නේ. කැලේ මල් පිපෙනකොට මී මැස්සන්ට කවුරුත් කියන්නේ නැහැ ගිහිල්ලා අන්න මල් පිපිලා තියෙනවා කියන. මී මැස්ස ගිහිල්ලා පැන එක. ඒ වගේ හේතු වාසනා ටික හරිනම් ලෝකේ කොහේ හිටියත් මොන දීපංකරේ හිටියත් මී මැස්සා ඵල හොයාගෙන යනවා වගේ ධර්මය හොයාගෙන එනවා අම්මයි. ඒක කොහෙන් හම්බ වෙනවද කියන්න? ඒ පණිවිඩය කොහෙන්ද හම්බ වෙනවා කියන එක අදාළ නැහැ. හැබැයි හේතු වාසනා නැත්තම් මල ළඟ හිටියත් වැඩන්නේ. පැණි හම්බෙන්නේ නැහැ. මේ දැන් බුදුහාමුදුරන්ගේ ජේතවනාරාමයේ එහා පැත්තේ හිටියනේ චුන්දසූකර. වැඩක් වුණාද? එහා පැත්තේ වැටෙන්නේ හිටියේ වැඩක් වුණේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේවත් ඇහැටවත් නොදක තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරපු උත්මයෙක් විතරක් හම්බ වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපන්න ඵලය ලැබුවා. gedara වැඩ කර කර හිටපු සාමාවතීගේ දේවියගේ gedara වැඩ කර කර හිටපු කුජ්ජුත්තරා තමයි gedara මේ මේ gedara වැඩ කරන කෙනා. හැබැයි ඒ රජබිසවට බණ කිව්වේ කවුද? රජබිසව තීරණයක් කරා නම් ඔබ මගේ ගෙදර වැඩ කරන එක උඹෙන් මොනෝ ගන්නද මම ඔබ එනවද මට වණ උගන්නන්න කිව්වනම් මොකෝ වෙන්නේ? ආර්ය උපවාදයකුත් කරගෙන සසර ගමනක් තවත් දික් කරගෙන යන්න ඕන තැනට පාරක් හදාගෙන නේද? කරගන්න තියෙන සියලු වින්නැහිය කරගන්නවා. හැබැයි කුජුත්තරට ඒක උන්නේ නැහැ. තථාගමේ කුජුත්තර තථාගතයන් වහන්සේ ළඟට සාමාවතී දේවිය ඇතුළු 500ක් අරගෙන යන්නේ නියත උසෝතාපන්න ඵලය පූර්ණ කරාට පස්සේ. ඒකේ කුජුත්තරා තමයි බණ කිව්වේ සාමාවතී දේවිය ඇතුළු 500කට සෝවාන්නේ. දැක්කද? මේවට තරාතිර මොනවාක්වත් අදාළ නැහැ. අර ප්‍රොෆෙෂනල් කැටගරි ඒවා කතන්දර නැහැ මේ වෑ. එහෙම ඒවා තියෙනවා ලෝකේ. මේක ඒවා නැහැ. ඒකයි මේ කියන්නේ. එහෙනම් මෙන්න මේ විනීවරණ මොහොත. මම ඒකයි ඔයගලන්ට ඔය පළවෙනි පටන් ගන්නකොටම අර අපේ ඥානක මහත්තයා නිවේදනයක් දෙන්නේ මොබයිල් ෆෝන් ඕෆ් කරගන්න කියලා. නිකන් නෙමෙයි කියන්නේ. තමනුත් බාධාවක් ඇති කරගෙන අනුන්ට බාධාවක් ඇති කරගන්න තියෙන අවස්ථාව කොහොම හරි අඩු කරගන්න තමයි ඒ කියන්නේ. එය බාධා ඇති නොවෙන්න. මොකද මේ චූටි බාධා ඇති අපිට නීවරණයක් ගෙන දෙන්නේ. ඉතින් මේක කොච්චර කිව්වත් ඒක යන්නේ නැහැ ඔළුවට එතකොට. ඇයි ඉන්නේ නීවරණයක? නේද? දැන් සමහර කට්ටිය බණ අහගෙන ඉන්නකොට නිදිමත එනකොට බය නැගිටලා ගිහලා හොදගෙන යන්නේ. හොදගෙන ඉන්න මූණ ටිකක්. ඇයි ඒ? ඔය අහගන්න බැරි වෙයි කියලා. ඉතින් අහගන්න බැරි වෙන්නේ කොහොමත් අහගෙන නැහැ නිදිනේ. දැන් මොකද කරන්න ඕන? ඕන නැගිටලා ගිහලා මූණ හොදගෙන ඉන්න ඉතින්. ඉතින් නිදාගෙන ඉන්නවට වඩා හොඳ නැද්ද ගිහිල්ලා මූණ හොදගෙන ඇවිල්ලා වාඩි වෙන එක? නේ කවුරුත් හිතයි වැඩක් නැහැ සත පහකට ඒවා. එහෙම වැඩක් නැහැ. නේද අපේ තියෙන ගොංකම්ම තමයි දැන් මෙතනින් මිනිස්සෙක් නැගිට්ටයි කියනක මූණ වටේ මිනිස්සු බලන්නේ යාදියා ඇයි අනුන්ගේ මගුල් හොයලාමයි පුරුදු ඉතින් ඒ හින්දා මම මෙහෙම කියනකොට මම දන්නේ නැහැ ඉතින් මම කියන්න තියෙන එක කියන එක මගේ හැටි ඕ මගේ ඕ මගේ මොකද ඒක මගේ උච්චාරණ සොරේ හැටි වෙන මම දන්නේ නැහැ ඉතින් මට ඒක කියවෙනවා මොකද අපිත් කරන්නේ ඒ ගොංකන්නේ කර ඒක ඒක කියවෙන්නේ මේ විදිහටමයි මොකද එතකොට අර මගේ මට තේරිච්ච විදිහට තියෙන්නේ මේක මේ නලෝලා කියන්න බෑ. තොක්ක ඇල්ලම කිව්වහම තමයි පොඩ්ඩක් ඔළුව අම්ම ඇත්තනේ එන්නම් කියලා ඉතින් අර අර ගොන් වැඩි නවතින්නේ. නැත්තම් හරියන්නේ නැහැ නලෝල කියලා ඒක තේරෙන්නේ නැහැ කොච්චර කිව්වා. ඒ ගොන් කම්මයි කරන්නේ. ඉතින් ඒ මිනිස්සෙන් නැගිටලා යනවා නැගිටලා ගිහිල්ලා ඒ මිනිස්සයා ඕදගෙන ඉයි. දැන් එයා දිහා බලන්න ගියාම Tamanට මොකක්ද තියෙන්නේ? නීවරණය. මම මෙහෙ චතුරාර්ය සත්‍ය උගුරලේ කතා යන කෑ ගහනවා. වැඩක් නැහැ. ඊට පස්සේ කියන බාන නම් අහනවනේ හැමදාම ඉතින් මොනවද ඉතින්. ඔච්චර පමණයි. ඒ හින්දා මම මේ මේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඉතර අමාරු නෑ. ඊට වඩා අමාරුයි පසුතලය හදාගන්න. ඒක තමයි අමාරුම දේ. චතුරාර්ය සත්‍ය කියන්නේ හරි ලේසි. නමුත් පුළුවන් ඉක්මනින් කියන්න. නමුත් මේ පසුතලය හදන්න හරි අමාරු. බලන්නේ පසුතලය හැදෙන්න තමයි තථාගතයන් මොකද? දාන කතා, සීල කතා ඒක ක්‍රමානුකූලව ඇවිල්ලා තියෙන්නේ. දැන් අර අර ආපු දිට්ඨිය ප්‍රබල හන්දා බුදුහාමුදුර චතුරාර්ය සත්‍ය කියන්නේ ගියේ නෑ. පොඩි උපමාවකින් පෙන්නවා ඔබගේ දිට්ඨිය වැරදි කියලා. අන්න එයා ආපු ගැම්ම මොකෝ උනේ? ද මේ වගේ මේ වගේම අවස්ථාවක් එන ආලෝකයක්ෂයාට. ආලෝකයක්ෂයා එනකොට බුදුහාමුදුර ඉන්නේ ආලෝකයක්ෂයාගේ ගල්ලේනේනේ. බුදුහාමුදුර මොකක්ද ආපු ගමන් කියන්නේ? එළියට ඵලයක්. දැන් බුදුහාමුදුරු කිව්වේ නෑනේ. යකෝ මම බුදුන් ඔබ කියන විදිහට මම වැඩ කරනවා. අනේ ගියා. ආයෙට කියලා නෑ නෑ කම්මන්නේ නෑ වැඩේ. මේව තුන් පාරක් කියනවනේ. කියනකොට ආලෝකයක් කියලා මොකද හිතෙන්නේ නැත්තේ? අනේ මොනෝ නැතත් හොඳයිනේ තින්නේ. නිකන් කී කරුයිනේ. මම කියන එක අහනවනේ මොනෝ නැතත් කියලා. අර පොඩි අර ආපු ලොකු ගැම්ම අඩු වෙනවා චුට්ටක්. තුන්වෙනි අවස්ථාවේ තමයි බුදුහාමුදුරු කියන්නේ ආලවකට කියනවා ආලවක අහන්න තියෙන දෙයක් කියනවා නම් අහපන් මම මෙතනින් වාඩි වෙනවා කියලා කියන්නේ. තමයි කියන්නේ. ප්‍රශ්න තුනක් අහන්න උත්තර දුන්නේ නැත්නම් ගන්නවා හදවත ගම්පතුලට විසින්නේ කිව්වේ. නේද? අපිට කියන්නේ මොකක්ද? සද්ධාවෙන් බණ අහන්න ඕනේ නැත්නම් පොතේ ඉරෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් දහලා තියෙන්නේ. නෑනේ. මම ඉස්සරහට පෙන්නන්නම් සූත්‍රය අරගෙනම ඔයගොල්ලන්ට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය පුරන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පුරන්නේ සද්ධර්මය පුරන්නේ සද්ධර්මය පුරන්නේ සද්ධාව පුරන්නේ අවිද්‍යා සූත්‍රය විස්තර කරන්නේ මේක. කල්යාණ මිත්‍ර සම්පත්තිය පිරෙනකොට සද්ධර්මය පිරෙනවා සද්ධර්මය පිරෙනකොටයි සද්ධාව පිරෙන්නේ. අන්න ආලෝකයක් ඡට සද්ධර්මය අහුවට පස්සේ ඇත්තටම සද්ධාාවක් ආවා. ගමක් ගමක් නියං ගමක් පාසා ඇවිදිනවා මම බුදුන් දැක්කා අන්න බුදුන් වැඩ ඉන්නවා ගිහිල්ලා බණපදේ අහලා මේ සංසාර ගමන නිමා කරගන්න කියලා. ගමක් ගමක් ගානේ ඇවිදගෙන යනවා. හැබැයි බණහන පටින් කලින් මොකද්ද කිව්වේ තථාගතයන් වහන්සේට? අරම කිව්වේනේ. එහෙම බුදු සාසනේ හරි අමුතුයි අපි හිතනවට වඩා. අපි හිතනට ටිකක් ඒක වෙනස්. හොඳට බැලුවොත් තියෙන හොඳ අර නිකන් බුද්ධ ශාසනය මේ වචනේ කිව්වට නම් අමනාප වෙන්න එපා නිවන් දැකලා තියෙන නිකන් අමුතු චරිතය කියන්නේ නිකන් රැඩිකල් නිකන් හිතන්න පුළුවන් එහෙම චරිත නේ අර නිකන් පතෝල වගේ එහෙම නිවන් දැකලා නැහැ කවුරු එහෙම නැහැ ඇත්තට ටිකක් ඇයි ඒ චරිත ලෝකෙත් හොයන මොන හරි එහෙම හොයන හොයන හොඳ මානසිකත්වයේ ඉන්න කෙනා යන්නේම මොන හරි හොයන්නේ ඒ යන කෙනාට හරියටම ඕන දේ හම්බ වෙනවා ඊළඟට ඇයි එයාගේ තියෙන අර මානසිකත්වෙන්නේ බය නැහැ. කිසි දෙයකට ඕන දෙයක් වෙන්න කියලා වැඩේ පටන් ගන්නවා. මේ සමහර මිනිස්සු වැඩක් පටන් අයියෝ පෙරහැර බලන ඉස්සරහ බලන මොන වෙයිද ඒ මුණොත් මේ වෙයිද නැහැ මේ මුණොත් එම් වෙයිද නැහැ මේ බිස්නස් එක ඈ নানা ප්‍රකාර හිතල හිතලම හිතම කුහකින්ද බිස්නස් එකම ඩවුන්. සමහර මිනිස්සු ඒවනේ වැරදෙන්න හරි මොනවා හරි කරන්න හරි වැඩේ පටන් ගන්න එපා බං කියලා පටන් ගන්නවා. හරි කියන එක නෙමෙයි. නමුත් අර ඒකට බය නැහැ. ඒකට වැඩේ ටිකක් මේ නිවන් දකින්න එකත් ඒකයි. නිවන් දකින්න කියන මොකද කකුල් දෙක බෙවුණා සමහර අයට. ඇයි? අම්මෝ නෝනත් නැති වෙයි, මහත්යත් නැති වෙයි, ළමයිනුත් නැති වෙයි, සල්ලිත් නැති වෙයි, අරකට නැති වෙයි, ගේත් නැති වෙයි, ඔක්කොම නැති වෙයි. මං ඉන්නේ කොහේද? ඇයි ඒක නිවන හිතාගින්නේ මොකක් කියලාද? ලෝකේ දින සියලු මේ බෞද්ධ ඒවා ටික ඔක්කොම නැති වෙනවා. ඉතින් නිවන් කියනකොට වෙවුලනවා. අම්මෝ දැම්ම බෑ. ඒ කියන්නේ කැමති මොකටද? ගිනි ගන්නමයි කැමති. දැන් නිවන්නට කැමති නැත්නම් කැමති මොකටද? ගින්නට කැමති ඉතින්. ඒකට හරි ආසයි. ඉතින් මොකද කරන්න තියෙන්නේ? ගිනි ගන්න කියලා ඉන්න දෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් වෙන මොකද කරන්නේ? බලෙන් බලේ නෑ නෑ මෙහෙවරෙන් මම කොහොම හරි නිවනවා කියලා එකන් එන්නවා. එහෙම එකන් එන්න බෑ මේක. නේද? එහෙනම් විනීවරණ සිත් ඇත්තව ඒ මෘදු සිත් ඇත්තව ප්‍රසන්න සිත් ඇත්තව කල්ලි බුදුවරුන්ගේ යම් සාමෝස්සංගිත දේශනාවක් ඇද්ද දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය වදාළසේක. එහෙමනම් කියන්න අර විනීවරණ නැති මොහතක අර ගිනි ගිනි අරගෙන ආපු උපාලි ගෘහපතිට බුදුහාමුදුරු චතුරාර්ය සත්‍ය කිව්වනම් මොකක් වෙයිද? ඒ වාදෙට ආපු ගමන් ආපු ගවම චතුරාර්ය සත්‍ය කිව්වනම් මොකක් වෙයිද? ආ දැන් මේකෙත් තුනයි වගේ. පළවෙනි දවසේ ආව ගොඩාක් කට්ටිය චතුරාර්ය සත්‍ය කිව්වේ නැහැ ගියා. දෙවෙනි දවසේ බල ඒත් නෑ වගේ. තව ටිකක් හැලුණා. මේ මුළු සාකච්ඡා වටමාලාවේම තීරණාත්මක සාකච්ඡාව තියෙන්නේ අද. අද වෙනකන් ඉවසිල්ලෙන් ආවනම් වැඩේ තීරේ මොකද්ද කියන්නේ. එහෙම නැත්තම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක තමයි හැටි. මේ බුද්ධ ශාසනය කරන ක්‍රමයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය දේශනා කළසේක එතන ප්‍රශ්නයක් අහනවා විනීවරණ මොහතවල් එකක්ද තිබෙන්නේ මාර්ගවල සතර මාර්ගඵල සතර ලබා ගන්නට පහ වූ විනීවරණ මොහත පමණක් විනීවරණ මොහොතවල් එකක්ද තිබෙන්නේ මාර්ගඵල සතර ලබා ගන්නට මාර්ගඵල සතරම ලබා ගන්නට මට ඊළඟ වචනේ විනීවරණ මොහොත පමණක් කවුද නැමේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු කෙනා ඉන්නවද මේක කියන්නේ මම මොකද කියන්නේ ආ ah, රයිට් මාර්ග විනිවරණ මොහොතක් තියෙනවා. ඒතකොට මාර්ගඵල හතර ලබා ගන්න විනිවර මොහොතලයි හතරක් වෙනවා කියලා දහන්නේ. ඔව්. අනිවාර්යෙන් එහෙම තමයි. මොකද හේතුව එක විනිවරණ මොහොතකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට සෝතාපන්න ඵලය ලබනවා. නැවත විනිවරණ මොහොතක් එනවා. අන්නේ විනීවරණ මොහොතේදී වස්තුකාම් ප්‍රහීන කරලා සකදාගාමී ඵලය පූර්ණ කරගන්න චතුරාර්ය සත්‍ය ආය අවබෝධ වෙනවා. හැබැයි අවබෝධ වෙච්ච කාරණේට එහා එකක් කියන්නේ ඊට වඩා වැඩියෙන් අවබෝධ වෙනවා. ඊළඟට ක්ලේශකාම අයින් වෙනකොට අනාගාම වෙනවා. තව සැරයක් අවබෝධ වෙනවා. ඒක අවබෝධ වෙනත් විනීවරණ. ඒතර ප්‍රධාන වශයෙන් නීවරණ වලින් තොර වෙච්ච විනීවරණ හතරක් ඕනේ මාර්ගඵල චිත්තේට. හැබැයි මාර්ගේ වඩනව නේද? වඩන වෙලාවේ වඩන්න වෙන්නේ නීවරණ නීවරණ වලින් අයින් වෙලා තමයි. හොඳේ. නීවරණ වලින් අයින් වෙලා මාර්ගය වඩනකොට සම්මා සමාධිය දක්වා එන්න හම්බෙන්නේ විනීවරණ මොහොතවල විනීවරණම තමයි. හැබැයි විනීවරණ ඒ මොහොතේ ඉඳගෙන කරන විදර්ශනාවෙන් තමයි සම්මා විමුක්ති සම්මා ඥාන වෙන්නේ. එතකොට තමයි මාර්ගඵල චිත්තයට යන්නේ. එහෙම නැතුව සම්මා සමාධිය වඩපු පළියට මාර්ගඵල චිත්තයට යන්නේ නෑ. එතකොට විනීවරණ මොහොතක ඉඳගෙනම තමයි ඒක කරන්න වෙන්නේ. නීවරණ ඉඳගෙන ඒක කරන්න බෑ. ඒකයි කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ මාර්ගඵලටි කොහොම පූර්ණ කරත් ඒ මාර්ගඵල විතරක් නෙමෙයි ධානයක් වඩන්නත් බෑ නීවරණත් එක්ක. ඒව මම ඉස්සරහට විස්තර කරනවා. එහෙම නැතුව කරන්න. මොකද ලෝකේ දෙයක් අයිති දෙයක් එක මේ කරන්න බෑ. ඒ යන්නේ අපි ලෝකෙන් එතර වෙන්නනේ. ඒකයි. මේ මේ වගේ ප්‍රශ්නයක් ආවම බය නැතුව අහන්න මයික් එක දෙන්න. පිරිමි ළමයි නේ නෝනේ මොකට ලැජ්ජෙන් ප්‍රශ්න අහන්න. ආයි මයික් එක දෙන්නම් අර කොළඹ එකේ හැම කොච්චර ප්‍රශ්න අහනවද බය නැතුව මයික් එක අරගෙන. අහන්න. ඒතොර ඇයි වටින්නේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ අහන එක ඇහෙනවා. මිනිස්සුන්ටත් ඇහෙනවා. මෙතන ඉන්න ඔක්කොලටමත් ඇහෙනවා. ඒ වගේම මේක අහන ලෝකේ ඉන්න සියලුම අයට ඇහෙනවා YouTube එක. ප්‍රශ්නේ ඇහෙන්නේ. එතකොට තමයි ඒ අයගේ ප්‍රශ්නයක් උත්තේ ඒක. ඒතර ඒ අයටත් උත්තරයක් හම්බ වෙනවා. තේරුණාද? ඒ අයටත් ඒ උත්තරේ හම්බ වෙනවා. ඒතකොට ඒ උත්තරේ ඔයාට විතරක් නෙමෙයි. ඔයා ඒක අහන ප්‍රශ්නේ සමහරලාට තව මහා පිරිසකට නිවන් දකින්න දැන් අචේල කස්සප ඔය ප්‍රශ්න ටික අහපු හන්ද නේද අපිට මේක මහා උපකාරයක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්න ටික අචේල කස්ස පහපු හන්දනේ අපිට මහා උපකාරයක් කියලා තිනන්නේ වගේ තමයි ඉතින්. රුවන් මහත්තයා එතන දැන් මේ ඒ අවස්ථා හතරේදීම කල්යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ නේද? අන්න අන්න දැක දෙේ ප්‍රශ්නයව තව ප්‍රශ්නයක් ආවා දැන් ඊළඟට. අන්න අපි ලියහගෙන යන. තහන්නේ ওই අවස්ථා හතරේදීම කල්යාණ මිත්‍රයා ඕනද කියලා. ඕනේ නැහැ. පළවෙනි අවස්ථාවට විතරයි ඕනේ. හේතුව මොකද? සෝතාපන්න වෙන්න පරපත්‍ය සහිතයි. සකදාගාමි අනාගාමි අරියත් වෙන්න පරපත්‍ය රහිතයි. මොකද හේතුව ඔහු ධර්මයේ තෝරගත්තට පස්සේ හරියටම දන්නවා නීවරණ උදා වෙන්නේ කොහොමද? නීවරණ දුරු කරගන්නේ කොහොමද කියලා ඥානය පහළ වෙලා ඉවරයි. හැබැයි පුතඥන මානසිකත්වයෙන් බණහන්න කෙනගෙනාට නීවරණ වලින් අයින් වෙන තේරෙන්නේ නැහැ. අන්න එතකොට තමයි මේ නීවරණ වලින් අයින් වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා ආර්ය චිත්ත කිරණ. ඒක බලපානවා. එතකොට ඉන් පස්සේ පර කියන්නේ පිට. පිටින් ප්‍රත්‍යක් ඕනේ නැහැ. Tamanට තනි ඥානය පහළ වෙලා තියෙනවා. ඒකයි බුදුහාමුදුර කියන්නේ දැන් අර අර කඩුල් පණින ඒවා තියෙනව නේද? අර පළවෙනි කඩුල පණින අපිට ගුරුවරයා උගන්වනව නේද? දී ලංකා ඒක පයින්නේ කොහොමද? අර කඩුල් පයින්නේ අර මේ මොකේද මේ ස්පෝර්ට්ස් මීට් වල? දැන් ගුරුවරයා හැම එකක්ම පණින්න උගන්වන්නේ පළවෙනි හරියට ස්ටෙප්ස් ටික අරගෙනද? පළවෙනි ටිකේ හරියට ස්ටෙප්ස් ටික අරගෙන අරක වදින්න නැති වෙන උගන්වනවා. ඊළඟ එක ඊළඟ තමන් පයින්නවා. ඊළඟ තමන් පයින්නවා. හැබැයි පළවෙනි එක හරියට මේක පයින්න විදිය මෙන්න මේක මෙතන තියෙන්නේ මේ හරියදි ස්ටෙප් එක ගන්න ඕනේ මේ ගැම්ම ගන්න ඕනේ කියන එක උගන්වනවා. ඊට පස්සේ යා වැඩේ කරගෙන යනවා. ඒතර අනිත් ඒවාට මහත්තයා එහෙම අවශ්‍යම නැහැ. හැබැයි බුදු පියාණන් වහන්සේම කියනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරේ ඉන්න එක ඔහුට මාර්ගය වඩා ගන්න මහා පහසු විහරණයක් වෙනවා කියන. එහෙම කියනවා. අනිවාර්යමයි කියලා නෑ. අද පළවෙනි එකට විතරක් අනිවාර්යම වෙනවා. ඊට පස්සේ මෙන්න මෙයා මොකද වෙන්නේ? යම්සේ පහ වූ කෙලුට ඇති සුද්ධ වස්ත්‍රයක් අන්න තියෙනවා. අර මං කිය පහ වූ මේ එතන මේ සුද්ධ වස්ත්‍රයක්. මේ සුද්ධ වස්ත්‍රය තමයි හිතට උපමා කරන්නේ. ඇයි? එතකොට කිලුටු හිත තමයි නීවරණ. විනීවරණ කියන්නේ අර සුද්ධ වස්ත්‍රයක් වගේ. පිරිසිදුයි. අන්නේ පිරිසිදු එකකට මනාලෙස අර ඩයි එකක් මොකක් හරි දැම්මත් මනාලෙස ඒක අල්ල ගන්නවා වගේ මේක හරියට ග්‍රහණය වෙනවා. හිත එහෙම අරයා ගැන හිතනේවා මෙයා ගැන හිතනේවා ගෙවල් ගැන හිතනේවා මොකක් කරන්නේ. ඇයිද? Tamanටම තේරිලා තිනවා ඔක්කොම ගැන හිතන්න ගිහිල්ලා අපි අනාථ වෙලා තියෙනවා. දැන් තවත් ඔය ගැන හිතලා හරියන්නේ නැහැ. දැන් ඕනේ ගැලවෙන්න. එහෙනම් මේ වෙලාවේ නෑ මම මේක කොහොම හරි තෝරගන්නවා. අදිස්ථානෙ. මට ඕනේ මෙතනින් ගැලවෙන්න එච්චරයි. මේක ගැලවිලා මට ඕනේ මගේ හිත නිවා ගන්න පමණයි. අනුන් ගැන හොයන්න ගිහිල්ලාම තමයි මට මෙච්චර වින්නැහියක් වෙලා තින්නේ. අදවත් මම මෙන්න මේ ගත කරන කාලය මගේ ප්‍රශ්නෙට මම උත්තරේ හොයා ගන්නවා කියන තැන. දැන් උපාලි ගෘහපති ආවෙත් ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න නෑ. කියලා මන්න කති කියන්නේ උපාලි ගෘහපතිට ඒ අස්නෙහිම. මෙන්න මේක තමයි වැදගත්. මොකද්ද? ඒ අස්නෙහි. එතකොට මේ සුද්ධ මනා රජස් ඇති ඒයිම උපාලි ගෘහපතිට ඒ අස්නෙහිම විගත රජස් ඇති විගත මල ඇති ධම්මචක්කුවිස පහළ වී. මොකද්ද කියන්නේ? යම් කිසි සමුදය ධර්මයක් ඇද්ද නිරුද්ධ ස්වභාවය ඇති ඉපති ගුහට ඒ ධම්මස පහළ වෙනවා. පහලලා මොකද වෙන්නේ මෙයා තථාගතයන් මෙතන කියන පරපත්‍ය රහිත වූයේ. අන්න සාසනෙහි පරපත්‍ය රහිතයි ඊට පස්සේ. ඇයි? පළවෙනි කල්යාණ මිත්‍ර සේවනයේ වෙන්න ඕන දේ වෙලා ඉවරයි. එතනින් එහා පරපත්ත රහිතයි. මෙන්න මේ පරපත්ත රහිතයි කියන එක ඔප්පු වෙනවා ඊට පස්සේ දැන් මෙන්න මේ වැඩේ ඉවුනාට පස්සේ බුදුහාමුදුරගෙන අපි බොහෝ කියන භාගතුන් වහන්සේට තෙල කීය. දැන් තා කියලා කියන වහන්ස අපි දැන් යන්නම්. දැන් උපාලි ගුරුපති බුදුහාමුදුර මොකද කියන්නේ? මම ජේතවනාරාමේ නවතින්නම් කිව්වද? යන්න. ඇයි ඒ කිය යන්නම් කියන්නේ? මේක කියන මොකද්ද? අපි බොහෝ කිස ඇත අපිට බොහෝ වැඩ තියෙනවා. බොහෝ කරණිය ඇත. ඇයි මෙයා සිටුවරේ? තන කුවේරේ. කියනවා ගැහැවිය තෙපි දැන් ඒට කල් ගන්න. දැන් ওই දැනගත්ත කාරණාට ඒකට කාලය ගන්නලු. මේ අපි හිතන් හිටියේ නිවන් දකින්න දහමක් ආපුවා මොකක් වෙයි කියලා. අම්ම නෝනත් එපා වෙයි මාත්‍යත් එපා වෙයි ඔක්කොම එපා වෙයි ගේත් එපා වෙයි ඔක්කොම එපා වෙයි අම්ම හෙටයයි සිවුරක් හොයාගෙන එහෙම මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ තියෙන්නේ මේ ධන කුවේරේ බුදුහාඳුනම කියනවා හොඳයි ඔබලට වැඩ තියෙන ඔබල යන්න දැන් දැනගෙන ඉවරයි දැනගන්න ඕන දේ ගිහිල්ලා මේ ඒකට කාලය ගන්නලු ඉතින් ඒ මොකටද මේ කාලය ගන්න කියන්නේ අහගත්ත ධර්මයට අනුව තමන්ගේ හිත ගැන දැනගන්නව තමන්ට කාලය ගන්න මොකද පරපත්තේ රහිතයි දැන් දැන් ආයි මේ හොයාගෙන ඉන්න ඕනේ නෑ එහෙනම් ඔබම දැන් මේක තව විශ්ලේෂණය කරන්න කියලා මේ බුදුහාමුදුරු කියන්නේ අනේ මෙච්චර පැහැදිලිව තියනව නේද තියෙද්දිනේ අපි මේ වැඩේ නිකන් බොරු අනියත බියවල මිනිස්සේ බණක් අහන්න යනවාම ගෙදර උන් ටික වෙවුලනවා. ඇයි? එන්නේ නැද්ද දන්නේ නැහැ. එන එකක් නැද්ද දන්නේ නැහැ. ඇයි එහෙමනේ අපේ අපේ මවලා තින්නේ ඔක්කොම. වැරදි මේ හරියව යන්නේ නැහැ. වැරදිවමයි යන්නේ. ඉතින් මිනිස්සුත් බය. ගෙදර ඉන භාර්යාව සමාලලට බය මහත්ය බනහන්න යනවා. මහත්ය බයයි නෝන බනහන්න යනවා. අම්මයි තාත්තයි බය ළමයා බනහන්න යනවාටයි පරම්පරාව නැති වෙයි. හැබැයි කවුද මේ විශාකාසිත දේවිය පරම්පරාවම ගෙනියන 20ක් බිහි කරා සෝතාපන්න වෙලා. අපේ මිනිස්සු බණ අහන්න යනකොටම හිතනවා අම්මා ඉවර පරම්පරාවට නැති වෙන පොටක් තමයි. බණ අපි ඉන්නේ කොහෙද කියලා. වැද්දන්ටත් අන්තයි. මේ මිනිස්සු හොඳයි තාම. අපි කොච්චර වැරදි දික්ටිද දරාගෙන ඉන්නේ. ඔව්. මොකද මාත්‍යා එතකොට තමයි මතක දැන් ඕගොල්ලන්ටත් මම ආපු දවසේ දාණය ගැන යොම 20 ටිකක් කරේ ඇයි ඒ? ඇයි ඒ? ඒ ආදි ආදි විදර්ශනා ධර්ම ආදි ධර්ම විදර්ශනා ප්‍රඥා උත්තුමී. ආයි මොකක්වත් වටේ යවන්න දෙයක් නැහැ. දැන් හැමෝටම එහෙම බෑනේ. <laughs> ඒ ඉන්ද්‍රිය පරපත ඥානෙ තියෙන කාටද? බුදු පියාණන් වහන්සේට විතරයි. දැන් අපි දානයක්වත් දීලා නැති මිනිස්සෙකුට ඇවිල්ලා කියනවා චතුරාර්ය සත්‍ය අහගනින් කියලා. මොකක් වෙයි? කොහේ කරන්නේ? එහෙම කරන්න බෑ. ඔව්, නෙක්කම් මේ අන්තිමටනේ. ඔව්. ඔව් ඔව්. ආයතරයෙන් ඉවත් වෙන තමයි පැවිදින්නේ නේ. නෙක්කම් මේ කියන්නේ නික්මෙන. මොකෙන්ද? කාමයෙන් නික්මෙනවා. මේ නික්මීම මේ නෙක්ඛම්ම කියන්නේ පැවිදිනෝ නෙමෙයි. නෙක්ඛම්මේ තියෙන්නේ මොකද? සම්මා සංකප්පේ. නෙක්ඛම්මයි කියන්නේ. අපි නෙක්ඛම්මේ හිතන් ඉන්න පැවිදිනෝ කියලා. නෙක්ඛම්මේ කියන්නේ නික්මෙන. මොකෙන්ද නික්මෙන්නේ? කාමයෙන්. ඒක සතර අපාගත වෙන කාමයක් ගොඩ නැගෙනවා. ඒ සතර අපාගත වෙන කාමයෙන් තමයි මුලින්ම කෙනෙක් නික්මෙන්නේ. සම්මා සංකප්පේ හිත පිහිටනවා. ඒකයි. නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවීංසා සංකල්පන කියලා තුනක් තියෙනවා. ඒක. ඒතකොට මේ නෙක්ඛම්මේ තමයි හිත පිහිටන්නේ. දැන් අපි හිතමුකෝ මේ කවුද මේ කවුද බුදු කාශ්‍යප බුදු පියාණන් වහන්සේ හිටියේ ගටිකාර. දැන් අනාගාමි ඵලයේනේ. දීවතේ ඉන්නේ අනාගාමි ඵලයේනේ. ඒතකොට නෙක්ඛම්මේ නැද්ද? ඒතකොට පැවිදිලාද හිටියේ? ගෙදරනේ හිටියේ. අම්මට තාත්තට ඇස් පේන්නේ නැති අම්මට තාත්තට සලක සලක අනාගාමි ඵලයේ හොඳේ. දැන් අපි සෝතාපන්න වෙන්න යන එන්නේ ඉස්සෙල්ලා වෙවුලනවා. gederin යයි දන්නේ නැහැ කියලා. නේ. ඒකටත් හේතු තියෙනවා. එහෙම හිතන්න මිනිස්සුන්ට. ඇයි ඒ? අපි පටලෝපු තැන් මේ කියන්න ගියාම ඒක කියලා දෙන්න වෙනවා. අරිය පරියසන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සිද්ධාත් කුමාරයා ගිහි වතෙන් ගිය හැටි කියනවා. මජ්ක්‍ධිම නිකායේ අද ගෙදර ගිහිල්ලා අරගෙන බලන්න. කියන කොහොමද ගියේ? මව්පියන් හඬා වැළපෙද්දී කෙස් රැවුල් බා කසාවතක් ඇඳගෙන ඒ ගිහි ගෙදරින්මා උතුම් වූ පින් කුසලය හොයාගෙන පිටව ගියා කියන. එහෙනම් කොහොමද ගිහින්දී? අම්මට තාත්තට කියලා හැබැයි ඒගොල්ල අඬද්දි කෙස් රැවුල් බා කසාවතක් ඇඳගෙන ගෙදරින් ගියේ. එතන ගිහිල්ලා තියෙන ගෙදරට බොරු කියලාද? ඈ? නෑ. අපිට මොකෝ වෙලා තියෙන්නේ? අපි යන්නේ හොරෙන්නේ. අපි හිතනවා සිදුහත් කුමාරයාත් ගියේ එහෙමයි කියලා. අපි යන විදිහ අපි දන්නවනේ හොඳටම. ඒ හින්දා අපේ ගෙවල් වල බය ආය බයයි. ඒ මු ඉන්න තරම බොරු කී කියන්නේ. ආ දැනුත් ඒ හින්දා පියෝ ෂුවර් නෑ. අන්න හරි අපේ ක්‍රමයේ අපි අපේ ක්‍රමයේ අපි ඈඳන්න යනවා සීදුහත් කුමාරයාගේ චරිතෙට. මන් දන්නේ නැහැ. ඒකේ වේදේට මම කතා කරන්නේ නැහැ. මම මේ තියෙන තැන කිව්වා මජ්ක්‍ධිම නිකායේ අරිය පරිශන සූත්‍රය. මම ඒව ගැන කතා කරන්නේ. ඒව ගැන මගෙන් අහන්නත් එපා. මම මේ ඔයගලන්ට ත්‍රිපිටකයේ තියෙන තැන කිව්වේ. ඉතින් මම ඒව ගත්තේ නෑ මෙතනට මට එච්චර අවශ්‍ය නෑ. මම මේ කාරණේ ආපු ඉඳන් මේ ඉස්මතු කරේ. මොකද හේතුව අපි නිතරම අර උත්සාහ කරනවා අපේ චරිතේ අපේ ස්වභාවය අර චරිතවලට සංසන්දනය කරගන්න ඈඳ ගන්න. එහෙම ඈඳන්න බෑ. ඇයි? මේ මේ අසම සම උත්මයෙක් වෙන්න බිහි වෙන්න එන උත්මයෙක්. ඒ වගේ මේ ගෙවල් වලට බොරු කියලා හොරෙන් පැනලා යන්නේ දොර අස්සෙන් බල්ලා එහෙම යන්නේ නැහැ. මේ විදිහ තියෙනවා පැහැදිලිව. නේද? සත්‍ය සත්‍යම තමයි තියෙන්නේ. එක්ක අපි දන්න කතාව වැරදි එක්ක මජ්ක්‍ධිම නිකාය වැරදි. දෙකෙන් එකයිනේ මොකක් හරි තියෙන්නේ. හැබැයි මජ්ක්‍ධිම නිකායට අනුව තේරෙනකොට ආර්ය පරිසම් උත්තර නේද? ඒ ලෝතුරා බුදු කෙනෙක් වෙන්න එන උත්මේ කේ වගේ නිකම් මහා මේ දෙකේ පන්තිය වැඩ කරයි කියලා හිතන්න බෑ. නේ? මේටි ඉස්සල්ලා යසෝදරා දේවිය කියනවනේ. ඔබ වහන්සේ මේ රජවාසල ඉඳගෙනම මේක කරන්නකො මං කරන සීරු අප උපස්ථාන ටික කරන්නම් කියලා යසෝදරා දේවිය කියනවනේ. එහෙනම් යසෝදරා දේවිය දැනගෙන ඉඳලා තියෙනවම යනවා කියලා. නැත්තම් මොකටද එහෙම කියන්නේ? නේද? එහෙම නැහැ. ඒ හින්දා ඒක හොඳට තේරුම් ගන්න අපි. ඒ හින්දා මෙන්න මෙතනදී මොකද මේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත් අරගෙන මෙතන යන කියන්නේ මොකද අපිට බොහෝ වැඩ තියෙනවා. අර නෙක්කම් මේ කතාව ආවහන් මම මේක කිව්වේ. බොහෝ කරණියත් ගැහැවිය තෙපි දැන් ඒට කල් ගන්න කියන. ඒකට කාලය ගන්න කියන ගිහිල්ලා. හැබැයි දැන් මේ යන්නේ මොන වෙලාවද? ධම්මචක්කු ඇහැ පහළ වෙලා ඉවරයි. ඒ කියන්නේ සෝතාපන්න වෙලා ඉවරයි. දැන් සෝතාපන්න වෙලා ගෙදර ගිහිල්ලාද නැද්ද? වැඩක් කර වැඩ තියනවා කියලාම කියනවනේ. ඒතර ඒ ගිහිල්ලා කරන්න වෙනවද නැද්ද? හැබැයි ඥානය පහළ වෙලා ඉවරද නැද්ද? ඥානය පහළ වෙලා ඉවරයි. ඒතර දැන් ගිහින් වැඩ කරන්නේ නැත්තේ ඥානයට අනුවද අඥාණයෙන්මයි. කලින් වැඩ කරේ අඥාණය. දැන් ගිහින් වැඩ කරන්නේ ඥානෙ. ඉතින් ඥාණයෙන් වැඩ කරන එකයි අඥාණයෙන් වැඩ කරන එකයි එකම වෙයිද? අඥාණයෙන් මොකද වෙන්නේ? ක්‍රෝධ කරොත් ක්‍රෝධ කරනවා. iriසියා කරොත් iriසියා කරනවා. ගැහුවොත් ගහනවා. බනිනොත් බයිනවා. රැව්වොත් රවනවා. ඥානෙ. ලොකු වෙනස් වෙන්න බෑ. ඥාණයෙන් ඔක වෙනස් වෙන්න ඕන. ඔව් ඉතින් දැන් දන්නවා කතාව. ඇයි? රවල ගන්න දෙයක් නැහැ. ඉස්සරහට උගලන් පෙන්නනවා. ඊර්ෂ්‍යා කරලා ගන්න දෙයක් නැහැ. ගහලා ගන්න දෙයක් නැහැ. ක්‍රෝධ කරලා ගන්න දෙයක් නැහැ. ඇයි? න්‍යාය ධර්මයේ තේරුම් ගන්නවා. තව ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට මොකද? අලෝභය ලැබීමට මුල නම් ගහලා කොහොමද ගන්නේ? අලෝභය ලැබීමට මුල නම් ඉතින් ගහලා කොහොමද ගන්නේ? අන්න සතර පායට යන පාර හදා ගන්නවා කියලා තේරෙනවා. එහෙනම් අලෝභයෙන් ඊට පස්සේ තියෙන්නේ. හැබැයි යාට තව වැඩ තියෙන ඉන්නේ යනවා. මේක ඊට ලස්සන සිදුවීමක් වෙනවා ඊළඟට. මගේ පරපත්තේ රහිතයි වෙන්නේ කොහොමද කියලා. මෙයා දැන් මෙහෙම කියලා කියනවා. මෙතන තව කතාව මේ ගොඩක් දිගට යනවා. මෙයා මෙතනදී කියනවා බුදුහාමුදුරන්ට අදම් පස්සේ මම නිගන් රාජපුත්‍ර දාන්නේ දෙන්නේ නැහැ. <laughs> ඇයි දැන්? මගේ සාස්ත්‍රූරයා මේ මීට මොහොතකට කලින් හිටියේ. අද මගේ රජවාස මගේ සිටු මැදුරේ අදින් පස්සේ නිගන් රාජපුත්‍රගේ පිරිසට දොර ඇරෙන්නේ නැහැ කියනවා. බුදුහාමුදුර කියනවා නිකන් උපාලි ගෘහපතිට ගෘහපතිය එසේ නොකළ යුතුයි වෙනදා පරිදිම නිගණ්ඨනාත පුත්‍රගේ ඒ පිරිසට දම්පැන් පූජා කරන්න. මෙන්න මේක කිව්වට පස්සේ උපාලි ගෘහපතිය කියනවා ඔබ වහන්සේ කෙරෙහි මට තවත් සද්ධාව වැඩි වුණා. හැමෝම කියන්නේ මට දීපන් කියලා. ඔබ වහන්සේ විතරක් කියනවා අනුන්ටත් දෙන්න කියලා. ඔබ වහන්සේ කෙරෙහි මට මහා ප්‍රසාදයක් පහළ වුණා කියලා. ඊට පස්සේ මෙහෙම කියලා ඇත්තටම උපාලිගූපති ගෙදර ගිහිල්ලා සේවිකයන්ට කියනවා මින් පස්සේ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට විතරයි මේ ගෙදර ඉඩකඩ තියෙන්නේ අසුම් පැන වෙන්නේ නිගන් රාජ පුත්‍රේ කාටවත් අසුම් පැන වෙන්නේ නැහැ කියලා සේවකයන්ට කියනවා මේක ආරංචි වෙනවා දීඝ තපස්සිට දීඝ තපස්සී යනවා බුදු නිගන් රාජ පුත්‍ර හොයාගෙන ගිහිල්ලා කියනවා මම කිව්වා ඔබ වහන්සේට යවන්න එපා බවත් ගෞතමයන් වහන්සේ ළඟම ළඟටම යන උපාලි ගෘහපතිව උන්වහන්සේ මායාකාරයෙක් අන්න මායාවට අහු වෙලා ආයි මේ පැත්තේ එන්නේ නැහැ කියලා. <laughs> දැන් නිගණ්ඨාත පුත්‍ර මේක ඇහුවට පස්සේ වැඩේ තමන්ගේ ප්‍රබලම දායකයා නැති වුණා. ඒ මේ බුද්ධ ශාසනයේ දායක පස්සේ දුර ක්‍රමයක් නැහැ. හැබැයි ඒ නැති නැති තැන්වල ඒක තමයි තියෙන්නේ. ලොකුම ධන කුවේරය නැති වෙච්ච ගම අම්මා ඉවරයි. අදත් වෙන ඔය වගේ. හරි. ඒ හින්දා නිකන් රාත පුත්‍ර එනවා උපාලි ගුරුතුමී හම්බෙන්න. ඔව් ඒ කියන්නේ මොකද අර අර ඊට අනුකූල හිතන්න නැත්නම් බැසගත් දහම තියෙන්න බෑනේ දැන් සද්ධර්මයේ කිව්වට වැඩකුත් නෑ කල්යාණ මිත්‍ර සම්පත්තියත් ලැබුණා සද්ධර්මයක් ඇහුවා යෝනිසෝ මනසිකාරය කරේ නැත්තම්. අන්න බැසගත්දාම තින්නේ එතකොට තමයි. කිව් අහන් හිටපු පළියට බැසගත්දාමකට එන්නේ නැහැ. ඊට පස්සේ උපාලි ගෝපති දැන් මේ ඇවිල්ලා කියනවා ගෝලයේ කියනවා අන්න නිගණ්ණා පුත්‍ර ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ වෙන්දට නිගණ්ණා පුත්‍ර ලොකු ආසනයක් පනවලා තමයි උපාලි ගෝපති දෙන්නේ. ඒ උපාලි ගෝපති කියනවා මේ මැද මිදුලෙන් ඉන්න කියන්නේ කියලා. කියලා උපාලි ගෝපති ටිකකින් එනවා. ආවම ඉහළම ආසනේ උපාලි ගෝපති වාඩි වෙනවා. කියලා නිගණ්ඨාත පුත්‍රට කියනවා ඔය කැමති ආසනයකින් වාඩි වෙන්න කියලා. සහනා බොක් කොහොමද බවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙච්චර කියන්නේ ධර්මයටනේ ප්‍රමුඛ ස්ථාන දීලා තියෙන්නේ. දැන් මෙයා බණ ටික කියන්නේ යන්නේ. කියන කොහොමද මෙච්චර මේ පැහැදුනේ කියලා. එහෙනම් අහගන්න කියලා ගාථා 10කින් කියන දීරස්ස කියන ගාතාව තියෙන ඔන්න ගාථා 10ක් තියෙනවා. ටිකක් දිගයි ඒක. අරගෙන කියවන්න. ඔන්න ගාථා 10 කියනවා. මේ ගාථා 10 කිව්වට පස්සේ අහනවා උපාල නිගණ්ඨනාත පුත්‍ර අහනවා ඔබ මේ බවත් ගෞතමයන් වහන්සේ ගැන මෙච්චර වර්ණනා කරන්නේ කොහොමද කියලා අහනවා. කොහොමද ඔබ මෙච්චර දැනගත්තේ කියලා අහනවා. ඊට පස්සේ උපාලි ගෘහපති කියනවා මල් නෙලන්නෙක් ඉන්නවා. මෙන්න මේ මල් නෙලන්න නග විවිධාකාරයේ මල් තියෙනවා. දක්ෂ මල් නෙලන්නෙක් නම් ඔහු ඒකෙන් මල් ටික එක එක ආකාරයට මල් නෙලන ආකාරය පැහැදිලිවම කියලා දෙනවා. අන්න ඒ වින්දා මම දැන් මේ මල් නෙලනවා මෙතෙක් කාලයක් ඔබ ළඟ එහෙම මල් මාලා ටිකක් නෙලා ගන්න ඔබ ළඟ මල් නැහැ කියනවා. මම බවත් ගෞතමයන් වහන්සේ ළඟ මල් දැක්කා, නෙලන විදිහ දැක්කා. ඒක නෙලා ගන්නවා. ඔබ වහන්සේ ඔබ ළඟ මල් ඇති හන්දයි මම ඔබගේ ගුණයක් නොදැක්කේ බවත් ගෞතමයන් වහන්සේ ළඟ මල් තියෙන හන්දයි මෙවැනි ගුණයක් දැක්කේ කියලා අර ගාථා 10න් විස්තර කරනවා. හරි. මම ওই කතා ටික දිගයි. නමුත් කිව්වේ හේතුවක් හැදුව මේ විනීවරණ මොහොතයි හැම දෙයක්ම දහමක් තේරුම් ගන්න එන්න ඕන පසුතලයේ හොඳට තියෙන සූත්‍රයක් තමයි මේ උපාලි ගෘහපති කියන සූත්‍රය. ඒ ඔයගොල්ලන්ටත් හම්බුණාම අරගෙන කියවලා බලන්න. හරි. එහෙමනම් අපි ප්‍රශ්නෙට එමු. බුලං සාරිපුත්ත මහරහතන් වහන්සේ සෝතාපන්න වුණේ බණ අහලාද භාවනා කළාද? මුගලන් ආම්දුරෝ උපාලි ගෘහපති මං ආනේ මේ සෝතාපන්න ඵලයේ විතරයි හොඳයි. ඔය තුනේම කිව්වේ සෝතාපන්න. මේ හැමතැනම ධර්මයේද දේශනා කරේ මේ වදාළසේක. ධර්මයේ දේශනා කරේ. මෙතන කොහේ හරි තැනක බුදුහාමුදුර භාවනාවක් දීලා තියෙනවද? ඈ? නෑ. සත්බොජ්ජංග වඩලා තියෙනවද? භාවනාවේදී ඒක එන්න ඕනේ. වඩලා තියෙනවද? යථාර්ථය දැනගත්තා. මෙච්චරයි. නේ? එහෙමනම් දර්ශනෙන් සහ භාවනාවෙන් පහ වෙන කෙලෙස් කියලා ටිකක් තියෙනවා. මේක හරියටම විස්තර කරනවා netti ප්‍රකරණය. බලන්න අපිට වැරදිච්ච තැන පෙන්නනවා. මේ ප්‍රශ්නය අනුසන්ධිය ਵਿਚාරයයි. අනුසුද්ධිය පුලුස්තරනේ කුමක් විචාරය? මොකද කොහොම මේ ප්‍රශ්නේ විචාරගන්නේ කියලා අහනවා. මොකද්ද කියන්නේ? පිය ප්‍රත්‍ය සමායන් උපන් නිරුද්ධ වන පියවි ඇති දුක්ඛය මෙන්න මේක කියනවා දුක්ඛය සමුදය මේ මේ මේ මේ දුක්ඛය කියලා කතාව කියලා කියනවා මොකද්ද නිරෝග දුක්ඛය සමුදයය මාර්ගයයි තුන් සත්‍යයයි නිරෝධ සත්‍ය අසංකතයයි කියලා කියනවා එහි මෙන්න මේ මම පටන් ගන්න තැනින් එහි සමුදය හොඳට කියන වචනේ අහගන්න මේ වචනේ තව ටිකකින් ඕන වෙනවා හොඳේ එහි සමුදය දර්ශන භූමියෙන්ද මොකෙන්ද දර්ශන භූමියෙන්ද භාවනා භූමියෙහිද යන භූමි දෙකෙහි ප්‍රහීන වෙයි. මොකද්ද ප්‍රහීන වෙන්න ඕනේ ওই භූමි දෙකෙන්? සමුදය හොඳේ. වෙන එකක් නෙමෙයි. සමුදය දර්ශන භූමියනුත් පහ වෙන දර්ශන භූමියෙන්ද භාවනා භූමියෙන්ද ප්‍රහීන වෙයි. ඔන්න ප්‍රහීන කරගන්න තියෙන ක්‍රම දෙකක් තියෙනවා. ඊළඟට කියනවා මොකද්ද? දර්ශනයෙන් දර්ශනයෙන් සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනියෝ ප්‍රහීන වෙති. සමුදය ප්‍රහීන කරගන්න තියනවා දර්ශනෙන් විභාවනාවේ කියලා ක්‍රම දෙකක්. ඒකෙන් දර්ශනෙන් සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනියෝ ප්‍රහීන වෙති. භාවනායෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, රූප රාග, අරූප මාන, උද්දච්ච, අවිද්‍යා කියන සත් සංයෝජනයෝ ප්‍රහීන වෙති. දැන් මොකද හිතෙන්නේ? දර්ශනයෙන් පහ කරන්න ඕන ටිකකුත් තියෙනවා. භාවනාවෙන් පහ කරගන්න ඕන ටිකකුත් තියෙනවා. ඔය දෙකෙන් ඔය දෙකේම ප්‍රහීන වෙන්නේ සමුදේ. එතකොට ඔය දෙකෙන් ප්‍රහීන කරගන්න නම් මුලින් පටන් ගන්න ඕනේ කෝකෙන්ද? භාවනාවෙන්ද දර්ශනයෙන්ද? ඇයි ඒක තමයි සක්කාය දිට්ඨි අන්න දැන් හේතු ඇතුවම දකින්න. ඇයි අපි ඒකෙන් පටන් ගන්න ඕන කියන්නේ? නෑ කෙනෙක්ට ඕන නම් තර්ක කරන්න පුළුවන් භාවනාවෙන් පුළුවන්. පුළුවන්. මොනවද පුළුවන්? කාමච්ඡන්ද ව්‍යාපාද මොනවාද රූප රාග අරූප රාග මාන උද්දච්ච විද්‍යාව කියන හත පුළුවන් භාවනාවේ. හැබැයි සංයෝජන වලින් මුලින් කැඩෙන්න ඕනේ කොයි ටිකද? සක්කාය දිට්ඨිය විචිකිච්ඡා. ඇයි ඒ? සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන නොවි යමෙක් ජාති ජරා මරණ වලින් නිදහස් කිව්වොත් ඒක අභව්‍ය කාරණයක් කියලා බුදුහාමුදුරුවෝ තතෝ තවය ධම්ම සූත්‍රේ විස්තර කරා. කරාද නැද්ද? කරා. එහෙමනම් කොටසක් තියෙනවා දර්ශනයෙන් පහ කරන්න කොටසක් තියෙනවා භාවනාවෙන් පහ. එහෙමනම් අපිට වැරදුනාද නැද්ද? ඈ? ඒකට ඇයි අපි කලින් භාවනාව තෝරගත්තේ? අපි කලින් භාවනාව තෝරගත්තේ ඇයි එහෙනම් මුලින්ම? එහෙනම් බුදුහාමුදුර හොඳට කල්පනා කළා මට කියන්න භාවනාව දීලා තින්නේ සෝතාපන්න වෙච්ච ආර ශ්‍රාවකයාටද පුතඥයාටද? සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවක. ඇයි ඒ? තථාගතයන් වහන්සේ විස්තර කරනවා භාවනාවේදී මොකද්ද? මෙනෙහි කළ යුත්තයි මෙනෙහි නොකළ යුත්තයි දෙකම දන්නවා සූතවත් ආර්ය ශ්‍රාවකයා අසූතව පෘතජ්ජනයා මෙනෙහි කරන්න ඕන එක දන්නෙත් නෑ මෙනෙහි කරන්න ඕනේ නැති එක දන්නෙත් නෑ මෙනෙහි කරන්න ඕනේව මෙනෙහි නොකර ඉන්නවා මෙනෙහි කරන්න ඕනේ නැති ඒවා මෙනෙහි කරනවා ඒක තමයි කියනවා අසුතව පුතඥයාගේ වැඩේ ඒ හින්දා උට භාවනාවක් දීලා වැඩ නැහැ කියන්නේ සුතවතාර ශ්‍රාවකයා මෙනෙහි කරන්න ඕන කාරණේක් දන්නවා මෙනෙහි නොකරන්න ඕන එකක් දන්නවා මෙනෙහි කරන්න ඕන එක මෙනෙහි කරනවා මෙනෙහි නොකරන්න ඕන එක මෙනෙහි නොකරනවා ඒ හින්දා ඔහුට භාවනාවක් දෙන්න අවංකව බලන්න මේකක්වත් මං කියන ඒවා නෙමෙයි මගේ මත නෙමෙයි ඒකයි ත්‍රිපිටකේ සාක්ෂියත් එක්කම දාන්නේ නෙත්ති ප්‍රකරණේ පිටුවත් එක්කම තින්නේ ඒකයි නැත්තම් කෙනෙක්ට කියන්න පුළුවන් මේක මගේ මතයක් කියලා නේ එක්ක අපි දරාගත්ත මතේ හරි. එක්ක ත්‍රිපිටකයේ කියන කාරණේ හරි. දැන් මොකද්ද වරදින්න තියෙන chance එක වැඩිපුර තියෙන්නේ? ඇයි ඒ? තව තෝරන් ගන්න ඕන නම්. ඇයි? ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළ ඒකේ භාවනාවක් කිව්වේ කොතනද? ධම්මචක්කපවත්තන සූත්‍රය. දේශනාවක්ද කරේ? එතකොට සෝතාපන්න වුණාද නැද්ද? ඈ එතකොට ඒ සූත්‍රයෙන්ද අරියත් උනේ නෑ ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය අන්න ඒක තව දුරටත් තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ සාරයි කියලා උඹලට ගන්න දෙයක් ඇත්තෙම නෑ කියලා. අන්න ඊට පස්සේ තමයි අරිහත් වෙන්නේ. සෝතාපන්න වෙනකොට අසාර බව වැටහෙනවා. තව දුරටත් ඒ අසාර භාවය තේරුම් ගන්නකොට තමයි නිදහස් වෙන්න ගන්න. නේද? මොකද කියන්නේ මේ කාරණෙත් එක්ක? එකඟද නැද්ද? එකඟ නැත්තම් එක නෑ කියන්නත් පුළුවන්. අයිතිය තියෙනවා බය වෙන්න එපා. මොකද හිතෙන්නේ? ඈ? ඔව්. මගේ මූණට කියන්න එපා එකඟයි කියලා. එකඟ නැත්තම් එකඟ නෑ කියන්නේ. ප්‍රශ්න නෑ. ඕගලන්ට බය නැතුව ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඍජු අයිතිය. හැබැයි එකඟ නැත්තම් එකඟ නැති හේතුව කියන්නත් ඕනේ. හොඳේ. නැතුව නිකන් එකඟ නෑ කියලා පුහු මතයක් කිව්වට හරියන්නේ නෑ. අන්න ඒක තමයි. අපි කොහේ හරි තැනක අපිට වැරදුනා නම් දැන් හරි අපි වැරදිච්ච තැන හදා ගන්න ඕච්චරයි තියෙන්නේ. මේකට ආයි නිකන් එහෙට මෙහෙට රණ්ඩු වෙලා එහෙට මෙහෙට කෑලි පාස් කර කර බෝල් දඟලලා වැඩක් නැහැ. ඇයි අපිම නෙමෙයි අමාරු වෙටින්නේ. අපිම නෙමෙයි මේ මර උගුලේ ඊට පස්සේ ගැලවෙන්නේ නැතු මේක අහුවෙන්නේ. නේද? මේකෙන් අපි ගැලවෙන්න ඕනේ. ඉතින් ගැලවෙන්න නම් අපිට ඕන ඕන විදිහට තීන්දුව తీරන ගන්න බෑ. ඒවා හරියට න්‍යාය ධර්මයේ විස්තර කරලා තියෙනවා. දැන් අපි මේවා කියවන්නේ නැතුව කොහේ හරි මොකක් හරි කවුරු හරි එකක් කියපු ගමන් අපි අහගෙන දුවගෙන යනවා අපිම දන්නේ අපි මොනවද කරන්නේ කියලා. දේ ඉඳන් රැ වෙනකම් භාවනා කරන පොඩ්ඩ නැත්තම් ඔව් ඔක්කොට මෙත් වැඩවල හතුරට විතරක් මෙත් වැඩන්නේ මේ අම්මට තාත්තට පුංචි අම්මට ලොකු අම්මට ඔක්කොට යහපැත් එක කියන්න හිතෙන්නේ නැහැ වුණාට. තමයි. මේත් හොඳටම තියෙනවා එතකොට. ඒකයි කියන්නේ. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. නේ. මෙත් නම් මෙත් වෙන්නේ නැහැ. අරයට මෙත් මෙයාට මෙත් කියලා මෙත් නැහැ. එහෙම මෙත්ෙන් කරන්නේ නැහැ. නේ. මෙත් නම් මෙත්. එච්චරයි ඉතින් ආයේ. හරි එහෙනම් ඔන්න ඕගලන්ට මම මේක පෙන්නුවේ. ඒකයි කියන්නේ මේවා බණ කියන්න ටිකක් වෙලා යනවා. නමුත් මේව පෙන්වන්න ගියාම ටිකක් වෙලා යනවා. නැත්තම් වෙලා යන්නේ නැහැ. නමුත් මේ නොපෙන්න කිව්වොත් මොකද වෙන්නේ? කඩු බොළු අරන් ලෑස්ති වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඇත්ත කියන්න එපා. ඒක ඉතින් හෙට මෙතන මල්ලා දැම්මත් ඇත්ත කියනවා. කරන්න දෙයක් නැහැ. සබ්බාස සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තවත් සාක්ෂියක් පෙන්වන්නේ. මහණෙනි සෝවාන් නුවණින් පහකල යුතු ආශ්‍රව ඇත. සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. ප්‍රත්‍යවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රව ඇත. අදිවාසයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. පරිවර්ජයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. විනෝදණයෙන් පහකල යුතු ආශ්‍රව ඇත. භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව ඇත. එතන හතක් කියනවා. සෝවාන් නුවණින් පහ වෙන සෝවාන් නුවණ මේ සෝතාපන්න ඵලය ලැබනකොට පහ වෙන ආශ්‍රව ටිකක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක. එහෙනම් සෝතාපන්න වෙච්ච කෙනාට ඊළඟට තියෙනවා සංවරයෙන් පහ කරන්න ඕන ආශ්‍රව ටිකක්. ඊළඟට තියෙනවා ප්‍රත්‍යවේක්ෂාවෙන් පහ කරන්න ඕන ආශ්‍රව ටිකක්. ඊළඟට තියෙනවා පරිවර්ජයෙන් පහ කරන්න ඕන ආශ්‍රව ටිකක්. ඊළඟට තියෙනවා අදිවාසයෙන් අදිවාසයෙන් පහ කරන්න ඕන ටිකක් තියෙනවා පරිවර්ජයෙන් පහ කරන්න ඕන ටිකක් තියෙනවා. ඊළඟට තියෙනවා විනෝදණයෙන් පහ කරන්න ඕන ටිකක්. හත් වෙනි කාරණේ හැටියට තියෙනවා භාවනාවෙන් පහ කරන්න ඕන ආශ්‍රව ටිකක්. දැන් මට කියන්න අපි පළවෙනි එකත් නැහැ දෙවෙනි එකත් නැහැ තුන්වෙනි එකත් නැහැ හතරවෙනි එකත් නැහැ පස්වෙනි එකත් නැහැ හයවෙනි එකත් නැහැ මොකක්ද ඉස්සරහට ගත්තේ හත් වෙනි එක. අර අතන ඉඳලා තව තැනකින් මේ පෙන්වන්නේ. බුද්ධ ශාසනයේ කොහක්වත් පරස්පර ඉන්න බෑ. අතන එකක් කියලා මෙතන වෙන එකක් කියන්න බෑ. කොහෙත් එකයි. අපි දන්නේ නැතුව වාට්ලෝ ගත්තොත් නිසා. එහෙනම් මෙතන තථාගතයන් වහන්සේ භාවනාව කියලා තින්නේ සෝතාපන්න වුණාට පස්සේද සෝතාපන්න වෙන්න කලින්ද? සෝතාපන්න වුණාට පස්සේ. ඊට ඉස්සෙල්ලා නෙමෙයි. තීටි ඉස්සල කරන භාවනා එහෙනම් ඔක්කොම අයිති මොනවටද? ලෞකික භාවනාවට. එහෙම භාවනා තියෙනවා. නැත්තේ නෑ. භාවනාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ භාවනාවේ නිවන් දකින්න බෑ. ඔච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. භාවනා නැත්තේ නෑ. භාවනා ඕන්තරම් තියෙනවා. හැබැයි ඒ සියල්ලම බුද්ධ ශාසනයේ භාවනා නෙමෙයි. මම භාවනා පාතබ්බ කොටසට යනකොට පෙන්වන්න හැම එකකම ඕගොල්ලන්ට පෙන්වන්න සාක්ෂ්‍යතුම් පෙන්වන්න ඔරිජිනල් එකක් තියෙනවා ඩුප්ලිකේට් එකක් තියෙනවා. වචන දෙකෙන්ම කිව්වේ ඒකයි. ඒක ලේසින් තේරුම් ගන්න. ඒ කියන්නේ මොකද්ද? R එකක් පෙන්නන අනාර එකක් පෙන්නන. ඕනම එකක ඕනම භාවනාවක්. ඉන්ද්‍රිය භාවනාව, අසුභ භාවනාව, ආනාපාන සති භාවනාව, අට්ඨිය භාවනාව, මෛත්‍රී භාවනාව, ඔය කියන සියලු භාවනාවල එකක් ලෞකිකව තියෙනවා, එකක් ලෝකෝත්තරව තියෙනවා, එකක් කාර්යයයි, එකක් අනාර්යයි. දැහැනුත් එච්චරයි. එකක් කාර්යයයි, එකක් අනාර්යයි. ඇයි එහෙම වෙන්නේ? සම්මා දිට්ඨි දෙආකාරයි. එකක් ලෞකිකයි එකක් ලෝක. ලෞකික සම්මා දිට්ඨියෙන් යන සම්මා සමාධිය ලෞකිකයි. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යන සම්මා සමාධිය ලෝකෝත්තරයි. එතකොට අපි ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් නොවි ලෞකික සම්මා දිට්ඨිය මුල් කරගෙන සමාධියක් වැඩුවොත් අපි හිතනවා ඒක බුද්ධ ශාසනය කියලා හැබැයි බුද්ධ ශාසනේ නෙමෙයි. ඒතරයි ප්‍රශ්නේ. අපි හිතන් ඉන්නවා බුද්ධ ශාසනේ තමයි කියලා. ඇයි එකම වචන පද. එකම වචන පද. එකම වචන පද. අපි හිතනවා හරි කියලා. නේද? එහෙනම් මං හිතනවා දැන් නම් ඉතින් වැඩේ ඔව් මොකක් හරි නිවිහැනීල වැඩේ පටන් ගන්න පුළුවන් කියලා. දැන් මෙතන තමයි දැන් මෙච්චර කල් මම බණ කියන්නේ මොකටද කියලා අහනව නැත්තම්. අනේ ඒක ඇයි භාවනාව දෙන්නේ නැද්ද කියලා අහන්නේ. ඒකයි මේ. භාවනාව දෙන්න. පොඩි ඉවසන්න වෙනවා. ඇයි? දර්ශනය කොට සීවර කරගෙන ඉන්න එපා. දැන් දර්ශනය කොට සීවර කරේ නැත්තම් අර මම උදාහරණයක් ඔය ගිය සතිය මතකනේ. ස්විමින් pool එකේ අඩි 8 පැත්තෙන් බැස්ස වෙනවා. මතකනේ කිව්වා. ඔව් අඩි දෙකේ පැත්තෙන් බහින්න නැතුව අඩි 8 පැත්තෙන් බැස්ස වෙනවා. අන්දන ගිහලා ඔළුව හැප්පෙනවා ටයිල් එකේ. ධාන වැඩිින් දෙකක් තියෙනවා. එකක් ලෝකෝත්තරයි එකක් ලෞකිකයි. ඔව් ධානා කියන ඒවා කොහොමත් පිරිහෙනවා. තව එකනේ ලෝකෝත්තර පිරිහෙනවා. පිරිහෙන්නේ නැති එකම දේ මාර්ගඵල විතරයි. හැබැයි ධානයේ දිගින් දිගටම ප්‍රගුණ කරනකොට මොකද වෙන්නේ? මාර්ගඵලයට යන මහා උපනිශ්‍රණයක් වෙනවා. ධානය වෙනයි මාර්ගඵල වෙනයි නිවන වෙනයි. පටලව ගන්න එපා. දැහැන් සුව වෙනම විස්තර කරලා දෙන්න, නිවන් සුව වෙනම විස්තර කරලා දෙන්න. මේව පටලව ගත්තොත් මොකද වෙන්නේ? දැහැන් සුවයි නිවන් සුවයි පටලෝ ගන්නවා. අන්තර දැහැන් වඩනකොට හිතනවා නිවන් කියලා. දෙක දෙක. හරි ඒක ඉස්සරහට විස්තර කරලා දෙන්න. මොකද දැහැන් සුව වේදනා චෛතසිකයෙන් පනවන්න පුළුවන් නිවන් සුව වේදනා චෛතසිකයෙන් පනවන්න බෑ. මේ දෙක දෙක. දැහැන් තියෙනවා ලෞකික දැහැනක් තියෙනවා ලෝකෝත්තර දැහැනුත් තියෙනවා. දැන් වැඩි තින්නේ දැහැන් කතා කරන්න වෙන්නේ සම්මා සමාධියේදීනේ. දැන් මොකද්ද අපි ආයි කරන්න හදන්නේ මේ? නල්ල තන්නියට යන්නේ නැතුව ශ්‍රී පතුරු බලන්නේ හදන්නේ. දැන් මුලින් නල්ල තන්නියට යන්න ශ්‍රී ශ්‍රී පතුරු බලමුද? මොකද්ද කැමති? ශ්‍රී පතුරු බලන්න තමයි යෝනේ. නල්ල තන්නියට ගිහිල්ලිමුද කලින් කියලා අහන්නේ. දැන් නැත්තම් කලින්ම ශ්‍රී පතුරු බලමුද? බලන නම් බලන ක්‍රමේ මට කියන්නේ. බලන නම් බලන ක්‍රමේ කියන්නේ. දැන් නැත්තම් නල්ල තන්නියට ගිහිල්ලෙමුද? මොකද්ද ඔයගොල්ලෝ තීරණේ? හැබැයි ඉතින් අල්ලතන්නේ නැහැ ටිකක් අමාරුයි. බස් හොයාගන්න ඕනේ. දීපාන්දරේ නැගිටින්න ඕනේ නේද? වමනේ දානවා යනකොට. කොහොම තමයි. සීපතුල බලන තැනට ගියහම ඒකක්වත් නැහැ. හැබැයි ඒ ටික නැතුව අතනට යන්නත් බෑ. නේද? දැන් හැමෝම කතා කරන සීපතුල ගැන. නල්ල තන්නියට යන කාරණේ කතා කරන්නේ නැහැ. නල්ල තන්නියට යන්නේ නැතුව සීපතුල බලන්නත් බෑ. නේද? බෑ නල්ලතන්නියට ගිය මිනිස්සයා මකර තොරණ පහු කරන යන්න ගියාට පස්සේ ආපහු රිවස් එන්නෙත් නෑ. බල ළමයි එන්නේ. අය ඉන්නේ මහගිරි දඹයට ගිහිලා බැස කවුරු හරි ඉන්නවද? අනේ මට බෑ ඉතුරු ටික යන්න කියලා. ඈ නෑ නගිනවාමනේ. කොහොම හරි යනවා. කොහම හරි යනවා. ඒක තමයි හැටි. හැබැයි එතෙන්ට යන්න තියෙන වැඩක් තියෙනවා නම් අර මුලින්ම නල්ලා දන්නේට ගිහිල්ලා පොඩ්ඩක් සීත ගඟුලේ නාලා කරලා ඒ ටික ඉවුරුනාට පස්සේ තමයි යා දැන් තමයි ගමන යන්න පුළුවන් කියලා තේරෙන්නේ. එතකම් බෑ. එතකන් ඉතින් මොකෝ අර වාමනේ දාපුවයි අරවයි මෙව්වයි ඔක්කොමත් එක්ක ඉතින් ටිකක් අමාරුයි. ඔබ ගියාට පස්සේ අර සීතල ගුණකත් එක්ක නේද ඔක්කොම කරලා ඉතින් අර අයින් වෙලා මම පොඩි ලව්ගේ උදාහරණයක් කියන්නේ මේක තේරුම් ගන්න. අන්නේ වගේ තමයි මේ බණ ටික අහගෙන අර විනීවරණ මොහොතත් එක්ක මේ ටික හරියට තේරුම් ගත්තට පස්සේ අර සීත ගගුලේ රාණා වගේ වැඩේ. ඊට පස්සේ තමයි ගමන යන්න වැඩේ පහසු වෙන්නේ. නැත්තම් අර හොටු පෙරාගෙන යන්න බෑ. වමනේ පෙරාගෙන. මොකද බුදුහාඳුර කියනවා ප්‍රීතිසාගත සුවසේ යන නිවන් මාර්ගක් මම කිව්වේ කියලා ප්‍රීතිසාගත සුවසේ වෙන්න ඕනේ. හොටු පෙරාගෙන අඬාගෙන යන එකක් නෙමෙයි මේ නිවන් මාර්ග. ඒකයි නේ. මම ওই උදාහරණ වලින් කියන්නේ අන්න ඔක තේරුම් ගන්න. ආ මේ මේ YouTube එකේ අහන අයට සමහරවිට ඕගොල්ලෝ අහන ප්‍රශ්න ඇහෙන්නේ නැහැ කියලා ඇවිල්ලා තිනවා. ඒ හින්දා මයික් එක මේ ප්‍රශ්නයක් අහන්න තියෙන කෙනෙක් බය නැතුව අත උස්සන්න මෙහෙම. හොඳ මෙහෙම උස්සන්න එපා මට පේන්නේ නැහැ. පොඩ්ඩක් මෙහෙම උඩට උස්සන්න. එතකොට අගල් මයික් එක දෙන්න සාධාරණයි. ඒගොල්ලන්ටත් ප්‍රශ්න ඇහෙනවා. මේ ඒක හැමෝටම මහ පහසුවක් වෙනවා. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ ඕගොල්ලෝ අහන ප්‍රශ්නේ සමහරලාට සමස්ත ජනතාවගේම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒගොල්ලත් ඒ ප්‍රශ්නේ ඒගොල්ලෝ මේකට මහා උපකාරයක් කරන්නේ මෙතනට එන්න විදිහක් නැති හන්දා. කොහොමද එන්නේ පිටරටවල ඉඳන්? ඒ සත්භාවයෙන් උදව් කරන්නේ ඕගොල්ලන්ට මේ ටික කරලා දෙන ඒගොල්ලෝ වෙනුවෙනුත් අපි යමක් කරමු ඉතින්. ඒ අය වෙනුවෙන් ඒ අයගේ උපකාරයෙන් අපි මේ ගොඩක් කරන්නේ. ලංකාවේ අද තියෙන එකත් එක්ක මේක කරගෙන යන ටික අමාරු. ඒ මේ නිවන් දැක්ක මාර්ගේ තෝරගත්ත පිරිස. වෙන කවුරුවත් මේකේ නෑ බය වෙන්න එපා. එහෙන් පිරිසකින් විතරයි ගන්නෙ. එහෙනම් මෙන්න මේක බනහලම තමයි මේ ටික කරගන්න තියෙන්නේ. ඒක හරියටම විස්තර කරන මොකද? ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේ. ආයස්මත සරියුත් තෙරුණු භාගතුන් වහන්සේ එළඹිය. එළඹ භාගතුන් වහන්සේ වැඳ එකත් පසක වුණා. එකත් පසක වුණු සරියුත් තෙරුන්ට භාගතුන් වහන්සේ මෙය වදාළසේක. සාරිපුත්ත සෝවාන්නඟ සෝවාන්නඟයයි කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන්නඟ කවරේද? මොකද්ද මේ සෝවාන්නඟ සෝවාන්නඟ කියලා අහනවා. එතකොට කියනවා සත් මොකද සත්පුරුෂ සෙවුම සෝවාන්නංගකි. ඔන්න පළවෙනි කාරණේ. සදාම් මැසුම සෝවාන්නංගකි. දෙවෙනි කාරණේ. නුවණින් මෙනෙහි කිරීම සෝවාන්නංගකි. දහම් අනු දහම් පිළිවෙත සෝවාන්නංගකි. එහෙනම් සෝවාන් වෙන්න තියෙන අංග තියෙන කීයද? හතරයි. පස්වෙනි එකක් ඇත්තෙත් නෑ, තුනකුත් නෑ, හයකුත් නෑ, හතකුත් නෑ. හතරයි. කරුණු වැඩි කරන්නත් බෑ කාටවත් කරුණු අඩු කරන්නවත් බෑ. සෝතාපන්න වෙන්න තව ටිකක් මොන හරි ඕනයි කිව්වොත් එහෙම එක්ක සාරිපුත්ත හාමුදුරුවෝ වැඩි එක්ක බුදුහාමුදුරුවෝ ඒක එහෙම නෙමෙයි කියන්නේ මොකද්ද කියන්නේ මේ උත්තරය දුන්නාම තථාගතයන් වහන්සේ කියනවා මනවි මනවි සාරිපුත්ත එයයි සෝවාන් අංග එහෙනම් බුදුහාමුදුරුවෝ ඒක අනුමත කළා ඉවරයි මහා ප්‍රඥාවන්ත උත්තමයා උත්තරයක් දුන්නා බුද්ධ ශාසනයේ ඉන්න මහාම ප්‍රඥා උත්තමයා වෙත තථාගතයන් වහන්සේ උත්තරේ සනාත කරා වෙන සෝවාන්නංග නැහැ කියලා. එහෙනම් සෝවාන් වෙන්න තියෙන අංග තියෙන්නේ හතරයි. එහෙනම් අපි කරන පින්දහම් ටික සෝවාන් වෙන්න තියෙන්නේ. පින්දහම් ටික තමයි අපිට සෝවාන් වෙන්න, කල්යාණ මිත්‍රේ කම්බ වෙන්න තියෙන පසුතලය හදලා දෙන්නේ. එතකොට අපි පුද කටයුතු කරනවා, ඒවා කරනවා මොකටද? අන කල්යාණ මිත්‍රේ කොහේ හරි හම්බ වෙයි. කොහේ හරි හම්බ වෙනවා. හම්බ වෙන වෙලාවට දරන්න. එහෙනම් සදාහම් සෙවුම සෝවන්නේ. එහෙනම් මේක අපිට අඩු කරන්නත් බෑ. වැඩි කරන්නත් බෑ. නම් මොකක්ද තියෙන්නේ? මුලින්ම මුලින්ම තියෙන්නේ මොකක්ද? කල්යාණ මිත්‍ර බෑ නැත්තම් කොහේ හරි මොකක් හරි පොතක් ගන්න කියලාද? කුමාරි මොකක් හරි කල්යාණ මිත්‍ර. ඊළඟට මොකද කියන්නේ? සද්ධර්ම ශ්‍රවණය. ඊළඟට මෙනෙහි කිරීම. අම්මේ අම්මේ මේ අම්මට හදා ඈ ඔය මේ මේ හතරට ඕක කොහෙද තියෙන්නේ? ඔය ලියන එක තියෙන්නේ කොහෙද මේ හතරට? නෑ නෑ අර අර පිටිපස්සේ අම්මා. ඔය අම්මා ලියනවනේ. ඔය ලියන එක කොහෙද මේ මේ මේ හතරේ තියෙන්නේ? කල්යාණ මිත්‍ර සේවනේ මොකක්ද තියෙන්නේ? ආ දහම් අනු දහම් පිළිවෙල. ඔව් ඔය ලියනවා කියන එක කොහෙද තියෙන්නේ? ඔය අම්මා ලියනවනේ මං කියන වෙලාවේ. ඔය ඒකෝ ඒ මේ පස්වෙනි කාරණයක් නේද? මං කියන එක තේරුම් නැද්ද? කාරණා තියෙන්නේ කීයද සෝවන්න එන්න? හතරයි. දැන් ලිය ලියන්න ගියොත් ඒක පස්වෙනි කාරණයක් නේද? දැන් එහෙම එකක් තියනවද මේකේ? දැන් නැති එකක් කරොත් මොකෝ වෙන්නේ? ඩායි මොකද කරන්නේ අපි? බුද්ධ බුද්ධ වචනයට පිටුපානවා. බුද්ධ වචනයට පිටුපානවා. මේ තියෙන හතරයි තියෙන්නේ. මං කියවනේ හතර තුනක් වෙන්නේත් නැහැ පහක් වෙන්නේත් නැහැ. හතර නම් හතරයි. ඇයි හතර වෙන්නේ? බුදු පියාණන් වහන්සේ මැනවි මැනවි සාරිපුත්‍ර එයයි සෝවාන් ගොච්චරයි. දැන් ඕගලන්ට මේ වෙලාවේ ඕනේ මට කියන්න ඇහැද මේක පේන්නන එක හරි ඇහැද ඕනේ දිවද ඕනේ නාසයද ඕනේ කයද ඕනේ කනද ඕනේ ඒක තියාගෙන හිටියනම් ඇති ඇයි පුලිම ශ්‍රවණය කරන්න කන ඕනේ ලියන්න ගියොත් මොකද වෙන්නේ අපිට අපි පස්වෙනි කාරණයක් දාගන්නවා අපි පස්වෙනි කාරණයක් දාගන්න. ඉතින් පස්වෙනි කාරණේ දාගත්තොත් මොකද වෙන්නේ? අර මාත් මෙන්න මේ මාත් අපි ඉස්සු. අර මයික් එකව මාත්. සද්ධර්ම ශ්‍රවණය ඔව්. තනිව ශ්‍රවණය කරන ක්‍රමත් දැන් තියෙනවා. පිරිසක් ඉදිරියේ ශ්‍රවණය කරන විදියකුත් තියෙනවා. ඔව්. ඒ පිරිස පිරිස එකයි කෝ වැඩි පිරිසක්. ඔව්. එකයි කෝ වැඩි පිරිස එක්කෙනෙක් හෝ කමන්නේ. ඔව්. ඒ ශ්‍රවණය කරද්දී සාකච්ඡාවත් ඒකට එකතු වෙනවා. ඔව්. මේ දෙකේ තුනේ තියෙන වෙනස මොකක්ද කියලා? ඔව් දැන් නූතනයේ සද්ධර්ම ශ්‍රවණය කරන අපි YouTube එකක් හරහා හරි ඒ වගේ. නමුත් අපි ඔබතුමා ඉදිරියේ ශ්‍රවණය කරනවා. මේ දෙක අතරෙත් වෙනසක් තියෙනවා නේද? අනිවාර්යෙන් තියෙනවා. ඒකනේ මම කිව්වේ. ওই දෙකේ වෙනසක් තියෙනවා. හේතුව ඇයි? දැන් ඔබතුමාලා අහන දෙයට මට මේ උත්තර දෙනවා වෙන මොකක් ඩිස්ටර්බ් නෑ. අර දැන් මේක අහන පිටරට ඉන්න මිනිස්සේ. බැරි ඉලක්ක ලයින් එක ඩිස්ටර්බ් වුණා. දැන් කෝ ඕනම ටික කියනකොට අර විනිවර මොහොත නෑ ඕනම ටික කියනකොට ලයින් එක ඩ්‍රොප් වුණා. දැන් කොහොමද තේරුම් ගන්නේ? එහෙම තේරුම් ගන්න බෑනේ. නේද? ඇයි අර මේ උපාලි ගෘහපති කිව්වේ? ඒ අස්නේ සෝතාපට්ටි ඥානේ පහළ උසේක කියලා කිව්ව නේද? ඒතර අද සෝතාපන්න වෙච්ච අය ඔක්කොම සෝතාපන්න වෙලා තියෙන්නේ. අර බණහන මොහොතේම නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ මේ මේ කවුද මේ උපාලි ගෘහපති, ඒ වගේම භද්‍රවග්ගී කුමාරවරු, යසකුල පුත්‍රයා. ඔය යසකුල පුත්‍රයාගේ මේ පියා, යාර යාළුවෝ ටික ඒ වගේම පස්වග මහණු. දැන් ඔය ඔක්කොම බණහන මොහතක නේද? දැන් අද අපි දැන් තාක්ෂණයෙන් අපි යම් ප්‍රයෝජනයක් ගන්නවා තමයි. හැබැයි තාක්ෂණය දැන් මේ පිටරටින් ඉන්න අය පවා මේම අහලා ඒගොල්ල යම් අනුමාන ඥානයකට එනවා. සත්‍ය ඥානෙ නෙමෙයි. හැබැයි ඇවිල්ලා අන්න ඒක හොයාගෙන එන්න කොහොම හරි අවස්ථාව ලැබිලා හොයාගෙන ඇවිල්ලා මේ විදිහට හරියටම. දැන් ඕගොල්ලන්ට සමහරවිට මේ ඉතින් ඉස්සෙල්ලා මේක YouTube එකෙන් එහෙම මෙහෙම කොහෙන් හරි දකින්න ඇති. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න gederi නම් YouTube එකෙන් අහන එකයි මෙතන සජීවීව ඇවිල්ලා අහන එකේ අතර වෙනසක් තියෙනවද නැද්ද කියලා. තමන්ම බලන්න. ඒක කවුරුත් අය ඔප්පු කරන්න ඕනේ නැහැ මම. මම ඔප්පු කරන්න යන්නෙත් නැහැ. ඕගොල්ලෝම බලන්නේ. ඕලන්ට තේරෙයි. මොකද අපි gedaraක ඉඳගෙන තනියෙන් මේක අහන්න ගියාම පැය ගාණක් මොකා හරි එනවා, දොරට තට්ටු කරනවා, ටෙලිෆෝන් රින් වෙනවා, අරවා වෙනවා, මේව වෙනවා. ඔය ඉතින් එහෙම මේ මේ චතුරාර්ය සත්‍ය කියන කඩේ පොලේ යන ගමන් කරන්න පුළුවන් නම් බුදුහාඳුර විනීවරණ මොහොතක් දාන්නේ නැහැ. දැන් බලන්න දැන් තථාගතයන් වහන්සේත් එක්ක ඇවිල්ලා අර බස්සක අනු ඇවිල්ලා සාකච්ඡාවක් නේ කරන්නේ. ඒ සාකච්ඡාව කරන්නේ දහම් පරයයක් එක්ක. එතකොට අන්න අපිට වැරදිච්ච තැන අපිට අහු වෙනවා. ආ මෙන්න මෙතන අපි ලෝකේ දිහා බලපු විදිය වැරදි. එහෙනම් කොහොමද හරියට බලන්නේ? අන්න ඇහැ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අන්න එතකොට අපිට තේරෙනවා අපිට වැරදුනා. විවරද හදාගන්න. අරියත් වෙනකම් අපිට තියෙන්නේ මොකද්ද? වරද නිවැරදි කර කර කර කර යන්නේ. හැබැයි වරද නිවැරදි කරගෙන යන්න නම් කොයි මොහොතක හරි වරද වරද විදිහටම තේරුම් ගන්න ඕනේ. තේරුම් නොගෙන නිවැරදි කරගන්න ක්‍රමයක් නැහැ. නේද? දැන් අපි හදන හැමදාම ගණන් හදනකොට වැරදි නම් කොයි මොහොතක හරි ගාන හදන විදිය දැනගන්න ඕන නේද? ඊට පස්සේ අපිට වරදින්න ගියත් ආයෙ හදනවා. ආ වැරදි මේ මේ මේ ක්‍රමේ වැරදි ටක් ගලන. හදා ගන්න පුළුවන්. ඒ වගේ. ඉතින් මේ දහම් සාකච්ඡාවක් කියන එක මහා උපකාරයක් හින්දා තමයි මම අර පළවෙනි දවසේ කිව්වේ කාලින ධම්ම සවණං කාලින ධම්ම සාකච්ඡා කියලා දෙකක් දාලා තින්නේ ඒකයි කියලා. පළවෙනි සාකච්ඡාව මින් හිටපු කට්ටිය මෙතන ඉන්නවනම් ඒගොල්ලෝ ඉන්න කට්ටිය දන්නවා ඇති ඒක පළවෙනි සැරේම කිව්වේයි කියලා. හරි එහෙනම් ဒုတိ ය සාරිපුත්‍ර සූත්‍රයට අනුව ඔන්න පෙන්නනවා. මේ බුද්ධ ශාසනයේ මහාම ප්‍රඥාවන්තයා උත්තමිය දෙන්න අතර සිද්ධ වෙන සාකච්ඡාව. නේද? හරි මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම් දැන්. මේ මහා ප්‍රඥාවන්ත උත්මය දෙන්න නේද? එතකොට මේ තථාගතයන් වහන්සේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ මහරහතන් වහන්සේ මේ සෝවාන් ළඟ දන්නේ නැද්ද? දන්නවා. එහෙනම් ඇයි උන්වහන්සේගේ සෝවාන් ළඟ මොනවද කියලා අහන්නේ? කවුරු වෙනුවෙන්? අපි කෑ ලයින් කරන්නේ. මං වෙන. අපි දාගෙන තමයි ඔක්කොම හෙන්නේ. group එක හැටියට යන්න යනවා. ඔව්. අපි වැත්තකට දාගන්නකො. කවුරු වෙනුවෙන්ද මේ මේ මුන්නාන්සලා දෙන සාකච්ඡා කරලා තියෙන්නේ? මම වෙනුවෙන් මේ සාකච්ඡා කරලා තියෙන්නේ. මුන්නාන්සලා දෙන්නටම නිරෝධ සමපත්තිට සම්වැදිලා සුවසේ ඉන්න පුළුවන්. එහෙම සුවසේ ඉන්න පුළුවන්කම තියෙද්දි මෙහෙම දහම් සාකච්ඡාවක් සිද්ධ කරලා තියෙන්නේ මට නිවන් දකින්න නම් ඒ වැඩේ මං කරන්නේ නැත්තම් මුන්නාන්සලා දෙන්නටම කරන මහාම නිග්‍රහය කරනවා. එච්චරයි කියන්නේ. ඇයි ඒ? මම වෙනුවෙන්නේ මුන්නාන්සලා දෙන්න මේ කතා කරලා තියෙන්නේ. මට නිවන් දකින්න මේ කරලා තියෙන්නේ. මම ඒකට පයින් ගහනවා නා. අම්මා තාත්තට පයින් ගැහුවා වගේම තමයි. ඊට වඩා දෙයක් නැහැ. මේ මං වෙනුවෙන්නේ කතා කරලා තියෙන උන්වහන්සේලා දෙන්න. නැත්තම් උන්වහන්සේ දෙන්නට මෙන්න පුළුවන් නේ. සුවසේ. එහෙනම් මේ මට නිවන් දකින්නයි මේ කරලා තියෙන්නේ. මේකෙන් මම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. කොහොම හරි. කොහොම හරි මේකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. නේ? එහෙනම් මං උන්නාන්සෙන් දෙන්නට ණය ගෙවල ඉවර කරනවා කොහොම හරි. තාම මම ණයයි. ඇයි පූර්ණ නැති හන්දා. නේ? නෑ නෑ. ණය ගෙවන්න ඕනේ කොහොම හරි උන්නාන්සෙලට. එදාටයි අපි බුද්ධ ශාසනයේ උත්තරීතරම নমස්කාරය කරා වෙන්නේ. මේ ලෝකෙට ආයි නාමයක් හදන්නෙම නැහැ. නාමය සම්පූර්ණයෙන්ම මස් කළා දානවා. নমස්කාර කරනවා. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ කවුද මේ කොණ්ණඤ්ඤ බමුණා ඊට කලින් බණ අහන්න ඇවිල්ලා බණ ඇහුවට පස්සේ නාමකය හොසී කියන්නේ සතර අපාගත වෙනවා නාමකය සියල්ල ඉවරයි සම්පූර්ණයෙන් සෝතාපන්න වුණා විතරයි කොණ්ණඤ්ඤ ආමුදුරු ආයෙත් සතර අපාට නාමයක් හදන්නේ නැහැ ඒ හින්දා උන්වහන්සේ ඒ මට්ටමින් নমස්කාරය කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තරීතරව নমස්කාරය කරා. ඒ වගේම කොණ්ණ ඥාමදුර අනත්ත ලක්ෂණ සූත්‍රයේ අහලා අරියත් වෙලා උත්තරීතරව নমස්කාරය කරා. හිතන්න මේ මං වෙනුවෙන් මේ මේ මහා උත්මය මේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මට නිවන් දකින්න. මං ඒ දේ කරගන්න ඕනේ කොහොම හරි. ඒකට කල්යාණ මිත්‍රසේ මේ හතර විතරයි තියෙන්නේ. මේ හතරින් පිට වෙන එකක් හොයලා වැඩකුත් නෑ දඟලලා. එළි වෙනකම් පොත් කිව්වා සෝවාන් වෙන්න බැරි යෝක්කයි. කල්යාණ මිත්‍ර සේවනයේ කිව්වනම් කල්යාණ මිත්‍ර සේවනයේ. සද්ධර්ම ශ්‍රවණයේ කිව්වනම් පොතෙන් කොහොම ශ්‍රවණය කරන්නේ? ඊළඟට ප්‍රශ්නයක් එනවා. එහෙනම් ඉතින් ඔය ටීවී එකෙන් පුළුවන් නේ. කො ටීවී එකේ චිත්ත ශක්තිය. නඩායි ප්‍රශ්නයක්. කො චිත්ත ශක්තිය. චිත්ත ශක්තිය නෑ. ආයි අපි අර අනන්ත සමානතර ප්‍රත්‍ය දෙක සිද්ධ වෙන්නේ. හරි මේක හරියට ගත්තේ නැත්නම් කොහෙන් හරි අපි පැටලෙනවා. කොහෙන් හරි අපි අහු වෙනවා. නේද? එහෙනම් හරිම කල්පනාවෙන් යන්න. හරි. ඊළඟකට යම්. ඊළඟට අහනවා සාරිපුත්ත ඕකේ මහනවා සෝතේ සෝතේයි කියනු ලැබේ. මොකක්ද ඒ සෝතේ කියන්නේ කියලා අහනවා. ඊට වහන්ස අරියට මගම සෝතේයි. ඔන්න අපි කනටත් කියනවා සෝතේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් කියනවා සෝතේ. දැන් බැරි වෙලාවකත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්න ඕන තැන සෝතේට අපි තේරුම් ගත්තොත් එහෙම කන කියලා. ඔය ඉවරයිනේ ඔක්කොම. අන්න කිව්වා ගිය සතියේ වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා. වචනේ එක තැනකට දාපු පළියට කෝකටත් අයිය වගේ එකම ගන්න බෑ. එහෙනම් මෙතන කියන්නේ ආර්ය අෂ්ට. ඔන්න ඔය හින්දා තමයි අනුසෝතගාමි පටිසෝතගාමි කියන එකේදී පටිසෝතගාමී කියන එකට එන්නේ ආර්යෂ්ටාංගික මාර්ගය. අනුසෝතගාමී කියන එකේ සෝතයට එන්නේ තෘෂ්ණාව. හැබැයි එකම වචනේ. එකම වචනේ. බැරි නම් අපි දැන් සෝතයට දාගන්නවා කන කියලා අර දෙකටම අනුසෝතගාමී පටිසෝතගාමී. මොකක් වෙයි? වැඩේ වරදිනවනේ. එහෙනම් නිතරම මේ බුද්ධ ශාසනයේ සෝතේ කියන මොකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකකටද? අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙනවා. පිළිපන්නේ. මොකටදපත් වෙන්නේ? සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨියටපත් වෙන්න කෙනාට කියනවා ඔව් සෝතේට පැමිණියා. කොහොමද සෝතේට පැමුණේ? සද්ධර්ම ශ්‍රවණය. ඇහුවේ මොකෙන්ද? සෝතෙන් අහලා ඊට ආපන්න වුණා. මොකටද ආපන්න උනේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මායි. එහෙනම් කොහොමද ආරෂ්ඨාංගික මාර්ගයට එන්නේ? දුක දණී දුක්ඛ සමුදය දණී දුක්ඛ නිරෝධය දණී දුක්ඛ නිරෝධ මාර්ගය දණී අයං උච්චති සම්මාදිට්ඨි. එහෙනම් සම්මාදිට්ඨිය ආකාරය තමයි දුක හට ගන්න විදිය දුකෙන් නිදහස් වෙන විදිය දැනගන්න. අන්න ඒක දැනගත්ත කෙනා සම්මාදිට්ඨියට එන්න දුක හට ගන්න විදිය මනාලේ සහ ගන්නවා දුක නිරෝධ කරගන්න විදිය මනාලේ සහ ගන්නවා අන්න ඒකට ආපන්න වෙනවා සෝතේට ආපන්න වෙච්ච හන්දා සෝතාපන්න වුණා කියලා කියනවා. මොකටද ආපන්න උනේ? සෝතේට. මොකද්ද සෝතේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. බලන්න ගැළපෙනවද නැද්ද කියලා. නේ? දැන් ඕක අපි යහපත් දැක්ම යහපත් දැක්ම කී කී හිටියොත් මොකෝ වෙයි? එහෙම හරියන්නේ නැහැ. හරි. ඊළඟට දේවක විස්තර කරේ මොකේද? සෝතාපන්න සූත්‍රය. පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අත්ංගමයක් ආසාදයක් ආදීනවා නිස්සාරණයක් දනින්න. ඕගලන්ට මම අතන පෙන්වනකොට කිව්වා නේද? මේ සමුදේ කියන වචනේ හොඳට ආගන්න ආයි තැනක ඕන වෙනවා කියලා. එතන කිව්වා නේද? අර සමුදේ තමයි නිරෝධ කරේ කියලා. එහෙනම් මෙන්න එන මුලින්ම වචනේ මොකද සමුදේ. තව තියෙන වචන. එකින් එක අපි බස්සේ ගන්නවා. සමුදයත් අත්තගමත් ආසාදයත් ආදීන නිස්සාරණයත් අතුසේ දැනගත්තා නම් ඒකේනා සෝතා පන්නයි. නියත වූ සම්බෝධි වූ මෙන්න මේ මේ කොටස මම ඔයගලන්ට ගිය සතියේ පෙන්නවා. සෝවාන්‍යයි කියනු ලැබේ. එහෙනම් මෙන්න මේ සෝතාපන්න කෙනා කියන්නේම අනිවාර්යෙන්ම. මොකද්ද කියලා බලන්න. මේ සූත්‍රයේ තියෙන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ අතර සිද්ධ වෙන සාකච්ඡාවක්. ඇවැත්නි සාරිපුත්තේනි. අස්සසුමකට පැමිණේ අස්සසුමකට පැමිණේ කියනු ලැබේ ඇවත් සාරිපුත්තේනි කෙතකින් අස්සසුමට පැමිණියේද මෙන්න මේ අස්සසුමක් කියන්නේ මොකද්ද ඈ සැනසෙල්ල සහනය නේද දැන් කියන්නේ මේ අන්න හරි ආවල් තැන මීට අවුරුදු ගානකට කලින් පොඩ්ඩක් සිහි කරොත් තේරෙනවා අන්න ආවල් තැන බෝම්බයක් පුපුරලා අම්මෝ අපේ ගෙදර කට්ටියත් ගියා දැන් සැනසෙල්ලද ගින්නක්ද ටක් ගාලා කොල්ල අම්මේ අපි ඉන්න හොඳින් කිසි ප්‍රශ්නයක් නැහැ අනේ අම්මේ දැන් තමයි මට අස්සැසිල්ලක් ආවේ අසහනයක් ආවේ හිතට නේ මම යන් දැන් තමයි යන්තම් මගේ ඇඟේ මෙච්චර ලේ රත් වෙලා හිටියේ ඒ කියන්නේ ගිනි අරන් හිටියේ දැන් තමයි ලේ ටිකක් කිනුනේ ඒ කියන්නේ එතකන් ලේ තිබුණ නැද්ද තිබ්බා ගිනි ගත්ත ලේ දැන් තමයි සිසිල් ලේ ටිකක් ආවේ <laughs> ලේ තිබ්බා ලේ ගිනි අරන් තිබ්බේ දැන් තමයි යන්ත අන්න අස්සැසිල්ලක් ආවා සැනසිල්ලක් ආවා එහෙනම් මේ බුද්ධ ශාසනයේ තස්සැසිල්ලක් ලබන ක්‍රමයක් තියෙනවා මොකද්ද කියන්නේ අස්සසුමකට පැමිණෙනවා අස්සසුමකට පැමිණෙනවා මොකද්ද අස්සසුම කියලා අහනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සාරිද කෙතකින් අස්සසුම පැමිණේද කියලා වෙනවා ඇවැත්නි කියන්නේ බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා මහාන තෙමේ යම් කලෙක ස්පර්ශ ආයතන 6 මොකේද? අන්න අපිට එනවා ප්‍රශ්නය. අස්සසිල්ල ලබා ගන්න තියෙන්නේ මොකේද? ස්පර්ශායතන හයේ සමුදයත් අත්ංගමයත් ආසාදයත් ආදීනවන් නිස්සරණයක් දකීද මොකේද මේ කෝපෙද ආ අන්න ඒකයි ප්‍රශ්නේ දැන් මේවා හොයන්න ගියොත් ඔය ජීවිතේ නිවන් දැකලා ඉවරයි මොකේද ආසාදය ආදී උද්‍යංගමත් අත්ංගමයත් ආසාදයත් ආදීනවන් නිස්සරණයක් දකින්න කිව්වේ තථාගතයන් වහන්සේ ස්පර්ශායතන හයේ අපිට ඕන ඕන එකේ බලන්න බෑ. අපිට ඕන ඕන එකේ බලන්න ගිහින් තමයි අපිට සෝවාන් වෙන්න බැරි වුනේ. බලන්න ඕන එකේ බලන්න ඕන. බලන්න කිව්ව තැන බලන්න ඕන. නේද? මේක නිකන් හරියට මෙන්න මේ වගේ වැඩක්. පොඩි උදාහරණයක් කියන්න. ඒතොර තේරෙයි. තොරම් බල්ලා තිනවද? කීයක් වගේ? ආ අවසාන වෙසක් ඒකට කොතම් කීයක් බැලුවද? මම දන්නේ නුවර කීයක් ගහනවද කියන්න. කොළඹ නම් ඉතින් හත අටක් ගහනවානේ. කොළ නුවර මන් දන්නේ නැහැ අතර ඉතින් මම වෙසක් කාලේ මම නුවර ඇවිල්ලා නැහැ ඒකයි. මේ මන් දන්නේ නැහැ මෙහි කීයක් ගහනවද? කොහොම හරි කීයක් තියෙනවද මේ සාමාන්‍යයෙන් දෙක තුනක් ගහනවද? ඒක නුවරින් නැහැ කියන්නේ මන් දන්නේ නැහැ. කොළඹ නම් මන් තේින් තැනුත් කීයක් කියන්න. මම මෙහෙ දන්නේ නැහැ ඒකයි. තුනක් වගේ ගහනවා. ආ සාමාන්‍ය තොරන් තුනක් වගේ ගහනවා. ඒක තුනක් වගේ ගහන කියලා නුවර කට්ටියම කියනවා. මම දන්නේ නැහැ තියෙන තැන් මම දන්නෙත් නැහැ. ওই තුනක් වගේ බල්ලා තියනවලු. හරි අඩු ගන්න දෙකක් ආහ දෙකක් බලලා තියෙනවා. මට ඒක තොරණක විස්තරය කියන්න පොඩ්ඩක් බලන්න. ඈ? ද මොකර ඒක තොරණක හරි විස්තරය මතකද? ද තොරණ මතකද? ආ තොරණ මතකයි. ඕ ලස්සනයි තොරණ ලයිට් දාලා උස මෙච්චරයි මෙච්චරයි හැඩතලෙ තොරණේ විස්තරේ. ඇයි ඒ විස්තරේ උනේ? පළවෙනි කොටුව බලන්න ගියා රැස්වලල දිහා බලන් හිටියා. බලන්න කියපු තැන නේ බැලුවේ. තුන්වෙනි කොටුව බලන්න කියවම පුවක් ගස් ටික දිහා බලන් ඉන්නවා. හතරවෙනි කොටුව දිහා බලන්න කියවම නලාකාරය දිහා බලන් ඉන්නවා. පස්වෙනි කොටුව බලන්න කියනකොට කඩාකාරය දිහා බලනවා. තොරණ බැලුවද? ස්පර්ශ ආයතන හය බලන්න කියවම වෙනේව බලනවා. මොකක් වෙයිද? අන්න ඒ වගේ තමයි මේක. ස්පර්ශ ආයතන හය බලන්න කිව්වොන ස්පර්ශ ආයතන හය වෙනේව බලන්න බෑ. ස්පර්ශ ආයතන හයට නෑ අයිති නෑ අම්මලා තාත්තලා නෝනා මහත්තයා ගේ දොර යාන වාහන බඩු මුට්ටු ඔය එකක්වත් අයිති නෑ ස්පර්ශ ආයතන හයට. ස්පර්ශ ආයතන හය හැදෙන විදිහ කියනවා. හැබැයි කියන්න කලින් පෙන්වන්නේ මොකද්ද? බලන්න ඕන තැනක් තියෙනවා. එහෙනම් ස්පර්ශ ආයතන හයේ සමුදියයි බලන්න කිව්වේ. අතන කිව්වා මොකද්ද? ආස්වාදේ මේ මේ ස්පර්ශ පංච උපාදානස්කන්ධේ සමුදයක් අත්ංගමයත් ආස්වාදයට ආදීනවා නිස්සරණය දකින්න කිව්වේ. පංච උපාදානස්කන්ධ. මෙතන පෙන්නනවා ස්පර්ශ ආයතන හය. එහෙනම් පංච උපාදානස්කන්ධයේම ස්වභාවයක් තව වචනකින් කියනවා ස්පර්ශ ආයතන හය කියලා. එහෙනම් ස්පර්ශ ආයතන හය මේක දකින්න කිව්වේ. එහෙනම් ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්ංගමත් ආසාදයත් ආදීන නිස්සරණයක් දැක්කොත් විතරයි අස්සැසිල්ලක් හම්බ වෙන්නේ. වෙන එකක බලලා අස්වැසිල්ලක් බලාපොරොත්තු වෙන්නත් එපා ලැබෙන්නෙත් නැහැ. හරි. මම ඒකට උදාහරණයක් කියන්නම්. තවත්. රූපයක් බලලත් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දුකක්ද අස්වැසිල්ලක්ද? අස්වැසිල්ලක් නේ. ලැබුණාද? ඈ? රූප බලලා අස්වැසිල්ලක් ලැබුණාද කියලා අහන්න. අපි තා පොඩ්ඩක් ඉස්සරහට යන්කෝ ඒ වෙලාවටවත් ලැබිලාද කියලා හොයාගමු. කමක් නැහැ. දැන්ට හිතා ගන්නකො ඒ වෙලාවට කියලා හරි කමක් නැහැ. කමක් නැහැ. දැන් දැනට ඔහොම තියමු. ඊට ඉස්සරහට ගිහින් බලමු. ඒ වෙලාවටවත් ලැබිලාද කියලා. ඒ වෙලාවටත් ලැබිලාද නැත්නම් ඒ වෙලාවටත් ලැබුණා කියලා හිතාගෙන හිටියද කියලා තව චුට්ටක් එහාට ගියම් බලමු. දැනට ඔහොම ඉමු කමක් නැහැ. හරි. කොහොම හරි මට ඕනකම තිබ්බේ රූප බලලා නේද ලුබ බලලා බලාපොරොත්තු වෙන්නේ තස්සැසිල්ලක් නේද? නාට්‍යයක් බලලා ෆිල්ම් එකක් බලලා හොඳ හෝටලයකින් කාලා හොඳ සින්දු ටිකක් අහලා හොඳ ස්පර්ශ ටිකක් විඳලා හොඳ මොනවාරි සිතුවිලි හිත හිත ඉඳලා බලාපොරොත්තුනේ මොකද ආස්වැසිල්ලක් තමයි දුක නෙමෙයි එහෙනම් අපිට ඇතිපදම් මේ වෙනකොට ආස්වැසිල්ල ලැබිලා නේද ඇයි ඒ ඇතිපදන් රූප ඇසුරු කරලා තිනවා ඇතිපදන් සද්ද ඇතිපදන් ගන්ධ ඇතිපදන් රස ඇතිපදන් ස්පර්ශ ඇතිපදන් සිතුවිලි ඇසුරු කරලා තිනවා ඔය ඔක්කොම ඇසුරු කරේ අස්වැසිල්ලකට නම් මේ මොහොතේ අපිට ආස්වැසිල්ල දෝරේ ගලන්න අපි රූප ඇසුරු කරලා තියෙන ප්‍රමාණය හැටියට හැබැයි ලැබුණාද නැහැ ලැබුණේම අසහනයන්නේ අද නාට්‍ය බලලා හෙට අසහනෙන් ඉන්නවා හෙට දායිද දන්නේ නැහැ තව කොට හෙට මොකක් වෙයිද දන්නේ නැහැ පිටපත කියවල නෑනේ අපි. පිටපතේ විදියට නෑ. නළුවෝ ටික රඟපාන්නේ. අපි මෙහි ඉඳන් රඟපානවා. හෙට මොකක් වෙයිද දන්නේ ආරෙටි. හරිය පැනලෙයිද දන්නේ අහු වෙයිද දන්නේ යන්න ගිහිල්ලා. පිටපතේ එහෙම ඒවා නෑ සමහරලාට. අපි මෙහි ඉඳන් පිටපත හදනවා මෙහි ඉඳන්. අපි නළුවෝ මෙහි. දැන් ගෝස්තේ නේ මට කියන්න එහෙම తాවකාලික හම්බුනේ කවනේ එහෙම හරි අස්වැසිල්ලක් තියෙනවා නම් බුදුවරු මේ ලෝකෙට පහළ වෙනවා. එහෙනම් පහළ වෙනවා කිව්වේ ඇයි? ජාති ජරා මරණ වලට ගොදුරු වෙනවා කිව්වහම නේද? එහෙනම් ජාති ජරා මරණ වල කොහේ සැනසෙල්ල තියෙන්නේ? එහෙනම් తాවකාලික හරි හම්බ වෙනවනම් බුදුවරු වඩින්නේ නැහැ. ඇයි? ඉතින් తాවකාලික හරි හම්බ වෙනවා. එහෙනම් ජාති ජරා මරණ වලින් ගැලවෙන්න පුළුවන් తాවකාලිකව හරි. එහෙනම් වඩින්නේ නැමෙයි. ජාති ජරා මරණ ගොදුරු වෙනහන්න. එහෙනම් ජාති ජරා මට කියන්න මොහොතක් මොහොතක් පාසා තමන්ගේ හිත ජරාවටපත් වෙන්නේ නැද්ද? හිත අසහනයටපත් වෙන්නේ නැද්ද? ඒ සැනසille දින්නේ. අස්සසිල්ලක දින්නේ. නෑ. ඉන්නේ මහා දාහයකින් පීඩාවකින්. එහෙනම් බුද්ධ ශාසනය අස්සසිල්ලක් ලබා ගන්න ක්‍රමයක් කියන්නේ. මොකෝම දෙන්නේ? ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්ංගමත් ආස්වාදයත් ආදීන නිස්සරණත් අපසේ දැක්කනම් අස් ඇසුරලවට පැන ඇවැත්නි මෙතකින් මොකද්ද කියන්නේ මෙතකින් අස් ඇසුරන පැමිණි ඇවැත්නි මේ අස් ඇසුම පසක් කිරීමට මගක් ඇද්ද පිළිවෙතක් ඇද්ද අස් ඇසුම පසක් කිරීමට මගක් ඇත පිළිවෙතක් ඇත ඇවැත්නි අස් ඇසුම පසක් කිරීමට මග කවරේද පිළිවෙත කවරේද සම්මා දිට්ඨි සම්මා සංකප්පක සම්මා සමාධියයි ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේක අවසානය කියන්නේ මොකද්ද ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මාර්ග මේ මග මොකද්ද? හරිම සොඳුරුයි. හරිම මේ මේ නිදහස්. ප්‍රීති සහගත. සුවසේ යන නිවන් මග. දැන් සොඳුරුයි කිව්වට පස්සේ මේකේ තියනවාද නහයෙන් අඬ යන එක. දැන් නැත්තම් මොකෝ වෙන්නේ ගමන? නහයෙන් අඬ අඬ තමයි යන්නේ. කොටු පෙර පෙර යන්නේ. හැබැයි මේ නිවන් මග මොකද්ද බුදුහාමුදුරු කියලා තියෙන විතරම? සොඳුරු. ඇයි ඒ? ලෝකේ පස්සේ අපි යන්නෙම නහයෙන් අඬ අඬ හොටු පෙර පෙර තැග් ගැහි ගැහි යන්නේ. ඒ විදිහම එකක් වුණා නම් නිවන් මාගත්. ඒ වගේම වුණා නම් නිවන් මාගත්. ඉතින් දෙකම එකයි නේද? මේක සොදුරු මාග. නිවෙන එක. සැනසීම ලැබෙන එක. ඉතින් එහෙම එනකොට මොක කොහෙද අපි අඬන්නේ? කොහෙද පොළවේ පස් කන්නේ? කොහෙද තැග් ගැහෙන්නේ? ඒ සොඳුරු මග යනකොට කෝ ඉරිසියාව. ඒ සොඳුරු මග යනකොට කෝ ක්‍රෝධේ. කෝ වෛරේ. අනුන්ට නොවේවා මටම වේවා. කොහෙද සොඳුරු මගවල් ඒවේ? අනේ මට ලැබිච්ච දේ අනිත් අයටත් ලැබිච්චාද? කකුලෙන් අදින්න එක්කෙනෙක්වත්. දන්න පුළුවන් මග නිවන් මග කියලා දෙනවා. මල් ලැබපු චිත්ත ශාන්තිය ඒ අයටත් ලැබේවා. ඒ අයවත් මේ ජරා මරණ වලින් නිදහස් වේවා. තමන් අධ්‍යාත්මය ඇතුලෙන් එන ඔය මවාගත්ත ලෝකයක නෙමෙයි. නේ? එහෙම ඉන්න බෑනේ. මවාගත්ත ලෝකයක ඉන්න බෑ. සෝතාපන්න නොවි සෝතාපන්න වගේ ඉන්න බෑ. ඒ ඇක්ටිං ඒ. එයා මොකක් කරේ? ඇක්ට්‍රස් කෙනෙක් එහෙම ඉන්නේ. මොකද ඊළඟට වෙලාට දෙන්නේ. ඒ වෙලාවට සෝතාපන්න වගේ තව ටිකකින් මල පෙරියතේ වගේ. ඇට්නේ කරන්නේ එතකොට. අර පිටපතවල වලට ඕන විදිහට වගේ. එහෙම යන්න බෑ මේක. මේක සොඳුරු මගක්. නේද? හොඳට මතක දැන් නිවන් මඟ කවදාකවත් දුකසේ යන එකක් නෙමෙයි. ඒක සොඳුරු මඟ. හැබැයි ඒක සොඳුරු කරගන්න විදිය දැනගන්න ඒ විදිය දැනගන්න නැතුව සොඳුරු යන්න ක්‍රමයක් නැහැ. ඒකයි. එහෙනම් පිළිවෙතක් ඇද්ද? මොකද කියන්නේ මේට නොපමා මොකද කියන්නේ අන්තිමට? නොපමා වීමට සුදුසුයි. අපි කරෙමුකෝ. පමා වීමට සුදුසුයි. දැන් මේ උත්තරය දෙන්න සාකච්ඡාවක් කරලා කියනවා නොපමා වෙන්න එපාලු. ඉක්මනින් මේක කරගන්න කියලා කියන්නේ. අපි මොකද කරේ? අපේ සොඳුරු ලෝකේ ගොඩනගා ගන්න අපි සොඳුරු මග පැත්තකට දාලා වෙන මගක් තෝරගත්තා. ඒකේ තියෙන්නෙම හොටු පෙරවාගෙන අඬන ඒවා. සොඳුරු සොඳුරු මග අහලක නැහැ. නැද්ද? මේ බරපතල වචන ගන්න කලින් ඔක්කොටම ඉස්සෙල්ලා අපි කරන වැඩේ අපි අපි අපිව ආවර්ජනය කරගන්න. නැත්තම් ඇවිල්ලා මේක කටපාඩම් කරලා ගිර උරල වගේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංදා කිව්වයි කියලා හරියන්නේ නැහැ. ඒක හොඳයි විභාගෙට ලකුණු ගන්න. පංච උපාදානස්කන්ධ හැදෙන විදිහත් තේරෙන්නේ නැහැ. නැත්තම් කොහොමද ප්‍රහීන කරගන්නේ? නේද? එනවා සොඳුරු මගක්. එහෙනම් මෙන්න අස්සසුමකට පැමිණෙනවා. මේ අස්සසුමකට පැමිණෙනකොට මොකද කරන්නේ? ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්ංගමයත් ආස්වාදයත් ආදීනව නිස්සරණය තතුසේ දනි මේ කියන එක හොඳට අහගන්න තතුසේ දනි මොකද මම තව එකක් දැන් පෙන්නනවා ඒක අහන්නේ තතුසේ දනි මේ අන්ඩර්ලයින් කළාම දෙන්නේ ඒකයි තතුසේ දනි බලන්න ඊළඟ එක මොකද්ද කියන්නේ කියලා පරමස්සාස සූත්‍රය එවත් සාරිපුත්තේනි උතුම් මස්සසුමට පැමිණේ උතුම් මස්සට පැමිණේ කියනු ලැබේ අරක කිව්වේ අර ඉසලකේ කිව්ව මොකක්ද? අස් ඇසුම. මෙතන කියන්නේ උතුම් අස් ඇසුම. අරකට කිව්ව අස්සාසය මේකට කිව්ව පරමස්සාසය. සූත්‍ර දෙක ඔන්න. අරකේ කිව්වේ අස් ඇසුම මේකේ කිව්වේ උතුම් අස් ඇසුම. මොකද්ද කියන්නේ? ඇවැස් සාරිපුත්තෙනි කෙතකින් උතුම් අස් ඇසුන පැමිණියත් මහණෙනි මේ මහානතේ මේ යම් කාලයක ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්ංගමයත් ආස්වාදයත් ආදිලා නිස්සරණයත් තතුසේ දැන අරකේ කිව්වේ තතුසේ දනි හොඳේ තතුසේ දැන උපාදාන රහිතව මිදුනේ වේද මෙතකින් අස්සසුමට උතුම් අස්සසුමට පෙන මේ කියන්නේ කවුරු ගැනද ඈ ආර්යතුන් වහන්සේ ගැන ඇයි ඒ සියලු උපාදානයන්ගෙන් නිදහස් ඒ උතුම් අස්සසුම අර කලින් කිව්ව කවුරු ගැනද සෝවාන් කෙනා ගැන සෝවාන් නොවි උපාදානයෙන් අයින් වෙන්න කිව්වොත් සෝතාපන්න නොවි උපාදානයෙන් අයින් වෙන්න කිව්වොත් මොකෝ වෙන්නේ? කරන්න පුළුවන්ද බැරිද? කරන්න බෑ. ඇයි බැරි? උතුම් අස්සසුමට පැමිණෙච්ච කෙනා තමයි දන්නේ උපාදානයන්ගෙන් තොරව ඉන්නේ කොහොමද කියලා. බලන්න එකම කාරණේ අතන කිව්වෙත් මොකද්ද ස්පර්ශ ආයතනේ සමුදයත් අත්ංගමත් ආසාදයත් ආදීන නිස්සරණයත් කියන වචන ටිකම විතරයි. මෙතන කිව්වෙත් ස්පර්ශ ආයතන හයේ උද්‍යංගමත් අත්ංගමත් ආස්වාදයට ආදීනව නිස්සරණයක් විතරයි. මේ වචන පහට බය වෙන්න එපා. මේ පහ එකින් එක විස්තර කරනවා. මේ ටිකම තමයි විස්තර කරන්න තියෙන්නේ. නැත්තම් මේ වචන ටික පාඩම් කරයි කියලා වැඩේ වෙන්නේ නැහැ. හරි එහෙනම් අන්න අරක දැනගන්න එක එකක් දැනගත්ත කාරණය ඥාණයට ගෝචර කරගෙන ප්‍රැක්ටිකල් එක කරන එක තව එකක්. මට කියන්න න්‍යාය නැතුව ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද? න්‍යායක් නැතුව ගණන් හදන්නේ කොහොමද? ටීච ගණන් ටික දෙනවා. න්‍යාය දන්නේ නැහැ. බලි කූට ඇඳ ඇඳ ඉඳලා ගෙදර එනවා. මොකෝ වෙන්නේ? ලොකු කන්න වෙනව නේද? ගුටි කන්න වෙනව නේද? ඇයි ඇයි බලි කූට ඇඳ ඇඳ හිටියේ? න්‍යාය දන්නේ. න්‍යාය දන්න කෙනා. පාවිච්චි. එදාට ගුටි කනවද? එතකොට ගාන හැදුවම සොඳුරු මගක්ද නැද්ද? සැනසෙල්ලක්ද නැද්ද? පැනසෙයි. කාන්ට උත්තරයයි කියන්නේ. උත්තරයක් ආපු නැති හැමතැනම තියෙන ප්‍රශ්නයක්. අසහනය, ගැටලුව. ඇයි ඒ? න්‍යාය ධර්මය හරියට දන්නේ නැතිහ. එහෙනම් හොඳට පද දාන්න සෝතාපන්න වෙනවා කිව්වෙත් මොකද්ද? මේ ස්පර්ශ ආයතන හයෙම සමුදයත් අත්තංගමත් ආසාදත් ආදීනවත් නිස්සාරණ. දැන් හොඳට කල්පනා කරලා මට කියන්න සෝතාපන්න වෙන්න තියෙන එක දහම් කාරණයක් අරිහත් වෙන්න තින්නේ තව දහම් කාරණයක්ද? එකම දහමයි. මේ හැබැයි සෝතාපන්න කෙනාගේ අවබෝධයයි අරියත් වෙන්න යන අරියත් මාර්ගයෙන් උත්මයාගේ අවබෝධය එකයිද? නෑනේ. පහේ පන්තියේ ළමයාගේ ගණනුත් ගණන්මයි. A level කරලා කැම්පස් යන ළමයාගේ ගණනුත් ගණන්මයි. හැබැයි පහේ පන්තියේ ළමයාට A level ගණන් බෑ. A level කරන ළමයාට පහේ පන්ති ගණනුත් පුළුවන්. නේද? ඇයි මේ මූල ධර්මය දැනගෙන තමයි ටිකෙන් ටික ටිකෙන් ටික උඩට එනකන් ඇවිල්ලා තියෙන්නේ. එයාට මෙතන එන්නේ නැතුව කෙලින්ම මේ ලෙවල් ගන්න කිව්වොත් එහෙම ජීවිතේට බෑ. කරන්න බෑ. එහෙනම් කාරණේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ උපාදානයන්ගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් අරියතුන් වහන්සේ කෙනෙක් විතරමයි අයින් වෙලා තියෙන්නේ. එහෙනම් කවුරු හරි කිව්වොත් මට උපාදාන මාත්‍රයක්වත් නැහැ කියලා ඒ කවුද? අරියතුන් වහන්සේ කෙනෙක්ම තමයි හැබැයි උපාදාණයෙන් අයින් වුණේ කො මොකක්ද දැකලාද කියලා ඇහුවොත් ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්තංගමත ආසාදයට ආදීනව නිස්සරණයක් සතුසේ දැන උපාදානයෙන් මිදිච්ච උත්මෙක් වෙන්නම ඕනේ එහෙනම් අපි අනිත් පැතර අහන්න ඕනේ ආඳුනේ මට ස්පර්ශ ආයතන හයේ සමුදයත් අත්තංගමත ආසාදයට ආදීනව නිස්සරණයක් සතුසේ උපාදානයෙන් මිදෙන ක්‍රමය කියලා දෙන්න පුළුවන් එන්නේ ඇයි උපාදාන මාත්‍රයක්වත් නැත්නම් අරිහත්. අරියත් නම් උතුම් අස්සසුමට ඇවිල්ලා ඉවරයි. එහෙනම් අස්සසුමට එන මාර්ගය අනිවාර්යයෙන්ම කියලා දෙන්න පුළුවන් වෙන්න එපා. වෙන්න ඕනද නැද්ද? වෙන්න එපා. හැබැයි ඒකට කියලා දෙන්න දන්නේ නැත්තම්. එතකොට ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් වුණත් ගැටෙන්න යන්න එපා. ඇයි ගැටෙන්න යන්න එපා කියන්නේ හේතුවක් ඇතුව. අභිධර්ම පිටකේ පුද්ගල ප්‍රඥාප්ති කතා යටතේ විස්තර කරනවා මේ ලෝකේ පාරමිතා පුරාගෙන යන ක්‍රමයක්. උත්මය දෙන්නෙක් ඉන්නවා ස්වයංඥාන අවබෝධයෙන් පාරමිතා පුරාගෙන යනවා කාගෙක්වත් පිහිටක් නැතුව තනියම මේක අවබෝධ කරගන්නවා බුදුපසේ බුදු උත්මය දෙන්න. එච්චරයි ඉන්නේ. ඊළඟට සියලු උත්මය වෙන්නේ ශ්‍රාවක පාරමිතාවෙන් නිවන් දකින්න. අරියත් උත්මය සියලු දෙනාම. මෙන්න මේ ශ්‍රාවක පාරමිතා කොටස් කොටස කොටස් දෙකකට කඩනවා එක කට්ටියක් ශ්‍රාවක පාරමිතාමයි අනිත් කට්ටිය ශ්‍රාවක පාරමිතාවට අයිති වෙන්නේ නැහැ. අයිති වෙන්නේ නැත්තේ කොහොමද කියලා කියනවා. මේ ශ්‍රාවක පාරමිතාව එන කට්ටිය පෙර නොඇසු විරුදහම අහගන්නේ anu තව කෙනෙකුගෙන් බණ ටික අහලමයි. මෙයාත් ඒ වගේමයි. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. ශ්‍රාවක පාරමිතාවේ ඉන්න අයට විතරයි මේක තව කෙනෙකුට කියලා දීමේ හැකියාව තියෙන්නේ. තව කෙනෙක් නිවන් පූර්ණ කරලා වෙන්න පුළුවන්. ශ්‍රාවක පාරමිතාවේ නැති හන්දා තව කෙනෙකුට කියලා දෙන්න බැරි වෙන්න පුළුවන් කියලා මෙන්න මේ හතරකට කඩනවා. ඒ හින්දා තව කෙනෙකුට කියලා දෙන්න බැරි උණයි කියලා අපිට තීන්දු තීරණ එකපාරට ගන්න ගන්න බෑ. ඒකයි මේ කියන්නේ. එහෙම ගන්න යන එක අවදානම්. නේ. බැරි වෙලාවකත් අරිහත් නම්. අපි දන්නේ. ඒ හින්දා මේ අපිට වරදින්න තියෙන chance පව තමයි මම හැම වෙලෙම පෙන්වන්නේ. ඒ තියෙන තැනුත් එක්කම කියන්නේ ඒකයි. ඒකින්ද හැම වෙලාවෙම බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? අනුන්ගේ සිල් නොසොයා තමන්ගේ සිල් සොයා ගැනීම. ඔච්චරයි කිව්වේ. නේද? අනුන්ගේ සිල් නොසොයා තමන්ගේ සීලය හොයන්. මොකද අනුන්ගේ සිල් හොයන්න බෑ. කොහොමද අනුන්ගේ සිල් හොයන්නේ? ඉන්ද්‍රිය පරවත ඥානෙ නැතුව. එහෙනම් තමන්ගේ සීලය හොයාගනින් අනුන්ගේ සිල් නොසොයා. ඔච්චරයි කිව්වේ. ඕකම තව වචනකින් කියන ඉතින් තමන්ගේ වැඩක් බලාගනින් අනුන් ගැන බලන්නේ නැතුව කියලා. එහෙමත් කියනවා. බැරිම තැන. ඊට වඩා තව දරුණුට කියපු අවස්ථා තියෙනවා. ඒව මම කියන්නේ නැහැ. ත්‍රිපිටකය කියෝගෙන යන්නේ. එතකොට ඒව හම්බ වෙන්නේ. ඔය කියලා කියලා මහන්න නැති තැන. නේද? එතකොට මෙතන කියන මොකද්ද? ස්පර්ශ ආයතන හයේ තමයි දකින්න කිව්වේ මොකද්ද? උද්‍යංග මත්තංග මාස. තව ධම්ම සූත්‍රයේ මොකද්ද කිව්වේ? අපිට මේ කාරණේ ඕනේ දැන්. එහෙනම් ජාති ජරා මරණ වලින් ගැලවෙන් ජාති ජරා මරණ ටික ලෝකේ විද්‍යාමාන වෙන හින්දා තමයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. ඊළඟට පෙන්වනවා මොකද්ද? ඒ ಜಾති ධර්ම වලින් නිදහස් වෙන්න නම් රාගය ප්‍රහීන කරන්න ඕනේ, දේශය ප්‍රහීන කරන්න ඕනේ, මෝහය ප්‍රහීන කරන්න ඕනේ. මේක ඔයගලන්ට කලින්ම පෙන්වුවා ගිය සතියේ. ඒක ඉක්මනට දාන්නේ. ඊළඟට පෙන්වුවා අන්නේ රාග දේශ මෝහ ප්‍රහීන කරන්න නම් යම් කිසි කෙනෙක් සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙන්න ඕනේ. අන්නේ ටික ප්‍රහීන නොවි ජරා මරණ වලින් යමෙක් නිදහස් වෙලා තිනවා කිව්වොත් ඒක වෙන්න බෑ. එහෙමනම් ඒ ජරා මරණ වලින් නිදහස් වෙන්න තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාසව ප්‍රහීන කරගෙන නම් අන්න ඒක ප්‍රහීන කරගන්න ඕන කරන දහම් කාරණේ මොකද්ද කිව්වේ ස්පර්ශ ආයතන හයේ උද්‍යංගමත් අත්ංගමත් ආසාදයට ආදීනව නිස්සරණයත් අතුසේ දැනගන්න එකම තමයි අන්න ඒක දැනගන්න එක එකක් දැනගත්ත කාරණයට අනුව තමන් දකිමින් යන එක තව එකක් දැනගන්න එක එකක් දැනගත්ත කාරණයට අනුව දකිමින් යන එක තව එකක්. අන්නේ දකිමින් යනකොට තමයි කොයි වෙලාවක හරි උපාදානයන්ගෙන් තොරව අරියත් ඵලය පූර්ණ වෙන්නේ. හැබැයි දකින්න නම් මොකද්ද වෙන්න ඕනේ? දැනගෙන තියෙන්න. එහෙනම් දැනගන්නේ තමන්ගේ හිත ගැනමයි, දකින්නේ තමන්ගේ හිතමයි. දැනගන්නේ තමන්ගේ හිත ගැනමයි. දකින්නේ දකිමින් යන්නේ තමන්ගේ හිතමයි. ඇයි එහෙම කියන්නේ? තථාගතයන් වහන්සේ මනෝ දණ්ඩේ ප්‍රබලයි කිව්වා නිගණ්ඨනාථ පුත්‍ර කාය දණ්ඩේ ප්‍රබලයි කිව්වා. එහෙනම් දකින්න ඕනේ කාය දණ්ඩේද මනෝ දණ්ඩේද? නැත්තම් නිගණ්ඨනාථ පුත්‍ර ළඟට වැටෙනවා. ඒකයි අහන්නේ. එහෙනම් දකින්නේ තමන්ගේ හිතමයි. තමන්ගේ හිතමයි দমনය කරගන්නේ. තමන්ගේ හිතමයි නිවෙන්නේ. හොඳට කල්පනා කරලා මට කියන්න. හිත ගිනි ගත්තොත් කය ගිනි ගන්නවමද නැද්ද? හිත නිවුණොත් කය නිවා ගන්නද දැන් කය නිවා ගන්නත් කැමති නේද? හිත නිවා ගන්න නැතුව කය නිවා ගන්න කොහොමද? එහෙනම් බුදුහාඳුර පෙන්වන්නේ කාය දණ්ඩයක්ද මනෝ දණ්ඩයක්ද? මනෝ දණ්ඩ. මනෝ දණ්ඩ තමයි ප්‍රබල. තේරෙන උදාහරණකින් ගන්න. අපිට කේන්ති ගියාම මුලින් දැනෙන්නේ හිතට නෙමෙයි. කය තමයි රත් වෙලා, දරදඬු වෙලා. පේන්ති ගිහිල්ලා පුටු පොලේ ගහනවා සමහරලාට. බඩු මුට්ටු වලට ගහනවා. ওই ටික කරන්නේ කයෙන් තමයි. ඇත්ත. හැබැයි කය එහෙම උනේ ඇයි? හිතයි ගිනිගත්තේ. නැහ හිත ගිනිගන්නේ යම්සේද, කය ගිනිගන්නේ එසේ, හිත නිවෙන්නේ යම්සේද, ගත සිසිල් වෙන්නේ එසේ. හිත සිසිල් කරන්නේ නැතුව ගත සිසිල් කරන ක්‍රමයක් කොහෙවත් නැහැ. නේද? එහෙම සිසිල් කරන ක්‍රමයක් තියෙන ඉතින් ෆෑන් එකක් දාගෙන විතරයි. බුද්ධ ශාසනයේ තියෙන එහෙම ෆෑන් දාන ක්‍රමයක් නෙමෙයි. ගත සිසිල් කරනවා. නේද? හොඳට බලා ගන්න කාමයක් කාම 1000ක් අපිත් එක්ක ආපු ගමන් අපිට ගත ගිනි ගන්න තේරෙන්නේ නැහැ. ඇයි? තථාගතයන් වහන්සේෙන් පෙන්වනවා කාමයේ ගින්නක්. කාමයේ ගින්නක් නම් අනිවාර්යයෙන්ම මේකත් එක්ක කය වැහැල් වෙලා තියෙන්නේ. කය ගිනි අරන් තියෙන්නේ. එහෙනම් අපි ওই වැඩ පිළිවෙල දිගින් දිගටම ගෙනිච්චොත් අනන. දැන් මම හිතන්නේ ප්‍රත්‍යක්ෂ ඇති. ඒ ප්‍රත්‍යක්ෂ කියන්නේ අපි දැනගන්න ඕන කාරණේ ගැන මනාලෙස දැන් තේරෙන්නේ නැති මේ කාරණේ විතරයි අපිට දැන් දැනගන්න තියෙන්නේ කියන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවද මට ඕගොල්ලන්ට දැනගන්න ඕන කාරණේ විතරක් කියලා දෙන දවස් දෙකමාරක් ගියයි කියලා. දැනගන්න ඕන කාරණේ විතරක් කියලා දෙන්න. කාරණේ තාම කිව්වේ නැහැ. ඒ කාරණේ මේකයි කියලා පෙන්වන්න. විතරක් මට දවස් දෙකමාරක් ගියා කියලා. සමහර කට්ටිය අහනවා දවස් 10ක් තිස්සේ මොනවද කරන්නේ කියලා. දැන් දවස් 10ක් තිස්සේ මොනවද බණ කියන්නේ? ඇයි? අහලා පුරුදුම විනාඩි 20 බණනේ. විනාඩි 20 මේ කියන්නේ කොහොමද කියන්නේ? උදේ ඉඳන් හවස වෙනකන් කියලාත් නේ. පුළුවන් කියන්න මේ මේ ස්ලයිඩ් එක අර පෙන්නපු අස්වාසයයි පරමස්වාසයයි ආව දවසේම දැම්මනම් මොකෝ වෙන්නේ? පළවෙනි දවසේ ආව ගමන් මම ওই ක්ලිප් දෙක දානවා. මෙන්න මෙච්චරයි තෝරගන්න තියෙන්නේ කියලා. මොකෝ හිතෙන්නේ ඔයගලන්ට එතකොට? සමහරවිට මේකෙන් කාලක් ගිනි. පේලි හතරක් විතර ඉඳි දෙවෙනි දවසේ. එහෙම දේශනාව බුද්ධ ශාසනේ නැහැ. ඒක තමයි මේ බුද්ධ ශාසනේ උගන්වන්නේ නිතරම කිරි බොන්න අය ඕන අයට බත් කවන්න එපා කියලා. කිරි ටික පෝවලා හිමීට දන ගාලා නැගිටින්න පුළුවන් වෙන්න ඕන. අයියහක් තියෙන. ඊට පස්සේ ඒ බත් ටික කවන්න ගන්න. මුලින්ම බත් ටික කැවුවොත් එහෙම හිස්මෝල ගිහිල්ලා මැරෙනවා. ඒක තමයි අපිට වුනේ. ඇයි? සෝවාන් ඕනින් පහකර එකක් ඕනේ නැහැ, සංවරයත් ඕනේ නැහැ, ප්‍රත්‍යවේක්ෂාවත් ඕනේ නැහැ, අදිවාසයත් ඕනේ නැහැ, පරිවර්ජ්‍යයත් ඕනේ නැහැ, විනෝදනයත් ඕනේ නැහැ, එකක්වත් ඕනේ නැහැ. මේ ගන්නකො භාවනාව කලින්ම මුලින්ම බත් කවන්න ගියා. කන කන එක හිර වෙනවා. ඇයි ඒ? කිරි බොන්න ඕන එක බත් කාලා හරියන්නේ නැහැ. කිරි පෝලා ඉන්න ඕන. ඉතින් අපි හිතනවා ඊළඟට නෑ බුදුහාඳුරු ධාර්මී මහරහතන් වහන්සේට බත් කැව්වනේ. මට බැරියයි. ඇයි මොකද අපි හිතනවා හතරවෙනි අපි කියලා. තුන් දෙනා ගැන නෙදන්නේ. ධාර්මී මහරහතන් වහන්සේ කවුද මේ සන්තති ඇමති අර සර්කස් පෙන්නපු කෙනා. තුන් දෙනෙක් ඉඳලා තිනවා හතරවෙනිය ෂුවර් එකට මං වෙන්නේ නැති. එහෙනම් ඒකෙන් පටන් ගන්නවා. අන්න පටන් ගත්ත පටන් ගත්තම තමයි. බලන්න. නේද? එහෙම යන්න බුණ එක නෙමෙයි මේ. මෙන්න මේ ටික තමයි ඇත්තටම ඕගොල්ලන්ට මට ගිය සතියේ ඉවර කරන්න තිබ්බ ටික. දැන් පේනවනේ ගිය සතියේ ඉවර කරන්න තිබ්බ ටික අද දවසේ භාගයකට ආවා. කමක් නැහැ. ඉක්මන් උනායි කියලා දඟලන්නත් බෑ මේක. හිමීටමයි යන්නේ. ඒ මේ ඉක්මන් උනායි කියලා මං කියාගෙන කියාගෙන යන්නේ නැහැ. තේරිච්ච නැති කාරණයක් තියෙනවා මං ඊළඟ කොටස දැන් යනවා වෙලාව තව තියෙන හින්දා ඊට ඉස්සෙල්ලා ওই ටිකේ මොනවා හරි ඔයගලන්ට නොතේරෙන දෙයක් තියෙනවා නම් කියන්න මොනවා හරි අහන දෙයක් තියෙනවා නම් ওই ටිකේ කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ මොකද තප්පර කියන මාතේ ඔච්චර ඉන්නවට ඇහුවොත් කොහොමත් ඇහෙන්නේ මෙතෙක්කල් මම දැනගෙන හිටියේ මහත්මයාන්නේ මේ භාවනාව තුළින්ම අපිට සෝවාන් ඵලයට පැමිණිය හැකියි කියලා. ඔව්. ඒ සම්බන්ධයෙන් මෙතෙක්කල් මම අහලා තියෙන ධර්ම සාකච්ඡාවල ඊට වැඩි පොතපත පරිශීලනයේ හැම එකෙම තේරුම් ගත්තේ මේ භාවනා කිරීමෙන් භාවනා කරලා එතකොට ධානා හතරට පැමිණිලා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානයට පැමිණ සමාධියට ඒ ධාන හතර අවසන් කරලා සමාධියටපත් වෙලා එතනින් විදර්ශනාවට ගිහිල්ලා සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන් කියලා තමයි අපිට මම වටහාගෙන තිබෙන්නේ. ඔව්. ඉතින් මේ දැන් මෙතෙක් අහපු බණ දේශනාවල ස්වාමීන් වහන්සේලාගේ නමුත් ওই කාර්යයේ නිවැරදි විදිය මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑ. ඔව් දැන් අද තමුන්නාස ඔබතුමාගේ මේ දේශනය තුළින් එතකොට ගැටලු දෙකක් මේ මේ මේ ගැටලුවක් මොකද මත උනා ඒ කියන්නේ භාවනා තුළින් අපිට නිවන අත් කරගන්න පුළුවන් පළවෙනිව පළවෙනිව සෝතාපන්න තත්ත්වයට පත් වෙන්න පුළුවන් ද භාවනාව තුළින් මම මෙතෙක් කල දැනගෙන හිටියේ භාවනා කර මම භාවනා කරනවා භාවනා තුළින් මම සෝතාපන්න ඵලයට පත් වෙන්න කියලා තමයි මෙතෙක් කල මම කරේ. ඉතින් දැන් අද බලපුවාම ඔබතුමාගේ දේශනාව අනුව ඒක ඒක වැරදි කියන එක වටහා ගත්තා. නෑ මාත්‍යෝ ඒක වරද වටහා ගන්න එපා. ඒක මගේ දේශනාව අනුව නෙමෙයි. නෑ නෑ ඔබ නෑ ඔබතුමා කිව්ව දේ ඒක බුද්ධ දේශනාව අනුව. ඔව් කරු බුද්ධ දේශනාව කරු වටහා මම ඒකනේ කිව්වේ දැන් තමයි දැන් මම ඔය ත්‍රිපිටකයේ නෙත්‍ති ඔය ඔය කොටස් පෙන්නන්නේ නැතුව කිව්වොත් අන්න හිතනවා ඒක මේ මෙයාගේ මතයක්. ඔව් දැන් ඔබතුමා ඒක තමයි ඉන්න ඔබතුමා මම ඒක ඒක පැහැදිලිව මම තමයි ප්‍රකාශ කරන්නේ ඇත්ත. හැබැයි මම ප්‍රකාශ කරාට ඒක හරියටම තියෙන තැන හේතු සාධක එකම පෙන්නවා. ඉතින් ඕන කෙනෙක්ට ඔබතුමා නැහැ මම මේ කියන්නේ. වෙන කෙනෙක්ට ඕන නැතිනම් ත්‍රිපිටකයට අභියෝග කරන්න පුළුවන්. ඉතින් ඒක මට අදාළ නැහැ. මම ලියපු එකක් නෙමෙයිනේ ත්‍රිපිටකේ. නමුත් අපිට ප්‍රඥා ගෝචරව බැලුවාම තේරෙනවා ඒ කතාව හරි කියන එක. මොකද ඕනම දෙයක් දැනගන්න අපි මුලින් අහගන්න එපා. ඒක ඇත්ත. අහගන්නේ දැන් අර ඔතුමා ඔබතුමා කිව්වා වගේ අපි දැන් ප්‍රථම අධ්‍යයනට සම්බන්ධන, ද්විතීක අධ්‍යයනට සම්බන්ධන, තෘතීක අධ්‍යයනට සම්බන්ධන, චතුර්ථ අධ්‍යයනට සම්බන්ධන. චතුර්ථ අධ්‍යයනයේ ඉඳගෙන අපි විදර්ශනා කරනවා. දැන් විදර්ශනා කරන්න ඕනේ මොකද්ද? ස්පර්ශ ආයතන හයේ සමුදය මූලිකව උද්‍යංගමත් අත්ංගමත් ආස්වාදයක් ආදීනවත් නිස්සරණය. දැන් ඕකනේ විදර්ශනා කරන්නේ. ස්පර්ශ ආයතන හය කොහොමද හොයාගන්නේ? ඉතින් මහත්මයානේ නෑ නෑ අර ඔබතුමාට තේරෙනව නේද? එතකොට අපි අතන අපිට වැරදුනා කියන එක. අන්න ස්පර්ශ ආයතන 6 හටගන්න විදිහ හටගන්න විදිය දැනගන්නේ නැතුව අතනට සමවැදුනා කියලා නිරෝධ කරන්න බෑ. ස්පර්ශ ආයතන 6 හටගන්න විදිය අපේ සමුදේ. අන්න ස්පර්ශ ආයතන 6 සමුදේ. වෙනේවේ නෙමෙයි. අන්න එතකොට අපිට මනාලෙස තේරෙනවා ආ මෙන්න ආයතනේ හටගන්න විදිය. දැන් මගේ ප්‍රශ්නේ මහත්මයා දැන් මේ දැන් භාවනාව තුළින් පළවෙනිම භාවනාව තුළින් පුළුවන් කියලා හිතුණානේ කලින්. ඔව් හිතුවා. දැන් ඒක ඒක වැරදි කියන එක අදහස තමයි දැන් හරි. දැන් ඒතර අපි දැන් අපි දැන් වැරදි කියලා මාත්‍යා ඒවත් එක්ක ආයෙ පැටලෙන්න යන්නේ නැහැ. ඒක ඇයි කිව්වේ කලින් එහෙම මොකද කරේ? ඇයි ඒවට අපි අපි යව්වේ ඒවට ඒව හොයන්න යන්නේ නැහැ දැන්. ඇයි? ඒවා තවා මාත්‍ය ලෞකික ඒ කරපු දේවල් වලින් පවා ඒකනේ පුණ්‍යාபிසංකාර වලට තියෙන දාන සීල භාවනා කියලා. හොඳට බලන්න පුණ්‍යාபிසංකාර වලට තියෙන මොකද දාන සීල භාවනා. ඒකේ නෑ ධර්ම ශ්‍රවණය. ඒතර දාන සීල භාවනාව ලෞකික කරපුවා මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණය කරගෙන හරියටම යථාර්ථය දැනගෙන දැනගන්න ඕන තැනට එන්න පසුතලයේ හැදිලා. ඉතින් ඒවා ඒ දේවල් වලින් පවා අපිට උපකාරයක් වෙලා තියෙනවා මිසක් මාත්‍ය අයහපතක් වෙලා නැහැ. ඒ හින්දා කාටවත් වචනයකින්වත් දොස් කියන්නවත් එපා. ඒ ඒ ඒ කවුරු හරි දේශනා කරපු හරි කියපු ඒ සියලු ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් පැවිදි අය වෙන්න මේ මේ ගිහිවතේ ඉන්න අය වෙන්න පුළුවන් අපිට මෙතෙන්ට එන්න පොඩි හරි චූටි හරි උපකාරයක් කළා තියෙන්නේ. එහෙම නරකක් කළා නෙමෙයි නේද? දැන් එහෙම භාවනාවක් කියලා දීලා හරි ඔබතුමාව දස කුසලයට යව්වේ නෑනේ. නේද? ඔව් මේ මෙතනට එන්න තමයි සමහරවිට පාර කැපිලා තියෙන්නේ. හැදිලා තියෙන්නේ. ඉතින් අපි ඒව ඒවට පවා ඒ අපි මේක දැනගත්තට පස්සේ එනවා ඒ අයටත් කවදා හරි මේක අවබෝධ වේවා. ඒ යහපත් මෛත්‍රී චේතනාව විතරයි එන්න ඕනේ. ඔව් තවත් මේ ඔබතුමා අහන්නේ මේ දැන් මේ අපේ සිතනේ මේ හැම දෙයක්ම කරන්නේ මේ සිත සිතෙන්නේ. ඉතින් මේ කුළුමීමේක් වගේ හැසිරෙන මේ සිත මෙල්ල කර ගැනීම එකම ක්‍රමවේදයේ භාවනාව තුළින් නෙමෙයිද කියන එකත් ප්‍රශ්නයක්. නෑ තියෙනවා. ඇයි දැන් මම කියපෙන්නේ තමයි. දර්ශනයෙන් කොටසක් තියෙනවා භාවනාවෙන් කොටසක් තියෙනවා. සිත සිතනේ ප්‍රධාන වශයෙන් මෙල්ල කරගන්න ඕනේ. ඔව්. දැන් හිත මෙල්ල කරගන්න නම් හිත දැන් දැන් ඔබතුමා හිත මෙල්ල කරගන්න හදන try කරනව නේද? ඔය හිත හිත හිතනේ මෙල්ල කරගන්න හදන්නේ. ඇත්තටම හිත මෙල්ලයි. බය වෙන්න එපා. ඒ මෙල්ල හිතට මෙල්ල ඒ මෙල්ල වෙච්ච විදිහට ඉන්න දෙන්නේ අපි. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. ලබා ගන්න ඕන කොහොම හරි නේ. මේ හිත සංසුන්. හිත කිසි අවුලක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ හිතට හිතගේ හිතට ඒ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. දැන් අන්නේ හිතට ඒ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව අපි ගොංකන් ටිකක් කරනවා. මම ඒ වචනේ කියුණා තේරෙනවා. අන්නේ ගොංකන් ටික නතර කරනවා. එතකොට නිවන් දකින්න කියලා ඉස්සරහට ඕගලන්ට තේරෙයි. අලුතෙන් කිසිම වැඩක් කරන්නේ කරන ගොංකම නතර කරනවා. අන්න එහෙම කියනොත් තේරෙනවා. තේරෙනවද මහත්තයා? දැන් ඒක නිවන් දකින්න කියලා දැන් අපි මඩ ගොඩක දැඟලුවොත් මොකද වෙන්නේ? තව එරෙනවනේ. ඒක මේක දඟලවල කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් දඟලලා තමයි අපි මේ දුක්ඛ ස්කන්ධය හදාගෙන තියෙන්නේ. දැන් මොකද කරන්න වෙන්නේ අපිට? දඟලන්නේ නැතු ඉන්න. ඔව් දැන් ඔබතුමා කරුණු පැහැදිලි කිරීමෙන් තේරුම් ගත්ත මේකයි කියන්නේ. ඇත්තම තියෙන්නේ එච්චරයි. ඒ දඟලලා තමයි අපි මේ දුක්ඛ ස්කන්ධය හදාගෙන තියෙන්නේ. අපේ වචන වලින් කියනවනම් කරන්න බැරි දේවල් කරන්න යනවා. කරන්න බැරි දේවල් ටික කරන්නේ. එතකොට අපිට මෙන්න මේක යථාර්ථය තේරෙන්න තේරෙන්න අපි ඇත්තටම කරන්නේ රූපය ඉදිරියේ දඟලන එක නතර කරනවා. සද්දේ ඉදිරියේ දඟලන එක නතර කරනවා. හැබැයි නිකන් කිව්වට බෑ. ඔප්පු කරලා පෙන්වන්න ඕනේ දඟලලා ලබා ගන්න යන දේ ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක තම තමන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. අන්න ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි Tamanටම තේරෙන්නේ දඟලලා ගන්න දෙයක් නැහැ. ඉතින් දඟලලා ගන්න දෙයක් නැත්නම් මොකටද දඟලන්නේ? ඉතින් මම ඕගලන්ට ඇවිල්ලා කියන්න ඕන දායි දඟලන්න එපයි කියලා. ස කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය සාකච්ඡාවයි යෝනිසෝ යෝනිසෝ මනස යෝනිසෝ මනසකාර දහම අනුදහම කියන එක නැවත පැහැදිලි කරනවා නම් දැන් ධම්මානුදම පැහැදිලි කරන දෙයක් නෙමෙයි තියෙන්නේ ධම්මානුදම ප්‍රතිපදාවට පැමිණෙනවා පැමිණෙන්න මොකද වෙන්න ඕනේ බණ ටික අහන්න ඕනේ අහපු පළියට එනවද බණ ටික අහපු පළියට ධම්මානුදම් පදයට ධම්මානුදම් මේ කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙච්ච පළියට ධම්මානුදම් වලට එනවද? නෑ. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කරපු පළියට ධම්මානුදම් පදයට ධම්මානුදම්ම වෙනවද? ඒ වෙන්නේත් නෑ. මොකද කරන්න ඕන? යෝනිසෝ මනසිකාරය. කල්යාණ මිත්‍රය හම්බුණා කොසල් රජුරවන්ට. කොසල මල්ලිකාට. ධර්ම ශ්‍රවණයත් කරා. ධම්මානුදම් වලට ආවේ නෑ. ඇයි ආවේ නැත්තේ? යෝනිසෝ මනසිකාරය කරේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාරය කරන්න ඕන මොකද්ද කියලාත් කියනවා. අන්නේ යෝනිසෝ මනසිකාරය කරනකොට ඔබතුමිය ධම්මානුධම්ම ගැන දැනගත්තත් නොදැනගත්තත් ධම්මානුධම් ප්‍රතිපදාවට තමයි එන්නේ. ඒ කියන්නේ මොකද? සම්මා දිට්ඨියට එන්නේ. සම්මා දිට්ඨියට පැමිණීම තමයි ධම්මානුධම්ම කියලා කියන්නේ. ආය වෙන එකක් නෙමෙයි. හැබැයි ඒකට බනහපු පළියට එන්නෙත් නැහැ. නැත්නම් දැන් බුදු පියාණන් වහන්සේ අර මං ගිය සතිය කිව්වේ යොදුන් 22ක් වඩිනවා. වැඩලා අර ශාලාවේ ඉන්න ඔක්කොටම බණ කියනවා. කියලා එක්කෙනයි සෝවාන් වෙන්නේ. මේ බුදුහාඳුර බණ කියන්නේ හොඳේ. එතකොට යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්තේ කවුද? අර මහා ජනතාවගෙන් කී දෙනෙක්ද කරන්නේ නැත්තේ? එක්කෙනයි. අනිත් අය වෙන වෙන ඒවා හිත හිත ඉන්නේ නැති. වෙන මොනවා? හැබැයි විවිධ හේතු. මොකද පාරමිතා නැති වෙන්න පුළුවන්. හේතු වාසනා නැති වෙන්න පුළුවන්. වෙන වෙන ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්. දරාගත්ත දිට්ටි එක්කම ජීවත් වෙනව වෙන්න පුළුවන්. අන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ඉස්සරහට පෙන්වන්නම් ඕගොල්ලන්. මොකද්ද යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ? ඒ අසා දැනගන්නා යථාසුත ධර්මයට අනුව මනසිකාර කළ යුතුයි. අපිට ඕන ඕනේ මනසිකාර කරන්න බෑ. අන්න යථාසුත ධර්මය. එන මේ වෙලාවේ මොකෙන්ද ඇහෙන්නේ? කණෙන් ඇහෙන එකට අනුවයි මනසිකාර කරන්න ඕන. අර ලියන එකට අනුව නෙමෙයි. ලියන එකට අනුව ගියොත් එහෙම අපි මම අම්මට යහපතකටමයි ඒක කිව්වේ. අයහපතකටනේ මාත්‍රයක් වා. මොකද ලියලා ගොඩ ගිය කිසි කෙනෙක් නැහැ. පුළුවන් නම් කොහෙන් හරි එක්කෙනෙක් මට හොයලා කියන්න. ලියලා ගොඩ ගිය කෙනෙක්. ලියලා ගොඩ යනවා නම් සෝතාපට්ටි අංග හත වැරදි. තව පස්වෙනි එකක් තියෙනවා. ඇයි? කන වෙනුවට තව වැඩක් කරනවනේ අපි. කයනු ලියනවනේ හිත හිත. මේ කරන්න බෑ මේක කවදාකවත්. ඕගලන්ට අද තේ සමාල්ලාට ඔක මම මේ කියන එක නිකන් වැරදි වගේ කියලා හිතේ. නමුත් කවදා හරි මේක තේරුම් ගත්ත දවසට තේරෙයි. කොයි මොහොතක හරි නෑ. ඒක තමයි ඇත්තම කියලා. මොකද අපිට ඒක ඒකයි ඕ- ඕගලන්ට ඔන්න ඔය හේතු අහන්න තමයි මම මේක මේ YouTube එකට දෙන්නේ. ගෙදර ගිහිල්ලා නැවත නැවත අහන්න. તો ලියන්න ඕනේ. අන්න ඒක අහනකොට ඕන නතර කරලා ඕන දේ ලියා ගන්න. ඒක අහනකොට. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මෙතන අපි ඍජු අහන වෙලාවේදී ওই දේ කරන්න යන්න එපා. හරි මිස්කේ ඔව් ධම්ම ධම්මානුධම් ප්‍රතිපදා කියලා නේ ධම්මාන මොකද්ද මේ? අපි මේ ලෝකේ දෙයක් දැන් හරියට දැනගන්නවා. අන්නේ දැනගන්න දේ තමයි මේ ලෝකේ දරණ ස්වභාවයක් හරියටම දැනගන්න. ධර්ම කියන්නේ ඒක. ඒ ධර්මයට අනුව අපි හැසිරෙන්න ගන්නකොට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා විස්තර කරන්නේ මාරෂ්ඨාංගික මාර්ගයනේ. ආ වෙන එකක් නෙමෙයි. ඒතර සම්මාදිට්ඨියට බෑ. ඒ සම්මාදිට්ඨියට එන්න නම් අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරය නොකර පුළුවන්ද? බෑ. එහෙනම් මේ කියලා දෙනකොට මොකද කරන්නේ? දැන් අර ඔයගොල්ලන්ට මම අර මොකද්ද අචලකස්සප සූත්‍රය අරගෙන දුක හට ගන්න විදිහ විස්තර කරනවා. අන්න ඊට අනුකූල මානසික. අර භද්‍රක සූත්‍රය අරගෙන කිව්වේ. තමාගේ ගම් පළාතේ මෙහෙම කෙනෙක් ඉන්නවද? තමුණුත් බලන්න කියලා කිව්වා නේද මම? අන්න ඒ ටික බලන්න. ඒ ටික බලනකොට කියන්නේ ඒ ඒ වගේ තමයි මේ ඉතුරු ටිකවත් මේක කරගන්න තියෙන්නේ. නේද? හරි. දැන් ඉතින් කොහොම හරි අපිට තියෙන එක විකල්පයයි ස්පර්ශ ආයතන හයේ උද්‍යංග මත්තංගම ආසාද ආදී නිස්සරණේ තමයි දැනගන්න තියෙන්නේ. මෙන්න මේක දැනගත්තා නම් අස්සසුම වලට පැමිණෙනවා. අස්සසුල වලට පැමිණෙනවා නම් ඒක නා දුකෙන් නිදහස් වෙනවා. ඒකනේ දුකෙන් නිදහස් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට දුකෙන් නිදහස් වෙනවා හැරෙන වෙන තීරණයක් ඔබ අප සතු කවුරුවක් නැහැ. මෙච්චරයි නේ ඕනේ. ඈ මෙච්චරයි දෝනේ තව මොන හරි ඕනේ. ආ තම හරි ඕන නම් කියන්න කමක් නැහැ. මෙච්චරමද ඕනේ වෙන මොන හරි ඕනද? හොඳට හිතන්න. මං කියන දෙයට උත්තර දෙන්න මේපා. මෙච්චරමද ඕනේ වෙන මොන හරි ඕනක් තාම. ඈ? මෙච්චරයි. මේක නේද අපිට හම්බුනේම නැත්තේ. ඈ? අපිට හම්බුනේම නැත්තේ ඕක නේද? අනිත් ඔක්කොම හම්බෙලා තියෙනවනේ. ඉගෙනගෙන තියෙනවා. අර මං කියුවා කිරි ටික හම්බෙලා තියෙන්නේ. නේ සෙල්ලම් බඩු හම්බෙලා තියෙන්නේ. යාළු මිත්‍රයෝ හම්බෙලා තියෙන්නේ. නෝනා මහත්තයා හම්බෙලා තියෙන්නේ. රස්සා හම්බ වෙලා තියෙනවා. ගේ දොර හම්බ වෙලා තියෙනවා. වතු පිටි හම්බ වෙලා තියෙනවා. ළමයිත් හම්බ වෙලා තියෙනවා. තානාන්තර හම්බ වෙලා තියෙනවා. නේ? නිලතල හම්බ වෙලා තියෙනවා. ගොඩින් මඩින් අක්කර අරේ මේ ඔක්කොම හම්බ වෙලා තියෙනවා. හම්බ වෙලා නැති එක දෙයක් තියෙනවා. මොකද්ද? සැනසෙන්නේ. හම්බෙලා නැති එකම දෙයක් තියෙනවා සැනසෙල්ල. අර ඔක්කොම හම්බ වෙලත් අපිට සැනසෙල්ල නැත්තම්. නේ මට තියෙනවා කාර් පහ. ගෙවල් හතරයි. මට නෙමෙයි. මට මොකක් නැහැ හොඳේ. මට තියෙනවා කාර් හතරයි. ගෙවල් පහයි. අර මෙච්චරයි මෙහෙම මෙච්චරයි නේද? ඇමරිකාවේ තියක් ගන්න try එකක් දෙනවා කොහම හරි එකක් හම්බෙයි. දැන් අන්තිමට ඔක්කොම තියෙනවා. නේද? තව කොහෙද තියෙන්නේ? මගේ ගෙවල් පහ මගේ කියලා ඔප්පු කරන්නේ කොහොමද? හරියට හරි. කොල කෑල්ලෙන්. කාර් පහ මගේ කියලා ඔප්පු කරන්නේ කොහොමද? නෝනා මගේ කියලා ඔප්පු කරන්නේ මොකෝ? පුතා මගේ කියලා ඔප්පු කරන්නේ මොකෙන්? ලංකා වාසී කියලා ඔප්පු කරන්නේ මොකෙන්? කොල කෑල්ලින්නේ ඈ කොල කෑල්ලින්නේද අපිව ගමනම ගෙනියන්නේ පොඩි කොල කෑල්ලින්නේ මුළු ගමනම ගෙනියන්නේ හෙට කොල කෑල්ලක් ගෙනත් දුන්නොත් හඳේ අක්කර දෙයක් තියෙනවා කියලා ගන්නවනේ ඒක තියාගෙන කොට්ටේට තියාගෙන ඉන්න පුළුවන් නේද කොහෙද මට අක්කර දෙයක් තියෙන්නේ කොහොමද ඔප්පු කරන්නේ මේ තියෙන්නේ නෝන මගේ කියන්නේ කොහොමද මේ තියෙන්නේ දරුවා මං අමෙති. මේකේ එකයි. මගේ මෙති. හඳයක් කරද අමෙති. කොහෙද ඇත්තටම තියෙන්නේ? කොළ කෑල්ලේ තියෙනවා. නේ? මේක තමයි මගේ රස්සාව. කොහොමද ඔප්පු කරන්නේ? මේක තමයි මගේ රස්සාව. කොළ කෑල්ල. කොළ කෑල්ලක් කරන හරියක් නේ. කොල කෑල්ලක් කරන හරියක්. පුළුවන් නම් කොල කෑල්ලක් නැති එකක් කියන්න මේක මගේ නෙමෙයි කියලා. කඩෙන් බඩු ටිකක් ගන්නවා. කාගේද ඔය බඩු ටික? මගේ. මොකෙන්ද පෙන්නන්නේ? මේ තියෙන රිසිට් එක. ඈ? ඔය ඉතරි මම අහන්නේ දැන් මේ නෑ නෑ මේ දැන් මේ මගේ කියලා ඔප්පු කරන try කරන්නේ මම මේ අහන්නේ. අන්න හරි. මේ මරණේ කාගේ මේ කාගේද මේ මරණේ? අපේ අපේ. කොහොමද ඔප්පු කරන්නේ? අපේ තින් සාති. ඒක මරණයටත් කොලේ. අන්න හරි. බන හොඳට හිතන්න. හොඳට දැන් හරි අපි හිතමු ලංකාවේ තියෙන සියලු කච්චේරි ටික ඔක්කොම ගිනි ගන්නවා. ගිනි ගන්නෑ. මම ගිනි ගන්නවා. කච්චේරි හරි මොනවා හරි ඔය ඉඩම් රෙජිස්ටර් හරි මොනවා. දැන් කොහොමද ඔප්පු කරගන්නේ? දැන් කොහොමද ඔප්පු කරගන්නේ මේ ටික මගේ කියලා? ඈ? දැන් කොහොමද කියන්නේ ඉතින් දැන් මේ මගේ නෝනා කියලා? දැන් වෙන එකේ කියන යාගේ කියලා. මහන කොහොමද කියන්නේ නෑ මගේ කියලා. සාක්ෂිය අතේ නෑ. කොළ කැල්ල අතේ නෑ. තව එකෙක් කියන මේ අපේ කාර් එක කියලා. මං කියන නෑ මගේ කාර් එක කියලා. කොහොමද කියන්නේ? මම කියන මේක මගේ ගේ. අරුක පිස්සු ලෝක මගේ ගේ. මොකෙන්ද කියන්නේ අපි අපේ කියන්නේ. අර හොඳට මතක තියාගන්න මේ ඔක්කොම නිවන් දකින්න විතරයි හොඳේ. ඒකත් මතක තියාගන්න නැත්තම් මේ වෙනවා වෙන කාටවත් මේක අදාළ නැහැ. මේ අහන කට්ටියටයි YouTube එකේ ඉන්නවල කෝටි ප්‍රකෝටි ජනතාවකට නෙමෙයි මේ කියන්නේ. වැඳලම කියනවා අහන් ඉන්න අයට. මේ නිවන් දකින්න ඇවිල්ලා ඉන්න අයට විතරයි මේ කියන්නේ. එහෙමනම් කොල කෑල්ල නැතුවත් පුළුවන් නේද ගේ පරිහරණය කරන්න? ඈ කොල කෑල්ල තියාගත්තාම මොකෝ අන්න හරි පොඩි නිකන් එනවා ලොකු බරක් ගැම්මක් එනවනේ කොල කෑල්ල නැතුව පරිහරණය කරො ඉන්නකම් ඒ තවුල නැහැ ඉතින් නේද නෝනා ඉන්නවා ඉතින් ඔය හිතපු දෙන් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද ඔන්න හිතන්නේ නැත්තම් ඉතින් ගිර උරැල වගේ පංච උපාදානස්කන්ධ දුක්ඛස්කන්ධ දුක්ඛස්කන්ධ කී ඉන්න එපා. එතනට ගේන්නේ ඔය කොල කෑල්ලෙන් තමයි අපි ටික ටික. ආ ඒ කියන්නේ මොන වගේ එකක් නැතුනොත්ද මහත්තයෝ? ඩෙන්ටි කාඩ් එක නැහැ. ගෙදර ඔප්පුවත් නැහැ. උනොත්ද? ඔව් මටත් නැහැ. මටත් ගෙදර ඔප්පුවක් නැහැ. ගෙයක් නැහැ. කොහොක්වත් නැහැ. වෙන මිනිස්සු ළඟ තියෙනවා. ඉතින් මං ඉන්නවා. ප්‍රශ්න නැහැ. අන්න හරි. අන්න අන්න උත්තරයක් ආවා. ගහලා පන්නන තැනට අපි වැඩ කරුවා. ගහලා පන්නනවම තමයි. අපි ගහලා පන්නන්න නැති විදිහ මොකද කරන්නේ? ඒ අයට සහයෝගයෙන් ඉන්න ඉතින්. ඔව්. රූම් කොටස් වාගේ විතර පාතේ ගෙදර ගෙදර කට්ටියට අපේ ගෙදර කට්ටියට අපෙන් වැඩක් නැත්තම් ඔන්න අන්න ඒක නේ අහන්නේ. උ වැඩක් නැහැ තමයි ගෙදර කට්ටිය ඊට පස්සේ. ඇත්ත. ඇයි දැන්? ආසාදේ ආදිර නිස්සාරණේ දැනගත්තට පස්සේ ගෙදරේ උන්ට මුගෙන් ආසාදයක් නැහැ. මෝ වැඩක් නැහැ. ඇත්ත හරි කතාව. මමත් පිළිගන්න. එතකොට ගෙදරේ උන්ට වැඩක් නැහැ තමයි. ගෙදරේ උන්ට ආස්වාදේ විඳ ගන්න තමයි අම අපි ඕනේ. ඉතින් ගෙදර ආස්වාදේ විඳින්න බැරි නම් ගෙදරයට වැඩක් නැහැ තමයි. ඇත්ත. ඉතින් ඕක දැන් ගන්නකො අනිත් පැත්ත රූප ටික අපිට ඕනේ මොකටද? ආස්වාද විඳින්න බැරි නම් ඉතින් වැඩක් නෑ රූප ටික. සද්ද ටික ඕනේ මොකටද? ආස්වාද විඳින්න. ඒ ටික ආස්වාද විඳින්න බැරි නම් ඉතින් ඇති වැඩක් නෑ. ගන්ධ ටික ඕනේ මොකටද? ආස්වාද. විඳින්න බැරි නම් ඇති වැඩක් නෑ. රස ටික ඕනේ මොකටද? ආස්වාද. ආස්වාද විඳින්න බැරි නම් රස ටික වැඩක් නැහැ. ඒ කියන්නේ කන්නේ නැද්ද? ආ ප්‍රහීන කරන්න ඕනේ ඒවයි ප්‍රහීන කරන්න බැරි ඒවයි දැනගන්න ඕනේ. නැත්තම් ආයි අමාරුවක වැටෙනවා. හේ මට රසත් එපා මොනවත් එපා. මට ওই රස වැඩක් නැහැ. මට ওই ගල් ටිකක් කෑවම ඇති. එහෙනම් වැලි ටිකක් කෑවම මට ඇති. මගේ බඩ පිරෙනවා වැලි ටිකක් වැලි අහුරක් දාගත්තා ඔය කොහරි තියලා ගල් අහුරක් දාගත්තා. මට ওই රස වැඩක් නැහැ. ඔය ලී කෑලි ටිකක් ලී කුඩු ටිකක් හරි දාගත්තා වතුර එකක් බිව්වා මගේ බඩ පුල් කිසි අවුලක් නැහැ. මට ওই රස ඕනේ හරිද වැඩි? ඈ? ඇයි මේ කය පවතින රස සංඥා ටික ඕන. රස සංඥා එකක් රස සංඥාත් එක්ක අපි චන්ද රාගයෙන් බැඳෙන්න යන එක තව එකක්. දෙක දෙකක්. ඒක ඇකුවේ ප්‍රහීන කරන්න පුළුවන් ඒව දැනගන්න ඕනේ ප්‍රහීන කරන්න බැරි ඒව දැනගන්න ඕනේ. බැරි වෙලාවක ප්‍රහීන කරන්න බැරි එක ප්‍රහීන කරන්න දැඟලුවොත් එහෙම වැඩේ වෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ. නේද? එහෙමනම් අපිට අපේ ඒකායන අවසාන විකල්පය අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඔච්චරයි. අපි සියලු දෙනාම ගහන්න තියෙන සියලු ගේම් ටික ගහලා තියෙන්නේ. දාන්න තියෙන සියලු සෙල්ලම් ටික දාලා තියෙන්නේ. කරන්න තියෙන සියලු නැටුම් ටික නටලා තියෙන්නේ. කරන්න තියෙන ඔක්කොම දේවල් ටික 18 සංනියම නටලා තියෙන්නේ. මේකෙන් නිදහස් වෙති එකයි ප්‍රශ්නේ. නැද්ද? කරන්න තියෙන සියලු සෙල්ලම් ටික ලෝකේ දාලා තියෙන ආපු සංසාර ගමනේ. මේකෙත් දැම්ම පුළුවන් තරම්. මේකෙත් දාලා දැන් ඉතින් යන්තම් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හරි මේක හම්බුණා. ඒකත් ලොකු දෙයක්. ඒක හම්බුනේ නැත්නම් ඒත් එච්චරයි. අය මේකෙත් ඉතින් 18 සන්නියම නටලා වැඩේ ඉවර කරන්න වෙන්නේ. මම ඉස්සරහට පෙන්නන්න 18 සන්නිය නටන්නේ කොහොමද කියලා. ඔය 18 සන්නිය කියන වචනේ නිකන් නෙමෙයි එන්නේ. හරි. 18 සන්නිය නටන්න නටන්න සන්නිපාත ආබාධ එනවා. හැබැයි අපි අර මේ තොইল නටන 18 සංඥා ගැන නෙමෙයි මේ කියන්නේ. බුද්ධ ශාසනයේ තියෙන 18 සංඥාවක් ගැන විස්තර කරනවා. ඒ හින්දා අපි ඒවා තේරුම් ගමු. දැන් ඔව් 18 සංඥා වලට ස්ත්‍රී පුරුෂ ભેද නැහැ. ස්ත්‍රී පුරුෂ ළමා ලපටි මේ මහලු වයස ඒව නැහැ මහත්තු 18 සංඥයට. ඉන්ද්‍රියන් 6 වැඩ නම් 18 සංඥා නටනම තමයි. ඒකයි මේ මේ කවුද කිය කතාවක් නැහැ. ඒකයි. 10 18 සන්නිය නටන්න බැරි බව තෝරගන්න සෝතාපන්න වෙනකොට. එච්චරයි. බලමු ඉස්සරහට කොහොමද එහෙනම් දුකෙන් නිදහස් වෙමු. එන්නේ ඉතින් විකල්පයක් අපිට නැහැ නේද? right. බුදු පියාණන් වහන්සේ කිව්වා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ මොකටද? ජාති, ජරා, මරණ ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැත්තම් බුදුරු පහළ වෙන්නේ නැහැ. එහෙනම් හොයාගමු ಜಾති ධර්ම කියන්නේ මොකක්ද? වැඩේ එතනින්ම පටන් ගන්න වෙනවා. හොඳේ. මේ ಜಾති ධර්ම කියන්නේ මොනවද කියලා සූත්‍ර ගණනාවක් විස්තර කරනවා. මේකෙන් ඉතින් ඔයගොල්ලන්ට තේරුම් ගන්න මම මේ රූපයක් දානවා මුලින්. ඔය ඔක්කොමයි දී ಜಾති ධර්ම. මොනවද උතන් තියෙන ඒවා? සත්තු ඉන්නවා. මිනිස්සු ඉන්නවා ළමයි ඉන්නවා යාන වාහන තියෙනවා ගේවල් තියෙනවා රන් රිදි මුතුමැණි මා ඔය જાති ඔක්කොම තියෙනවා. ඔයාලට මොනවද කියන්නේ? දැන් මේව ලියන්න ඕනද ඔයගොල්ලන්ට පාඩම් කරන්න? මොකටද ලියන්නේ? නිවන් දකින්න ලියන්න වෙන්න එපා. දැන් මේක ಜಾති ධර්ම මම දැන් මම ඕක ඔහොම රූපයක් දාලා මම ඊළඟට ಜಾති ධර්ම ටික දැන් පෙන්නනවා. බලන්න ඒව නෙමෙයිද මේකේ තියෙන්නේ කියලා. දැන් මොකටද මේව ලියන්නේ? ලියන ඒවා නෙමෙයි. ඔයගොල්ලන්ට ග්‍රහණය කරගන්න හොඳට වෙන්න තමයි මෙහෙම දාලා තවත් පෙන්නන්නේ. ඒක තවත් නතර කරගන්න අරක. නේ ಜಾති ධර්ම. බලමු අපි ඇත්තටම ಜಾති ධර්ම මොකේ තියෙන්නේ කියලා. අරිය පරිේශන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායමයි. මහණෙනි කුමක් ಜಾති ධර්මයයි කියන්නේද? මොනවද කියන්නේ? පුත්‍ර දාරෝ ජාති ධර්මයි. දැසි දැස්සෝ ಜಾති ධර්මයි. එළු බැටිලෝ ಜಾති ධර්මයයි. කුකුලන් ඌරන් ಜಾති ධර්මයයි. ඇව ඇත් ගව අස් පෙළඹු ಜಾති ධර්මයයි. රන් රිදී ಜಾති ධර්මයයි. දැන් අර රූපේ පෙන්නපු ඒවායි මේකයි වෙනස්ද? දැන් අර මම රූපයක් පෙන්වන්නේ ඉස්සෙල්ලා. මොකද ගෙවල් දොරවල් පෙන්වනවා. අර ළමයි හිටියා. යාන වාහන දැන් මේකේ කියන බුදුහාමුදුරුවෝ පුත්‍රධාරින් ಜಾති ධර්මයි. දැසි දැස්සෝ ಜಾති ධර්මයි. එළු බැටලෝ ಜಾති ධර්මයි. අරකේ බල්ලොත් හිටියනේ. අර මම රූපේ. දැන් එළු බැටළුව දැම්මට පස්සේ බල්ලෝ ආය අලුතෙන් දාන්න ඕනද? එහෙම ಜಾති ධර්ම කියන්නේ කිව්වොත් එහෙම ඉතින්. ඕ. දැන් රන් රිදී දාලා තිනවා. එතකොට මේ ලැප්ටොප් එක දාලා නැහැ මාර වැඩි. එහෙම එනවද? ඔක්කොම මේකේ. ඒකට දැන් දැන් මෙතන මොකද දාලා තින්නේ? ඈත්, ගව, අස්. දැන් උන් ටික දැම්මට පස්සේ ආයි මధుරම දාන්න ඕනේ නැහැ. මදුරුවෝ කූඹියෝ වේයෝ නයි පොළොංගු ඇනකොණ්ඩා උන්ව දාන්න ඕනේ නැහැ. මේ මේ මේ නිවන් දකින්නේ ප්‍රඥාවන්තේ. එකක් දෙකක් කිව්වට පස්සේ දැන් මේක දාලා තියෙන පුත්‍රධාරින් දැසිදස්සෝ. දැන් ලොකු අම්මා ඉති නැද්ද? ඔන්න සුද්ධ සිංහලෙන් මහානම. පුංචි අම්මා මාප්පා බාප්පා මාමා මස්සිනා නෑනා සීයා මුත්තා අම්මා තාත්තා නැද්ද? <laughs> මම මේක තවත් එහාට විස්තර කරනවා තව. නෑ මං අහන්නේ එහෙම මේ ටිකක් දාලා තින්නේ ඇයි? පණ තියෙන ඒවා, පණ නැති ඒවා, පණ තියෙන මිනිස්සු, පණ පණ තියෙන සත්තු ඔක්කොම අහුවෙන්න ටිකක් දානවා. ඒතර අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ, හිතන්න ශක්තිය තියෙනවා. එහෙනම් දීනේ මේ අහපැත්තේ ඉන්න මිනිස්සු ජාති ධර්මයන්නේ. ආය ආදැසි දැස්සෙක් නෙමෙයි නේ නැතුව ඇති එහෙනම්. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ යහපැත්ත ඉන්න ළමෙක්. පුත්‍රධාරීන් ජාතිය. ආ ඒ මගේ පුතා. ඒ පුතෙක් නෙමෙයි. අය අයිති නැද්ද දන්නේ නැහැ. එහෙම නැහැ. අර ගොල්ලන් මම පින්තූරයක් දැම්මේ ඒකයි. එහෙනම් ඔන්න ඔකට කියන මොනවද? ಜಾති ධර්ම. දැන් තමයි ඕනම එක පෙන්වන්නේ. බලන්න මොකද්ද කියන්නේ. ඒ ಜಾති ධර්මයෝයි මෙහි මොනවද මෙහි කිව්වේ? නෑ නෑ නෑ. ඒ එච්චර කියවන්න යන්න එපා. වචනේ වචනේ. මෙහි කියලා කියන්නේ මොනවද? අර උඩින් කියපු ටික. මොනවද උඩින් කියපු ටික? ಜಾති ධර්ම ටික. අන්න මෙහි තෘෂ්ණාවෙන් බැසගත්තා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝවැසි තෙමේ ಜಾති ස්වභාව කොට ඇති ಜಾති ධර්මයම සොයයි. ඔන්න වැඩේ පටන් ගන්න තැන. ප්‍රශ්නේ තියෙන්නේ ಜಾති ධර්මද ಜಾති ධර්ම කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳී ಜಾති ධර්මයේම හොයන එකද? නිරෝධ කරන්න වෙන්නේ ಜಾති ධර්මයේද ಜಾති ධර්ම කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන එකද? බැරි වෙලා කන් නිවන් දකින්න කියලා නෝනා වයින් කරොත් නෝනා වයින් කරන්නේ නිවන් දකින්න කියලා මහත්ය වයින් කරොත් කියන්නේ මේ ධර්ම මම කියන්නේ මේ රහත් උත්මය ගැන නෙමෙයි කතා කරන්නේ හොඳේ. මේ පළවෙනි කඩුල්ල යන්තම් පයින් එන කට්ටිය ගැන කතා කරන්නේ. නිවන් දකින්න කියලා කෑම් බීම අයින් කරොත් නිවන් දකින්න කියලා දාගෙන ඉන්න යාන්ත බොහොම අමාරුවෙන් ගත චේන් එක ගාලා අයින් කරොත් ඔව් නිවන් දැක්ක වේල දැක්ක විසාකාසිරු දේවි වේල පලඳනාවක් දැම්මා. ඒකයි මේ පෙන්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන ಜಾති ධර්මද ප්‍රශ්නේ ಜಾති ධර්ම කෙරෙහි තෘෂ්ණාවෙන් බැසගන්න එකද ප්‍රශ්නේ. දැන් ප්‍රහීන කරන්න ඕනේ තෘෂ්ණාවද ಜಾති ධර්මයේද? දැන් අපි සමානලට ප්‍රහීන කරන්න try කරන්නේ මොකද? ජාති ධර්ම ප්‍රහීන කරන්න try කළාම නේද? ජීවිතේ. ආපු මූ තමයි මට දුක දෙන්නේ. අම්බු ළඟටවත් එන්න එපා. හරිද වැඩේ? අචල කස්සප සූත්‍රයත් එක්ක පරස්පර ඉන්න බෑ. අනුන් දුක දෙන්නෙත් නෑ. Taman දුක දෙන්නෙත් නෑ. එහෙමනම් ಜಾති ධර්ම දුක දෙනවද? ಜಾති ධර්ම දුක දෙන්නේ නෑ කවදාවත්. ಜಾති ධර්ම කෙරෙහි තෘෂ්ණාවෙන් විතරයි දුක දෙන්නේ. තේරෙනවද? තෘෂ්ණාව ප්‍රහීන කරනව වෙනුවට බැරි වෙලාවකත් යම් කිසි කෙනෙක් ಜಾති ධර්ම ටික අයින් කරන්න ගියොත් මොකද වෙන්නේ? බුදුහාමුදුරුවෝ පාත්‍රය පාවිච්චි කරා. ಜಾති ධර්මයක් ඒක. බුදුහාමුදුරුවෝ සිවුර පාවිච්චි කරා. ඒක ಜಾති ධර්මයක්. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ පාවිච්චි කරා. ඒක ಜಾති ධර්මයක්. බුදු පියාණන් වහන්සේ කෙස් රැවුල් බාණේව පාවිච්චි කරා. ඒක ಜಾති ධර්මයක්. නේද? බුදු පියාණන් වහන්සේත් ගල්ලෙන් පාවිච්චි කරා. ඒක ಜಾති ධර්මයක්. හැබැයි උන්වහන්සේ නැත්තේ මොකද? තෘෂ්ණාවෙන් බැස ගන්න එක නේ. එහෙනම් අපි ಜಾති ධර්ම ಜಾති ධර්ම විදිහට අඳුර ගන්න ඕනේ. ಜಾති ධර්ම කෙරෙහි තෘෂ්ණාවෙන් බැස ගන්න එක වෙනම අඳුර ගන්නවා. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ ප්‍රහීන කරන්න පුළුවන් දේ දැනගන්නත් ඕනේ ප්‍රහීන කරන්න බැරි දේ දැනගන්නත් ඕනේ කියලා. බැරි වෙලාවක ප්‍රහීන කරන්න බැරි එක ප්‍රහීන කරන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? අනාතයි. කැම්බීම් ප්‍රහීන කරන්න පුළුවන්ද? බෑ. ඒක ಜಾති ධර්මයි. ඒක ಜಾති ධර්මයි. හැබැයි ಜಾති ධර්ම වෙනයි ಜಾති ධර්ම කෙරෙහි මුසපත් වෙන එක වෙනයි. දෙක දෙකක්. නේද? හරි. මේකෙම පාලි කොටස. ඊළඟ එකටත් යක්. මහණෙනි කුමක් ජරා ධර්මයයිද කියයිද? පුත්‍රදාරෝ ජරා ධර්මයයි. දැසිදැස්සෝ ජරා ධර්මයයි. එළුබැටලෝ ජරා ධර්මයයි. කුකුලන් ඌරන් ජාති ධර්මයයි. ඇත් ගව අස් පෙළඹු ජරා ධර්මයයි රන් රිදී ජරා ධර්මයයි මහණෙනි මේ පංචකාම ගුණ ජරා ධර්මයයි මේ ලෝවැසි තෙමේ මොකද කරන්නේ මෙහි ගැට ගැසුනේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරා ස්වභාවය කොට ඇති ජරා ධර්මයේම සොයයි මොන වැඩි බුදුහාඳුර මේ ලෝකෙට පහල වෙනවා කිව්වේ මොකක් හන්දද? ජාති ජරා මරණ ලෝකේ විද්‍යාමාන වෙන හන්දා ජාති ජරා මරණ ලෝකේ විද්‍යාමාන වෙන හන්ද තමයි තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් ලෝවැසිය කරන්නේ මොකද්ද? ජරා ධර්මයේ මුල් කරගෙන ජරා ධර්මයේම පතනවා. ජාති ධර්මයේ මුල් කරගෙන ජාති ධර්මයේම පතනවා. ජරා ධර්මයක් මුල් කරගෙන ජරා ධර්මයේම පතනවා. එහෙනම් ජරා ධර්මයේ පතන තාක්කල් ජරාව හම්බෙනවද නැද්ද? ජාති ධර්මයේ පතන තාක්කල් ජාතිය හම්බෙනවද නැද්ද? එහෙනම් ආයි බුදුවරු වඩින මොකටද? මේ කියලා දෙන්නේ. අපි මොකෝ කරන්නේ? ඒක පැත්තකට දාලා ජරා ධර්මය, ජාති ධර්මයම පතනවා, ජරා ධර්මයම පතනවා. ගමන යනවා. හැබැයි බුදුවරු පහළ වෙලා කියනවා ඔන්න ඕක පතන වැඩි අතහැරපන් උඹලට නිදහස් කියලා. හැබැයි අපි කරන්නේ මොකද? ඒක පැත්තකට දාලා ජාති ධර්මයම පතනවා, ජරා ධර්මයම පතනවා. නේ. මේ සී කල්පනාවෙන් හිතන්න අපි ජරා ධර්මයේ පතනෝ කිව්වහම දැන් මොකු වගේද? ඈ? ජරා ගොඩවල් පතනවා කිව්වහම අන්න හරි අයියේ ජරාවට ජරාව තමයි එකතු වෙන්නේ. ඒ හොඳේ එකතු වෙන්නේ නේද? අර මේ මොනවාද මේ මල්වල වහන්නේ මොකද? නීමැස්සෝ. නීමැස්සෝ නේද? මල්වල නිලමැස්සෝ අහනවාද? නෑ. අපේ අපේ මීමැස්සෝ අහනවාද? අපේ ඇඟේ. අපේ ඇඟේ මොකු අහන? මැස්සෝයි නිලමැස්සෝයි. ඔව් මැස්සෝත් අහනවා නිලමැස්සෝත් අහනවා. නිලමැස්ස බහන්නද නිලමැස්සෝ? මන් දන්නේ නැහැ. ආ හරි කමන්නේ. නිල කෑ ලයින් කළා මැස්සෝ ගන්නකො. හරි කුමාර මීමැස්සෝ අහන්නේ නැහැ. මීමැස්සෝ අහන්නේ අපේ. ඇයි ඒ? අපේ මී මැස්සන්ට ගන්න දෙයක් නැහැ. හැබැයි මැස්සන්ට ගන්න දෙයක් තියෙනවා. ඒක නුවහන්. ඒක මොනවද තියෙන්නේ? ඒක නිවහන්නේ නැත්තම්. නැත්නම් වහන්න ඕනේ නැහැ. මී මැස්සෝ ළඟම මල්වල මී මැස්සෝ වහනවා. අපි ළඟ මැස්සෝ වහනවා. නේද? එතකොට කුණු මාළු වල මී මැස්සෝ වහනවද මැස්සෝ වහනවද? අපේ ඇඟෙත් වහන්න. ඔව්. මොකනියම්. උණු ගොඩක්ම නේ මොකක් හරි නැත්නම් එහෙම බලන්නේ ධර්මතාවයන් සිද්ධ වෙන විදිය. පොඩ හිතන්න. දහම කියන්නේ එහෙම එකක්. ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න. මෙන්න කියනවා. මොකද ජරා ධර්මයක් මුල් කරගත්ත ලෝවැසි තෙමේ ජරා ධර්මයේම සොයයි. ඇයි ඒ ජරා ධර්මයක් හොයන්නේ ඊට කඩින් ಜಾති ධර්මයේ මුල් කරගෙන ಜಾති ධර්මයේම සොයන. ජරා ධර්ම ඊළඟ ඒ හම්බෙන ಜಾති ධර්මයට ජරා ධර්මයේ උරුමමයි. ඒ ජරා ධර්මයේ මුල් කරගෙන ජරා ධර්මයක්ම හොයන. කොහොමද මේ වාක්‍ය අපි කරන්නේ? මේ කියන වාක්‍ය කොහොමද අපි කරන්නේ? අපි කියන විදිහක් තියෙනවා. උපදින අත්භවයක් අත්භවයක් පාසා මගේ මම්ම වේවා. මොකද්ද ඒ පතන්නේ? ඔය තියෙන පතන විදි මම නෙමෙයි කියන්නේ ලෞතර බුදුහාමුදුරුවෝ. උපදින උපදින වාරයක් පාසා මගේම නෝනා වේවා. උපදින උපදින වාරයක් පාසා මගේම පුතා වේවා. උපදින උපදින වාරයක් පාසා මගේම දියණිය වේවා. නේ. දැන් මේ මොකද්ද අපි පතන්නේ? ජරා ධර්මයේම පතන. එයා මේ ඉතිරිලා ඉතිරිලා ඒක තමයි මම අර කිව්වේ. අන්න හරි. දෙන්න එකටම පණිමු කෝච්චියට. මොකද ඊළඟ අත්භවයේ අපි දෙන්න එකටම හම්බෙමු. ආයි ජරා ගොඩවල් දෙයක්ම පතමු. නේ. නෑ මේ අත්භවයේ බැරි වුණා ජරා ගොඩවල් දෙක එකතු වෙන්නේ. ඊට පස්සේ මොකෝ කරන්නේ? ගංගා ළඟට ගිහලා එක දෙන්නම් පයින් පාලකම්. මොකෝ ඊළඟ එකේ ජරා බදාගෙන එමු. මේක බැරි වුණානේ. වෙන කොරන් දෙන්නේ නැහැ. කොරන් දෙන අන්තිම තීරණය ගන්නවා. නේද? අර ජරා මරණ වලින් නිදහස් වෙන්න ඕන කියන කතාවක් තේරෙන්නේ නැති හැමදා. මම බොහොම සරලව මේ කියන්නේ ඒකයි. නැත්තම් අර අර තය ධම්ම සූත්‍රෙත් එක්ක ගලපන්න බෑ. ඒකනේ බුදුහාමුදුර කිව්වේ. ජාති ජරා මරණ මොහු මේ මේ විද්‍යාමාන වෙන හින්දමයි බුදුවරු මේ ලෝකෙ උපදින්නේ. එහෙනම් අන්න කියනවා ඒ ජාති ජරා මරණ විද්‍යාව වෙන්නේ කොහමද? එහෙනම් ඒ ජාති ජරා මරණ වලට ගොදුරු වෙමින් ජාති ජරා මරණ කියන ඒ ජරාවම ඒ ජාති ධර්මෙම පතනවා. එහෙනම් මේ ජාති ධර්මයයි ජරා ධර්මයයි පතන්න පතන්න මට කියන්න සත්කාය දිට්ඨිය හට ගන්න ඕනද නැද්ද? ඇයි බුදුහාමුදුර කිව්වා සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන නොවි ජාති ජරා මරණ වලින් නිදහස් වෙනවා නම් ඒක වෙන්න බෑ කිව්වා. එහෙනම් මේ පතන එකෙන් නේද වැඩේ පටන් ගන්නේ. මේ පතනකින් තමයි වැඩේ පටන් ගන්න. එහෙනම් වැඩේ ටික බහන්නපයි. හැම පැතිල්ලම හොඳ පැතිල්ලක් වෙන්නේ නැහැ. ඔය ආසේ නිවනුත් පතනවා. ඒකත් ඇත්ත. හැම පැතිල්ලක්ම ඇයි නිවන් පැතුවට ප්‍රශ්නයක් නැත්තේ? ඒක ජරා මරණ නැහැ. පතනෝ නම් පතයි. ඒක ජරා මරණ නැහැ. අනිත් පතන සියල්ලගෙම ජරා මරණ. අනිප්පතන සියල්ලගෙම ජරා මරණ. හැබැයි නිවනේ පමණක් ජරා මරණ නැහැ අජරා මරණ. එහෙනම් පැතුවට කමක් නැහැ. මන්නේ නේද? ප්‍රශ්නයක් නැහැ. ජරා මරණ නැති එකක් පැතුවට ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ ජරා මරණ නැති එකක් පතන්න එපා කියලා නෑනේ. ජරා මරණ තියෙන ඒවා පතන්න එපා. ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. නේ. දැන් අපි නිලතල පතනවා. ජරා මරණද නැද්ද? ජරා මරණ. ඒතර මේ නිවන් මාර්ගට නිලතල තියෙයිද? මේ නිවන නිවන් නිලතල තියෙයිද කියලා අහන්නේ. ඒතර නිවෙන අයට නිවන් තල නිලතල තියෙයිද? ඈ? නෑ. ඒව නෑ. නිවන් මාර්ගේ ඒව නෑ. ලෝකේ තියෙනවා. ලෝකේ ගෙනියන්නේ ඒක ඕනේ ඒක ඇත්ත. නේ? දැන් නිවන් මගේ ඕවා එකක්වත් නැහැ. එහෙනම් ඔන්න ජරා ධර්ම. මේක ඉතුරු චුට්ට පොඩ්ඩක් වෙන සූත්‍රයක පෙන්නනවා ಜಾති ධර්ම තව තැනක්. ඒක සූත්‍රයක් නැතුව. මේක පොඩ්ඩක් ඊට වඩා විස්තරේ ප්‍රබලයි. සංයුත්ත නිකාය 4 පිටුව 56. කලින් කරපු සාකච්ඡාවේ මේ මේ කොටස දැම්මෙත් නැහැ. නමුත් මේක මේ පාර දැම්මා. සබ්බම් වික්කවේ ಜಾති ධම්මං කිංච වික්කවේ මොනවද ಜಾති ධම්ම කියන්නේ කියලා. සබ්බං ಜಾති ධම්මං චක්කුම් භික්කවේ ಜಾති ධම්මං රූපං ಜಾති ධම්මං චක්කු විඥානං ಜಾති ධම්මං චක්කු සම්පස්සේ ಜಾති ධම්මං චක්කු සම්පස්ස චක්කු සම්පස්සය උපජ්ජති වේදිත සුඛ දුක අදුක්කම සුඛ ಜಾති ධම්මාණං වේ. ඔන්න දැන් අරට වඩා ටිකක් මොකද කරේ? ඇතුළට ආවා. අරකේ කිව්වා කෙලින්ම මොකද්ද? පේන්න තියෙන රූප ಜಾති ධර්මයි කියලා කිව්වා. එහෙනම් මේක තව කියලා මොකද? ඇහැ ಜಾති ධර්මයක්. ඔන්න ඕගලන් තේරෙන මම දැන් සිංහලෙන් කියනවා. ඇහැ ಜಾති ධර්මයක්. රූපේ ಜಾති ධර්මයක්. ඇහැයි රූපයයි අඳුර ගන්න චක්කු විඥානේ ಜಾති ධර්මයක්. ඒක ඒකේ ස්පර්ශය ಜಾති ධර්මයක්. ඒකෙන් උපදින වේදනාවක් ඇද්ද සැප දුක උපේක්ෂා කියන තුන ಜಾති ධර්මයයි කියනු ලැබේ. ඒ මොනවද? ඒවට කියන්නේ ಜಾති ධර්ම. ඊළඟට රතන පෙන්නවා අන්නේ ಜಾති ධර්ම කෙරෙහි තෘෂ්ණාවෙන් මුසපත් වුණා නම් තමයි කිව්වා ಜಾති ධර්මයේම හොයන්නේ. එහෙනම් මේ ඔක්කොට මොනවද කියන්නේ? ಜಾති ධර්ම විතරයි. මේ ಜಾති ධර්ම. ඊළඟට කියන මොකද්ද? සෝතේ ಜಾති ධර්මයක්. සබ්දේ ಜಾති ධර්මයක්. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. එහා පැත්තේ ස්ටේෂන් එකේ කෝච්චියේ හොන් එක ගහනවා හැනවා. ಜಾති ධර්මයක්ද නැද්ද? සසර ගමන හදනවද නැද්ද? සසර ගමන හදනවද නැද්ද? ආන්න දැන් තෝරගන්න ඕන තැන කිව්වා. ಜಾති ධර්ම සසර ගමන හදන්නේ නැහැ. ಜಾති ධර්ම කෙරෙහි සුස්නාවෙන් මුසපත් වුණා නම් විතරයි වැඩේ වටන්නේ. දැන් අපි නතර කරන්න ඕනේ කෝච්චිය හෝන් එක ගහන එකද තෘෂ්ණාව. කියනකොටම ගහනවා. හරි. මොකද කියන්නේ? දැන් නතර කරන්න ඕනේ කෝච්චිය හෝන් එක ගහන එකද තෘෂ්ණාවේ පැන එකද? මොකද තෘෂ්ණ කෝච්චිය හෝන් එකට තෘෂ්ණාව නැහැ. මේ මේ මේ අවස්ථාවේ මේ පෙන්වුවේ. ඒවට කියන්නේ ಜಾති ධර්ම. පටලව ගන්න එපා එකයි මේ කියන්නේ. ප්‍රහීන කරන්න ඕනේව තියෙනවා ප්‍රහීන කරන්න කියන්නේ ප්‍රහීන කරන්න ඕනේ නැති ඒවත් තියෙනවා. දැන් කෝච්චිය හොන් ප්‍රහීන කරන්නේ නැහැ කවුරුවක්වත්. කියන්නේ ශබ්ද ප්‍රහීන කරන්නේ නැහැ. මම මේ වෙලාවේ උදාහරණයක් ගත්තේ. ඒ වගේම තෘෂ්ණාවෙන් වෙනොත් ඒක ඒක අපි බලා ගන්න ඕනේ මොකද්ද වෙන්නේ කියන ඊළඟට. එහෙනම් මේ සෝතේ ಜಾති ධර්මයක්. ශබ්දේ ಜಾති ධර්මයක්. ඕක ඇහෙනවා සෝත විඥානේ ಜಾති ධර්මයක්. ඊළඟට ඒකේ ස්පර්ශයක් හටගන්න. ඒක ಜಾති ධර්මයක්. ඒක සැප දුක උපේක්ෂා එකකට යනවා කොහෙන් හරි. අපි පස්සේ හොයමු මේව මොනවද කියලා. ඒක ಜಾති ධර්මයක්. ඒකක් අප්‍රහීන කරන්න බෑ. ඒක ಜಾති ධර්මයක්. ඊළඟට මේකේ මම මේකෙන් ගොඩාක් ගන්න අවසාන කැලල පෙන්නන්න කය ಜಾති ධර්ම කයෝ ಜಾති ධර්මයයි පොට්ටබ්බේ ಜಾති ධර්මයයි කාය විඥානේ ಜಾති ධර්මයයි කාය සම්පස්සේ කාය සම්පස්සජා වේදනා සැප දුක් උපේක්ෂා කියලා තුනක් තියෙනවා. ඒ ඔක්කොම ಜಾති ධර්මයි. ඒ වගේම මන ಜಾති ධර්මයි. වැදගත්ම දේ. ධම්ම ಜಾති ධර්මයි. මනෝ විඥාන ಜಾති ධර්මයි. ඒ වගේම මනෝ සම්පස්සේ ಜಾති ධර්මයයි. සම්පස්සජා වේදනා ಜಾති ධර්මයයි. අදුක්කම සුඛ වේදනාවයි ಜಾති ධර්මයි. ඔය මොනවද ඔක්කොම? ಜಾති ධර්ම. ඇහැ කන නාසය, දිව, ශරීරය, මන. හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම හයයි. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ හයයි. හය වරක් තුන 18යි. 18ම ಜಾති ධර්මයි. මෙන්න මේ 18ත් එක්ක සන්නියක් නටන්න යනකොට තමයි 18 සන්නිය පටන් ගන්න. ඔන්න ඔය සන්නිය නතර කරා නම් 18ෙන් බේරුණා. 18 සන්නි නෙමෙයි. 18ත් එක්ක සන්නි නටන්න යන්නේ. ධාතු 18යි කිව්වේ ඒකයි බුදුහාමුදුරුවෝ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඔක්කොම ಜಾති ධර්මයි. ಜಾති ධර්ම කිසි දවසක දුකගෙන දෙන්නේ නැත. ಜಾති ධර්ම කවදාකවත් දුක. ಜಾති ධර්ම දුක ගැන දුන්නා නම් අපිට කියන්න වෙනවා කෝච්චියේ සද්ද හන්දයි දුක හටගන්න කියපු ගමන් අචේලකස්සක සූත්‍රයත් එක්ක පරස්පරයි. ඇයි? අනුන් හන්ද දුක හට ගන්නවා කියන්න වෙනවා. මොන බලන්න අපි නැත්ත නැති තැනකින් අපි අහු වෙනවා. කියපු ගමන්. එහෙනම් බුද්ධ බුද්ධ ශාසනය අපි දන්නේ නැහැ පරස්පරයෙන් ඉන්න එතකොට. හැබැයි බුද්ධ ශාසනය පරස්පර කොහයක්වත් නැහැ. දැන් බුදුහාමුදුර කොහොක්වත් කියලා තියෙනවද ಜಾති ධර්ම දුකයි කියලා? නෑ. ಜಾති ධර්ම කෙරෙහි අන්න තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සට යටත් වෙනවා. එහෙම නැතුව දුක හටගන්නේ නැහැ කවදාකවත්. දැන් මේ මේ මේ මේ ටික යනකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ නම් කවදාකවත් මේ gedara තියෙන බඩු මුට්ටු එකක්වත් නෝනා මාත්‍යා ගේ දොර යාන වාන බඩු මුට්ටු කියන මේ එකක්වත් දුක දෙන කාරණා නෙමෙයි ඒක ಜಾති ධර්ම. ඒ අය දිහා ಜಾති ධර්ම විදිහට බලන්න. මේ ಜಾති ධර්මයක් තියෙනවා. නෝනා කියන්නේ ಜಾති ධර්මයක්, මහත්තයා කියන්නේ ಜಾති ධර්මයක්, ළමයා කියන්නේ ಜಾති ධර්මයක්, ගෙදර තියෙන ටීවී එක කියන්නේ ಜಾති ධර්මයක්. හැබැයි කෝප්පේ පිඟාන ඕන එකක් ගන්න. ඔර්ලෝස් මුද්ද නේ ඕනම එකක් ගන්න. ඇඳුම් පැළඳ ඔය ඔක්කොම මොනවද? ಜಾති ධර්ම. එහෙනම් හොඳට කල්පනා කරලා බලන්න අරියතුන් වහන්සේලාත් මේ ಜಾති ධර්ම ටිකක් පරිහරණය කරනවද නැද්ද? අයි කනට සද්ද ඇහෙන්නේ නැද්ද? උන්වහන්සේලාට ආහාරත් එක්ක දිවට රස ආහාර ටිකක් ලැබෙන්නේ නැද්ද? ලැබෙන්නේ නැද්ද? ලැබෙනව නේද? ඇහැට රූප පේන්නේ නැද්ද? පේනවා. නාසයට ගඳ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒ මොනවද ඒ ඔක්කොම? ඒවා ಜಾති ධර්ම. අටගෙන ಜಾති ධර්ම. හැබැයි එහෙනම් ಜಾති ධර්ම එකක් ඒ ಜಾති ධර්ම ටික අපි ප්‍රිය කරගන්න ගියොත් මොකෝ වෙන්නේ? දැන් ಜಾති ධර්මයේ ಜಾති ධර්මයේ විදිහට ඉන්න නොදී ඒ ಜಾති ධර්මයේ ප්‍රිය කරගන්න ගියොත් මොකෝ වෙන්නේ? ඒ හින්දා තමයි කිව්වේ ಜಾතිපි දුක්ඛා කියලා. ධම්මචක්ක. ಜಾතිය දුකයි කිව්වේ නෑ. ಜಾති ධර්මයේ දුකයි කිව්වේ නෑ. ජාතිපි දුක්ඛ. ඒක ප්‍රිය කරගන්න යනවා අපි. අපි එතනට එමු ටිකෙන් ටික. එහෙනම් මෙන්න මේක තමයි ජාති දර්ශනය. දැන් අපි චුට්ටක් වෙලාව 12මාරයිනේ මේ ඇවිල්ලාද? හරි. මේක ඉතුරු ටික මොකද මේක එක දිගටම යන්න ඕන ටිකක්. ඒ හින්දා නැවත නැවත කියනවා දැන් මම දාන්න නතර කරන 12යි මාරයි වෙලාව එකමාට කොහොම හරි පටන් ගන්නම්. ඊළඟ කොටස තමයි බුද්ධ ශාසනයේ තියෙන හදවත වගේ ටික පෙන්වන්නේ. මේ කතාව. මේ ಜಾති ධර්මත් එක්ක කතාව. ඒ හින්දා අර ඉදා කිව්වා වගේ වතුර ටිකක් අරගෙන ඇවිල්ලා හරි කාලා දාණය අරගෙන එනකොට ඇවිල්ලා හොඳට සිහි බුද්ධියෙන් අහගන්න මේ මුළු දහම් සාකච්ඡා මාලාවේ තියෙන දවස් 10කම තියෙන සාකච්ඡා මාලාවේ වටිනාම සාකච්ඡාව තියෙන්නේ අද. මම නැවත නැවත කියන්නේ ඒකයි. මේක මිස් කරගෙන මට ලබන සතිය ඇවිල්ලා කන් කේන්ද්‍රි ගන්නත් එපා කියන්නේ කාටවත් ඒකයි. වැඩක් නැහැ. මම තුන්වෙනි සාකච්ඡාවෙන් පස්සේ අලුත් කෙනෙකුට එන්නත් එපා කියන්නේ ඒකයි. ඒක කරන්න ටිකක් අමාරුයි. ඒ හින්දා හරියට මෙන්න මෙතන අපි තෝරගන්න වෙනවා. එහෙනම් පුළුවන් තරම් ඉක්මනට දාණය අරගෙන ඉන්න ඕගොල්ලන්ගේ කාලයයි මේ යන්නේ. ඒ කාලේ උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න පුළුවන් තරම් ඉක්මනට දාණය අරගෙන පොඩි පොඩි අපහසුකම් ටිකක් තියෙනවා කරන්න දෙයක් නැහැ. මොනෝ කරන්න තියෙන ටිකෙන් කොහොම හරි මැනේජ් කරගෙන සිළු දෙනාටම තෙරුවන් සරණයි.